ඔබට මම අර නිතර නිතර කිය උදාහරණය පොඩි ළමයා දොස්තර කෙනෙක් වෙන්න හිතනකොට ඒ වෙලේ එයාට මේ නලවදිල් හරියන්නේ නැහැ නේ. එයා ටික ටික වර්ධනය කරගන්නවා. කවදාවත් එයාට ඉතින් එහා ටික ගන්න බෑනේ නේ. එයාට ටික ටික වර්ධනය වෙනවා පස්සේ තමයි ඒක හම්බෙන්නේ. ඒ වගේ මේ ධර්මයේ තියෙනවා අපට අවසාන ටික දැන් ප්‍රායෝගිකව අල්ලගන්න පුළුවන්ද බැරිද? බෑනේ. හැබැයි අපිට තේරුම් ගන්න පුළුවන් මේ මොකද්ද කියන්නේ කියලා. නමුත් ප්‍රායෝගිකව අල්ලගන්න බෑ. ඒක අපි කරගෙන යනකොට අපට ප්‍රායෝගිකව හම් වෙන එකක් නේ. ඒ නිසා ඒක හොඳට මතක තියාගන්න. හැම එකක්ම තියෙන්නේ කරගෙන යනකොට ප්‍රායෝගිකව හම් වෙන එකක්. හැබැයි අපි ඒක નિරවුල් කරගත යුතුද නැද්ද? අර පළවෙනි දවසේ සූත්‍රයක් මතකද? සෝතානු දත කියලා සූත්‍රයක් කළා. අහපු ධර්මයේ දරා ගැනීම පිළිබඳව. එයා සිහිය මුලා වෙලා මරණත් කොහෙද යනවා කියන්නේ. දිව්‍ය ලෝකෙ ගිහිල්ලා මොකද කෑ කරනවා කියන්නේ. අවබෝධ ගන්නවා නේ. එහෙනම් හරි දේ නිරවුල් කරගෙන හිටිය අප කරලා නැහැ. කරන්න දන්නේ නැහැ, කරලත් නැහැ. නමුත් හරි දේ නිරවුල් කරගෙන අන්න දැන් එහාට යන්න පුළුවන්. එහෙනම් අපි ඒක ටික ටික කරගෙන නිරවුල් කරගෙන යන්න ඕනේ. හැබැයි අත්දැකීම ප්‍රත්‍යක්ෂයක් නැහැ. ඒක ක්‍රමානුකූලව වැඩි වැඩ පිළිවෙලත් එක්ක තමයි හම්බෙන්නේ නේ. එතකොට ඔන්න බුදුරණවහන්සේ පෙන්නවා සතිපට්ඨානය වැඩෙනකොට වැඩනකොට නෙමෙයි ආනාපාන සතිය වඩනකොට හතර සතිපට්ඨානය පරිපූර්ණ වෙනවා ඊට පස්සේ හතර සතිපට්ඨානය පරිපූර්ණ වෙනකොට බොජ්ජංග පරිපූර්ණ වෙනවා බොජ්ජංග පරිපූර්ණ වෙනකොට විද්‍යා විමුක්ති සාක්ෂාත් වෙනවා කියලා බුදුරණවහන්සේ පෙන්නලා ඊළඟට විග්‍රහ කරා ඒ ආනාපාන සතියනේ. ඒ ආනාපාන සති විග්‍රහය, ගිරිමානන්ද සූත්‍රයේ තියෙන ආනාපාන සති විග්‍රහය, රාහුල ස්වාමීන් වහන්සේ වෙන්න ආනාපාන සති විග්‍රහය, ඊළඟට තවත් සූත්‍ර කිහිපයක් තියෙනවා ආනාපාන සංයුත්තේ. ඔය ඔක්කොම එකක්ද දෙකක්ද? එකක්. අන්නේ කොහොමදට බලන්නේ ඔබ ආනාපාන සතිය පිළිබඳ බුදුරණවහන්සේ නිවන් මාර්ගට පෙන්නපු ආනාපාන සති විග්‍රහය ඔක්කොම එකයි. වෙනස් නෑ පොඩ්ඩක්වත්. හැබැයි වෙනස් තියෙනවා විග්‍රහ කරලා තියෙන සමහර වගේ. සමහර විග්‍රහ කරලා නෑ. හැබැයි ක්‍රමේ එකයි. ගිරිමානන්ද සූත්‍රයේ තියෙන එකත් මේ රතිපට්ඨාන සූත්‍රයේ තියෙන රතිපට්ඨාන කයන පස්සනා කොටස ඒකත් රාහුල සාන්නාසේ කීපේකත් ආනාපාන සංයුක්ත තියෙන කරුණු ඔක්කොම වඩන විග්‍රහය වැඩෙන විග්‍රහය එකයි. දෙකක් නෑ. හැබැයි දෙකක් තියෙනවා එකක් අර අරිත්‍ර ස්වාමීන් වහන්සේට කිව්වේ ලෝකේ පැත්ත. ඒක එකක්. දැන් අපට වැඩෙන පැත්ත. අපි අවංක පිළිගන්න අපටත් වැඩෙන එක තමයි. අපට වැඩෙන පැත්තක් තියෙනවා. ඒක එකක්. මේක බුදුරණවහන්සේ පෙන්නපු එක තව එකක්. ඒක නිවන් මාර්ගය. එතකොට ඒක සවිස්තරව විස්තර කරලා තියෙනවා මේ ආනාපානසති සූත්‍රය. ඒ කියන්නේ ඒක මේ වෙන් කරලා මේ හතිපට්ඨානෙ වැඩින්නේ කොහොමද? බොජ්ජංග වැඩින්නේ කොහොමද? විද්‍යා විමුති සාක්ෂාත් වෙන්නේ කොහොමද? ඒක විග්‍රහ කරලා දෙනවා මේ ආනාපාන හතේ සූත්‍රය. එතකොට එහෙනම් ඔන්න අපි සිහියෙන් හුස්ම ගන්නකොට සිහියෙන් හුස්ම ගන්නකොට දැන් අපට හුස්ම රැල්ලට දැන් සිහිය තියෙනවද නැද්ද? ඔන්න දැන් අපට හම්බ වෙනවා මොකද්ද? සිහියෙන් ආස්වාස වෙනවා. සිහියෙන් ප්‍රසවාස වෙනවා. දැන් සිත සමාධිමත්ද නැද්ද? සිත සමාධි. ඒ සිත සමාධිමත් තුනේ මටද නැද්ද? මට. මම කියන්නේ සක්කාය දිට්ඨි මම කියන එක්කෙනා සසර යන එක්කෙනෙක්ද නැද්ද? අවිද්‍යාවෙන් යුක්ත පුජ්‍යලයේද නැද්ද? එතන අවිද්‍යාවෙන් යුක්ත මට දැන් සිත සමාධිමත් වුණාද නැද්ද? බුදුරණවහන්සේ පෙන්වන මාර්ගයේ තියෙන්නේ නිවන් මාර්ගද්ද නැද්ද? නිවන් මාර්ගයේදී හම්බෙන්නේ මම කියලා වැරද්දක් කියන ප්‍රතිපදාවක්ද නැද්ද? නිවන් මාර්ගයේදී හම්බෙන්නේ මම කියන එක වැරද්දක් කියන ප්‍රතිපදාවක් නේද? එතකොට එතනදි පෙන්වන්නේ සමාධියක් කියලා එකක්. දැන් ඔබට මම ප්‍රශ්නයක් කරමු මතකද? මේ සමාධිය බුදුරණස් තව තැනක පෙන්වනවා කියලා. සමාදාන චිත්තං කියලා පෙන්වන්නේ. දැන් අපට පළවෙනි තැනම සමාධිය හිත එකගෙනවද නැද්ද? සිහියෙන් ආස්වාද ප්‍රසවාස කරනකොට. ඒ එකගුණේ කාටද? මට. මම විද්‍යාවෙන් නුක්තද අවිද්‍යාවෙන් නුක්තද? අවිද්‍යාවෙන් නුක්ත මට නේද එකගුණේ? බුදුරණවහන්සේ පෙන්වන්නේ මම නිවන් දක්කන්නද මම සෝතාපන්න කරන්නද නිවන් මඟක් පෙන්නනවද? නිවන් මගේ සමාධිය අංගයක්ද නැද්ද? ඒක මගේ සමාධියද නිවන් මගේ සමාධියද? බුදුරණවහන්සේ පෙන්වන්නේ මගේ සමාධියද නිවන් මගේ සමාධියද? මේ මාර්ගයක් පෙන්වන්නේ බුදුරණවහන්සේ ලෝකෝත්තර මාර්ගයක්ද මට මොනවද ඇති කරගන්නද පෙන්වන්නේ? ලෝකෝත්තර මාර්ගයන්නේ පෙන්වන්නේ. ඒ කියන්නේ ඊතරවන මගන්නේ පෙන්වන්නේ. ඊතරවන මග පෙන්වන්නේ මට ඇති කරගන්න දෙයක්ද මම කියලා බොරු බව දකින්න යන ප්‍රතිපදාවක්ද? එහෙනම් එතන සමාධිය පෙන්නේ බුදුරන් වහන්සේ මගේ සමාධියක්ද මාර්ගයේ සමාධියක්ද? දැන් අපට ඇති වුණේ ඉස්සලා මගේ සමාධියක්ද මාර්ගයේ සමාධියක්ද? දැන් මට ඉස්සලාම ඇති වුණේ මගේ සමාධිය. දැන් ටිකක් තේරුණාද එහෙනම් ඒක? ඔන්න හිතන්න ඕනේ නේද? අපි බුදුරන් වහන්සේ මොකද බුදුරු නේද පෙන්වන්නේ සක්කාදිට්ඨිය දුරු කරන මාර්ගය. වෙන කවුරු පෙන්වන්නේ නැහැ නේද? වෙන කවුරු පෙන්වනවද? සක්කාය දිට්ඨිය දුරු කරන මාර්ගේ නෑ මේ ලෝකේ කාටවත් හොයාගන්න බෑ කියන්නේ. ඔබට මම තව පුංචි කාරණාවක් කියනම් මේ මේක වුත්තම තවත් ඔබ කිරිපොලාය කියන්නේ. පුරුෂ ගති සූත්‍රයේ පඨම කෝසල සූත්‍රය බලන්න. බුදුරණවහන්සේ වෙනවා මේ ලෝකයේ ශ්‍රේෂ්ඨම දෘෂ්ටිය මොකද්ද කියලා. ශ්‍රේෂ්ඨම දෘෂ්ටිය. ඒ කියන්නේ ලෝකෝත්තර මගට එන්නේ නැතුව, එහෙනම් බුදුරණවහන්සේ පෙන්නපු මගට එන්නේ නැතුව තියෙන ලෝකේ වටිනාම දෘෂ්ටිය. ඒ කියන්නේ වටිනාම කියන්නේ පහත් කරන එක නෙමෙයි උතුම්ම දෘෂ්ටිය. හැබැයි නිවන් මගට අහලකටවත් නෑ. මොකක්ද දන දෘෂ්ටිය? මම කියලා දෙයක් නැහැ, මගේ කියලා දෙයක් නැහැ, මට අයිති කියලා දෙයක් නැහැ. මෙතන අනාත්ම වූ දෙයක් තියෙන්නේ. මම කියලා දෙයක් නැති බව හම්බ වීම තමයි මේ ලෝකේ හම්බ වෙන වටිනාම දෘෂ්ටිය. කාට හම්බ වෙනද? ලෝකයට හම්බ වෙන වටිනාම දෘෂ්ටියන පුරුෂගත සූත්‍රයයි පඨම කුසල සූත්‍රය බලන්න. එහෙනම් මේ බලන්න අනා දැන් අනාත්ම නේද කියන්නේ? ඈ දැන් මේ මගේ නෙවෙයි මට ආයිසි නෑ කියලා හම්බෙන එක නේද? හැබැයි හම්බුනේ කාටද? ඉතින් ලෝකයට නෙවෙයි හම්බුනේ. ලෝකෙට නෙවෙයි හම්බුනේ. දැන් මට දැන් මට හම්බුණා නම් මේක මගේ නෙමෙයි, කය මගේ නෙමෙයි, සමාධිය මගේ නෙමෙයි, හුස්ම රැල්ල මගේ නෙමෙයි, කෙස්ලොම් මගේ නෙමෙයි කියලා මම හුස්ම රැල්ලට ඇලෙනවද? නෑනේ. කෙස් වලට ඇලෙනවද? කයට ඇලෙනවද? මේකට ඇලෙනවද? එහෙනම් ලෝකයේ තියෙන වටිනාම දෘෂ්ටියක් නෙමෙයිද? ඇයි මොකටවත් ඇලෙන්නෙත් නෑ, ගැටෙන්නෙත් නෑ. නේද? කොච්චර වටින දෘෂ්ටියක්ද ලෝකේ? හැබැයි සක්කාය දිට්ඨිය කැඩලාද? ඇයි මටනේ හම්බුනේ? මට නේද හම්බුනේ? මට හම්බුණා. හුස්ම රැල්ලක් මගේ නෙමෙයි. ඒක ධර්මයක් විතරයි. මේ සමාධියත් මගේ නෙමෙයි. මේ ඇඟත් මගේ නෙමෙයි. පංච පරමස්කන්ධත් මගේ නෙමෙයි. පටිච්චසමුප්පාදත් මගේ නෙමෙයි කියලා මට හම්බෙච්ච තැනදී මම ඒකට ඇලෙන්නේ නෑ නේද? මම ඒකට ගැටෙන්නේ නෑ නේද? ඒක ප්‍රණීතයි නේද? ඒක සාන්තයි නේද? ඒක මේ ලෝකේ වටිනවද නැද්ද? වටිනවා. හැබැයි හම්බුනේ මටද නැද්ද? ඒක ලෝකේද නැද්ද? ලෝකේ වටිනාම දෘෂ්ටිය කියලා බුදුරණවහන්සේ පෙන්වන පුරිස ගති සූත්‍රයේ පඨම කෝසල සූත්‍රයේ. වටිනාම දෘෂ්ටිය ලෝකේ. පඨම කෝසල අනික පුරිස ගති අංගුත්තර නිකායේ තියෙනවා. පඨම කෝසල පුරිස ගති. වටිනාම දෘෂ්ටිය කියන ලෝකේ තියෙනවා. ඇයි කාටද ඒක හම්බුනේ? මටනේ හම්බුනේ. බුදුරන් වහන්සේ පෙන්වන්නේ. මට හම්බෙන්නේ ඒක වැරදි කියලා නෙමෙයි. දැන් මෙතන මම නෙමෙයි මගේ නෙමෙයි මට ආයතනය කියලා හම්බුනේ කාටද? බුදුරන් වහන්සේ පෙන්වන්නේ මට හම්බෙන්නේ වැරදි කියලා. දැන් මෙතන හම්බුනේ මට. ඒ බලන්න මේ සූක්ෂම බව මේ ධර්මයේ. පුදුම තියුණු බවක් තියෙනවා මේ ධර්මයේ. ඔබ අහලා තියෙනවද කොතනක හරි බුද්ධ දේශනාවක බුදුරන් වහන්සේ කියනවා ඔබ අනාත්මය වඩන්න කියලා ඉස්සල්ලාම පටන් ගනිද්දී. අනාත්ම ලක්ෂණය එතකොට කියනවා නීමක. අන්න හරි. අනාත්ම ලක්ෂණය කියනොත් ඉස්සල්ලාම අනාත්මය නේද කියලා විග්‍රහ කරනවා. රූපම් බික්කේ අනාත්මන විග්‍රහ කරන්නේ. කාටද මටද විග්‍රහ කරේ අපටද සෝතාපන්න වෙච්ච පන්සක මහණුන්ටද විග්‍රහ කරේ. අනාත්ම ලක්ෂණය විග්‍රහ කරේ සෝතාපන්න වෙච්ච පන්සක මහණුන්ට නේද? පුතජන එතන පුතජන කවුරු හරි හිටියද? අහගෙන ඉන්න. එතන අහගෙන හිටියද පුතජන කවුරු හරි? ඔක්කොම සෝතාපන්න වෙච්ච පස්වක මහණුන් නේද ඇහුවේ. එතකොට එයා ඉස්සල්ලාම අනාත්මය විග්‍රහ කරේ කාටද? ආ ඒකෙන් සෝතාපන්න ඒ කියන්නේ දර්ශනේ දැකපු කෙනාට නේද? අනිත් කෙනෙකුට කිව්වේ නේද? වෙන කොහේ හරි අහලා තියෙනවද? අනාත්මය බුදුරණස් ඉස්සල්ලාම විග්‍රහ කරපු එක. ඔබ අහලා තියෙනවද අනාත්ම දුක්ඛ අනිත්‍ය නැත්තම් දු අනිච්ච අනත්ත් දුක්ඛ අතන අනාත්ත දුක්ඛ අනිච්ච එහෙමලා තියනවාද ඈ කොහේ හරි අහලා දෙනවද අනිච්ච දුක්ඛ අනාත්ම කියන බුදුරණස් කියන්නේ ඒකනේ කියන්නේ අනාත්මෙ මුලට අරන් කොහේ හරි කියලා තියනවාද බුදුරණස් එක කිව්වේ නැත්තේ මොකක් නිසාද ඒක වැරදි නිසාද හරි නිසාද ඒ කියන්නේ කිව්වේ කිව්වොත් වැරදි නේද ඒක නැත්තම් බුදුරණස් කියනවනේ අනාත්මය ඉස්සලා හම්බුණා නම් ඒක හරිද වැරදිද? හැබැයි අනාත්මය අනිත්‍ය දුක්ඛ අනාත්ම දැකපු කෙනාට හම්බුනොත් හරි. ලස්සන සූත්‍රයක් තියෙනවා අත්තත්ත කියලා සංයුත්තනිකයි හතරේ. මම උගල සූත්‍ර කියනකොට මේ මොකද්ද මේ හාමුදුරු ඔක්කොම බලමු මොනවද කියවන්නේ කියලා කියන්නේ. අත්තත්ත කියලා සූත්‍රය නම් සංයුත්තනිකයි හතරේ. අත්තත්ත. ඒකේදී බුදු ආනන්ද සයන්නාසේ බුදුරණාහි ඉන්නකොට බ්‍රාහ්මණෙක් ඇවිදලා කියනවා ස්වාමීනි ආත්මයක් තියෙනවද කියලා අහනවා. කගෙන් දහන්නේ? බුදුරණන් වහන්සේගෙන්. නිස්සද්දයි. ස්වාමීනි ආත්මයක් නැද්ද අහනවා. නිස්සද්දයි. ඒ බ්‍රාහමණය යනවා යන්නේ. හ්ම්. උත්තරයක් දෙන්නේ බලන්න බුදුන් වහන්සේට කියලා දෙන්න තිබ්බනේ. ආත්මයක් නැහැ කියලා කියලා දෙන්න තිබ්බේ නැද්ද? ඒ බ්‍රාහමණයාට ඉතින් දුස් දැන් එයාලා ආත්මවාදී කට්ටියනේ. කියලා දෙන්න තිබ්බනේ උතන ආත්මයක් නැහැ කියලා. නිස්සද්දයි. උත්තරයක් නැහැ. ආනන්ද සාමණේරට ප්‍රශ්නයක් වුණා. දැන් ආනස්වනස් මෝඩ කෙනෙක්ද පුංචි ළමයෙක්ද පුංචි ලදරුවෙක්ද ඔය ප්‍රශ්න අහන්නේ නැත්නම් හොඳ නුවණක් තියෙන කෙනෙක්ද ආ එහෙනම් මේ නිකන් ලදරු ප්‍රශ්නයක් අහන්නේ නේද නුවණ තියෙන කෙනෙක්නේ ආනස්වනස් අහනවා ස්වාමීන් ඇයි උත්තරයක් දුන්නේ නැත්තේ කියලා ඒ මෝඩ නිසාද හැබැයි නුවණ තියෙන නිසාද නුවණ තියෙන නිසානේ හැබැයි ඇයි උත්තරයක් දුන්නේ නැත්තේ ඒක ප්‍රශ්නයක්ද නැද්ද ප්‍රශ්නයක් නේද බුදුරණාහි කියන ආනන්ද මං ආත්මයක් තියනවා කියවනම් මං කියපු ධහමට ගැලපෙනව දානවා. නෑ ස්වාමීනි ගැලපෙන්නේ. මං ආත්මයක් නෑ කියවනම් එයාට එයාට හම්බෙන්නේ තියෙන තියෙන ආත්මයක් නෑ කියන එක. ඉතින් මම ඔය උත්තර දෙකේ මොකක්ද උනත් දෘෂ්ටියකට යනවා. තියනවා කිව්වත් දෘෂ්ටියක් යනවා. තියනකොත් කොහොමද දෘෂ්ටියක්? නෑ කිව්වත් ඒ දෘෂ්ටියක්. ඉතින් මම දෘෂ්ටියකට සමාදම් කරන්න ඕනේ නෑ. ඕන ඉස්සත හිටියා. දෘෂ්ටියක් නෑ එතකොට. බුදුරණවහන්සේගේ වචනකින් බුදුරණවහන්සේගේ වචනයක් ඉඟියක් නිසා අරයා හරි හෝ නිවැරදි මොකුත් උන්නේ වචනයක් කිව්වනම් හරි වෙනවද නැත්නම් තවත් වැරදි වෙනවද? බුදුරණ වචනයක් දුන්නා නම් එවිලි. වචනයක් ඉදිරිපත් කරා නම් එවිලි මොකක් හරි ඒ ප්‍රශ්න අහපු කෙනා නිවැරදි වෙනවද නැත්නම් තවත් වැරදි වෙනවද? ඉතින් බුදුවරු ඒ විදිහේ වැඩ කරයිද? නෑනේ. ඉතින් වචනේ දුන්නේ නෑ බුදුරණවහන්සේ. නිස්සද්ද හිටියා. ඒ නිසා අරයා එහෙම්ම ගියා වැරද්ද එහෙමම ගියා. අන්නේමයි බුදුවරු බණ කියන්නේ. ඊළඟට සබ්බාස සූත්‍රය තියෙනවා අනාත්ම ඉඳලා ආත්මය හඳුන ගන්නවා ආත්මය ඉඳලා අනාත්මය හඳුන ගන්නවා පුදුම විග්‍රහ ටිකක් තියෙන්නේ මේ අනාත්මය කියලා අපි අල්ලගෙන ඉන්නේ සම්පූර්ණනේ හැබැයි වටින දෙයක් ඈ වටනවද නැද්ද ඒක ඒකයි බුදුරණවහන්සේම කිව්ව වටින දෙයක් කියලා ලෝකේ වටිනාම දෘෂ්ටිය ලෝකේ තියෙන වටිනාම දෘෂ්ටිය ඒ නිසා හොඳට මතක තියාගන්න බුදුරණවහන්සේ ඉස්සල්ලාම විස්තර කරේ අනාත්මයේද නෑ නේද? අනිත්‍ය නේද? එහෙනම් අනාත්මය අපට හම්බ වුණොත් අනිත්‍ය හම්බෙන්නේ නැතු. අනිත්‍ය කියන්නේ පටිච්චසමුප්පාද ධර්මයේ වෙන මොකුත් නෙමෙයි. අපට ඒක හම්බෙන්නේ නැතුව අනාත්මයක් හම්බ වුණා නම් අපි දෘෂ්ටියක දිනේ නැද්ද? දෘෂ්ටියක ඉන්නේ. අයි අනාත්මය හම්බුනේ මට. ඔන්න බුදුරණවහන්සේ වෙන්න පොදි හොඳට අහන්න. තව පුංචි කාරණාවක් මට ඔබට මතක් වුණු වෙලේ අමතක වෙන්න කලින් කියන්න හිතනවා පුංචි ඉල්ලීමක් කරනවා. ඔබ කැමති නම් ඔබේ හිතේ කොහෙවත් නෙමෙයි හිතේ ආනන්ද ස්වාමීන් වහන්සේ ගරුත්වයක් තියාගන්න කියලා. ආනන්ද ස්වාමීන් වහන්සේට. මොකද දැන් අපි මිහිඳු මහ රහතන් වහන්සේ අනුබුදු හිමි හැටියට සැලකනවද නැද්ද? ඒ සැලකන්නේ අපට ලංකාවට ලැබුණා. මිහිඳු මහ රහතන් වහන්සේ ධර්ම ලැබුණේ කොහෙන්ද? ආනන්ද ස්වාමීන් වහන්සේගෙන් අපි ඔක්කොම ධර්ම ලැබුණේ කොහෙන්ද? එහෙනම් අපි එක බුදුරජාණන් වහන්සේ දෙකට සැලකන්න කාටද? ආනන්ද ස්වාමීන් සැලකියුද නැද්ද? කොච්චර සලකන්න නැත්නම් ආනසන්නස නැත්නම් අපිට මේ ධර්මයේ තියෙනවද? ඒ වගේ අග්‍ර ප්‍රස්ථායක හිටියේ නැත්නම් නෑනේ. එහෙනම් ආනසන්නර කොච්චර සලකන්න ඕනේ. අනික ළඟ ඉඳලා සමහර කරුණු අහනවා. දැන් අර ප්‍රශ්න අහලා අපට ඒවට උත්තර ලබා දෙන හැටි කොච්චර දෙයක් ආනසන්නස කරා. සාරිපුත්සන්නස හේෂ්ඨයි මම නෑ කියන්නේ. මේ සාසන ප්‍රඥාවෙන් ඉහිලම කෙනා අගසව්. නමුත් අපට මේක ලැබුණේ දැන් අපි මිදු මහරතන් වහන්සේ අනුබුද්ධ හිට සලකනවානේ. ඉතින් එහෙනම් අපි ආනන්ද සන්නාසල කොහොම සලකන්න ඕනද? කොච්චර ශ්‍රේෂ්ඨ කෙනෙක්ද? තේරගාතාව බැලුවොත් එහෙම ආනන්ද සන්නාසලට හරි සතුටක් ඇති වෙනවා. මම මේ ශාසනේ පහන දරන් ආවා කියන්නේ. කොහොම සතුටද? මේ ශාසනේ පහන ආලෝකي මන් දරාගෙන ආවා කියන්නේ. ඒක බලනකොට ඇඟ කිරිපොර යන කොච්චර ශ්‍රේෂ්ඨ උත්මයේද? ඒ උත්මය නැත්තම් අපිට මේකක්වත් තියෙනවද? නෑනේ. අනිකේ උත්මය බණ කි මේවා ඉදිරිපත් කරේ කොහොමද? ඒවා මේ සුතන් මං අහපු දෙයක් මේ කියන්නේ. වෙන මොකක් කිව්වද? මට හිතුනේ මට ගැළපුණේ සා බුදුරණවහන්සේ කිව්වේ එක මට ගැළපෙන්නේ මෙන්න මේ විදිහට. මට මතක් වෙන්නේ නම් මෙහෙම තමයි ඒක ගැළපිලා ගියේ. එහෙමද කිව්වේ? මට හිතෙන්නේ ඒකේ විස්තරය මෙහෙම වගේ වෙන්න ඕන කියලාද කිව්වේ? ඒවම් මේචුතන් කියලාද කිව්වේ? ඒවම් මේචුතන් කියන්නේ මොකද්ද? මං වෙන්න මෙහෙම ඇහුවා. දැන් ඊතර මොකද්ද මේ ආනසනස කියන්නේ? අහපු දෙයක් නේද කියන්නේ? වෙන මුකුත් කියනවද? බලන්නකෝ ආනසනන්සේට බුදුරණවහන්සේගේ තියෙන ගරුත්වය කෙරෙහි තියෙන කිසි දෙයක් වෙනස් කරේ නැහැ. කියන්නේ තමන්ගේ පඬිතුකමේ දන්න දෙයක්ද කිව්වේ? නෑ මතකයේ තිවිච්ච මම මෙන්න මෙහිම දෙයක් ඇහුවා බුදුරන් වහන්සේ සවැත් නුවර ඉන්නකොට ජේතවනාරාමේ මෙන්න මෙහිම සාකච්ඡාවක් වුණා මෙන්න මේ විදිහට එහෙම නේද කියන්නේ? ආනන්ද ස්වාමීන් වහන්සේ අහපු දෙයක් විතරයි කියන්නේ. එහෙනම් බලන්න පින්වතුනි අපට ශාස්ත්‍රීය ගරුත්වයක් ඇති කරගන්න කරුණ අපට මේ දේශනා හරියට අධ්‍යයනය කරොත් ඔළුවෙන් හිටගෙන නැතුව කිලින් කකුල් දෙකෙන් හිටගෙන හරියට අධ්‍යයනය කළොත් අපට ශාස්ත්‍රීය ගරුත්වය ඇතිවිය යුතු කරුණු කොච්චර හම්බෙනවද? ශාස්ත්‍රුන් වහන්සේ කරා යන්න අවශ්‍ය කරුණු කොච්චර හම්බ වෙනවද? අපි අර ගානක් හදන්න තියෙන තැන දෙන්නේ මොකටද? මේ ශාස්ත්‍රුන් වහන්සේගේ ධර්මය අධ්‍යයනය කරන්න, අධ්‍යයනය කරන්න. ඒක ඉස්සෙල්ලා කරන්න ඕනේ. දැන් මම කියන්න පටන් ගත්තේ අනාත්මය ගැනම කරේ නේද? ඒ කියන්නේ දැන් කරුණ කියන් යනකොට දැන් ඔබත් ඉතින් ඇහැයි කනයි කටයි ඔක්කොම අරගෙන කියන දේ අහගෙන ඉන්නවා. එතකොට ඉතින් මටත් හිතෙනවා ඔබට මේ අවශ්‍යතාවය තියෙනවා. ඊට පස්සේ ඕනකම තියෙනවා. ඉතින් ඒකම කියන්න. දැන් ඔන්න ඔබට නිදිමත වගේ නම් කම්මැලි වගේ නම් අවශ්‍ය නැහැ වගේ කියලා මට ඔබට මං කියන එක අවශ්‍ය නැහැ වගේ තේරෙනවා නම් මම ඒක නවත්තනවා. ඔබට අවශ්‍යයි කියලා තේරෙන නිසා මට ඒ ටික කියාගෙන යනවා ඒක. ඔන්න බුදුරණවහන්සේ එතකොට දැන් එහෙනම් දැන් මේක පටන් ගන්න ඉදිච්චි වනේ රාහුල සාන්නාස අනිත් සංඥා වඩන්න කියලානේ. අස්සිමාන දුරියනවා. දැන් එහෙම කියලානේ පටන් ගත්තේ. අස්සිමාන දුරියනවා. ඒතකොට මේ සෝ සතෝ අස සතිකින් පටන් ගත්තනේ. සිහියෙන් ආස්වාස කරනවා කියන තැනදී දැන් ඒක හම්බුනේ මටනේ. ඔන්න. ඒතකොට බුදුරණවහන්සේගේ ධර්මයේදී විග්‍රහ කරලා පෙන්නනවා මම වැරදි කියලානේ. එතකොට එතන අනාත්මනේ හම්බෙන්නේ. ඒක මගනේ නිවන් මග. ඒ මගේදී සමාධියක් විග්‍රහ කරනවානේ. දැන් මෙතනදී හම්බෙන්නේ ප්‍රායෝගික අපේ අත්දැකීමේදී හම්බෙන්නේ මගේ සමාධිය, ඒ කියන්නේ නිවන් මගේ සමාධියද මට හම්බෙන සමාධියද? ඒක මට බුදුරන් වහන්සේ විග්‍රහ කරන්නේ මට හම්බෙන සමාධියක්ද නිවන් මගට හම්බෙන සමාධියක්ද? අන්න ඒක හොඳට මතක තියාගන්න. දැන් එතකොට අර ප්‍රශ්නේ ටිකක් ලැබුණා නේද? දැන් මුලින් සමාධිය විග්‍රහ දැන් සම්පූර්ණයෙන් නෙමෙයි. ටිකක් දැන් හිතන්න පුළුවන් දෙයක් හම්බුණා නේද? හැබැයි නිවන් මගේ සමාධිය මොකද දන්නේ නැහැ. නමුත් දැන් සමාධිය දෙකක් විග්‍රහාවක් හම්බෙච්ච එක දැන් ටිකක් ලේනවනේ නේ. ඒ කියන්නේ මට හිත එකඟ වීමක් ඔන්න දැන් තියෙනවා. බුදුරන් වහන්සේ පෙන්වුවේ නිවන් මඟට. බුදුරණන් මුලින් මෙතන සමාදාන චිත්තං කියලා කිව්වේ නෑනේ. සෝ සතෝ අසසති කියනකොට ඔතන සමාධිය තියෙනවා කියලා විග්‍රහ කරේ නෑනේ නේද? නමුත් සමාධිය තියෙනවද නැද්ද ඇත්තටම? ඒක මට නේද තියෙන්නේ දැන්. බුදුරන් වහන්සේ පෙන්වන්නේ මොකටද? නිවන් මඟට විද්‍යාවෙන් පෙන්වන්නේ මේකනේ. දැන් ප්‍රත්‍යක්ෂයෙන් හම්බෙන්නේ කාටද? මට. බුදුරන් වහන්සේ පෙන්වන්නේ විද්‍යාවෙන් නිවන් මාර්ගට. එහෙනම් දැන් මට හම්බෙච්ච දේන් හරි. වැරදි නෑ. හැබැයි තාම බුදුරණවහන්සේ කිව්ව දේ හම්බුණාද? නෑ බුදුරණවහන්සේ මට හම්බෙන එකක්ද කිව්වේ නිවන් මාර්ගට හම්බෙන එකක්ද? ඔන්න එහෙනම් බලන්න මේ ධර්මයේ අධ්‍යයනය කරන්න කොහොම වැදගත්කමක් ඕනද නේ? අධ්‍යයනය කරන්න. මේ මේ කියපු දේ කරන්න නෙමෙයි. බුදුරණවහන්සේ කියපු දේ කරන්න නෙමෙයි මම කියන්නේ. කියපු දේ මොකද්ද කියලා හොයන්න. ඔන්න මට හම් දැන් බුදුරණවහන්සේ දැන් අපට ප්‍රායෝගික ප්‍රත්‍යක්ෂයක් තියෙනවා සමාධිය හම්බෙනවා. ඒකද සරල කාරණාවක්. ප්‍රායෝගික ප්‍රත්‍යක්ෂයෙන් සිහියෙන් ආස්වාස ප්‍රස්වාස වෙනකොට සමාධිය හම්බෙනවා. ඒක අපි ඕන කෙනෙක් දන්නවා මේක හම්බෙන්නේ මට කියලා. ඕන කෙනෙකුට ප්‍රත්‍යක්ෂයි. බුදුරණවහන්සේ පෙන්වුවේ නිවන් මඟක්. ඒක නිවන් මගේ සමාධිය. ඔබට මම කිංසුගෝම සූත්‍රිකව මතකද අර දූතිය දෙන්නේ ගමනක් යනවා කියලා සීර්ග දූතිය දෙන්නේ කිංසුගෝම සූත්‍රය මතකද? නගරයක් තියෙනවා නගරේ ආයතන හයක් තියෙනවා දොරටුපාලක හය දෙනෙක් ඉන්න මතකයිද කිව්වා? එතකොට සමථවිපස්සනා කියලා දෙන්න අර මේ නගරය ඇතුළේද හිටියේ එළියේද හිටියේ? දිග ගමනක්. ඒක සමථවිපස්සනා කියන්නේ මගද නැද්ද? නිවන් මග නේද? අරෂ්ටාංග මාර්ගයේ සමථවිපස්සනා කියලා බුදුරණවහන්සේ මහා මහා චත්තාරි සූත්‍රය දාලා තියෙනවා. නෑ. මහා සලයදන සූත්‍රය දාලා තියෙනවා. සමථවිපස්සනා කියන්නේ මග. එතකොට මග මගට මග කියන්නේ සමථවිපස්සනා. කියන්නේ අරෂ්ටාංග මාර්ගයනේ. එතකොට දැන් අර සමථවිපස්සනා දෙන්න හිටිය අර නගරය ඇතුළේද එළියේද? එතකොට දැන් සමථවිපස්සනා කියන්නේ සමාධියක් ඒ කියන්නේ මගේ සමාධිය නේ. ඒ කියන්නේ නිවන් මගේ සමාධිය. දැන් නගරය ඇතුලේ හම්බෙන්නේ සිත එකඟභාවයද නැද්ද? මගේ මගේ සමාධියක් නේ මට හම්බෙන්නේ. එතකොට දැන් මෙතන 100න් ඉන්නකොට ආසපස්සස කරනකොට දැන් හම්බෙන සමාධිය කාටද? මට. ඒ අර නගර ඇතුලේ ඉඳි මට නගර ඇතුලේ ඉන්න මට හම්බෙන එකනේ. මගේ හිත විසිරෙන්නේ නැහැ. හුස්ම රැල්ලට විතරයි අවධානය. දැන් එතකොට මේ නගර ඇතුලේ මගේ මනසට යමක් හම්බුණා නේ. සිත එකඟ වුණා. අන්න නගරේ තියෙන දෙයක්. මට හම්බෙච්ච සිත එකක භාවය. සමතිපස්සන කොහෙද ඉන්නේ? දූත එළියෙන් ඉන්නව නේ දූත දෙන ගමනක් කියන. ඒතර බුදුරණවහන්සේ වෙන්නේ කොයි එකද මේ? අර සමතිපස්සනයි මේ වෙන්නේ. නිවන් මාර්ගනේ. ආ ඒක තමයි අර අවසානට කියන්නේ. සමාදාහං චිත්තං කියලා කියන්නේ ඒක. දැන් අපට හම්බුනේ මටනේ මට සිත එකඟ වෙනවා සිහියෙන් ආස්වාස ප්‍රස්වාස කරද්දී. ඒකයි පින්වදින අපි රැවටෙන්නේ යන්නේ ඒකයි. අපි හිතන්නේ සිත එකඟ වෙච්ච හැමෝනි මේක නිවන් මඟ කියලානේ. හිතනවද නැද්ද? සිත එකඟ වෙච්ච පමණින් යම් යම් දේවල් හම්බෙච්ච හැමෝනි අපට නිවන් මඟ කියලා හිතනවද නැද්ද? ඉතින් එහෙනම් මේ දැන් මෙතන බුදුරණවහන්සේ ඇයි මෙතන මේ පස්සේ සමාදාන චිත්තං කිව්වේ? දැන් බුදුරණවහන්සේ මේ කියපු දේ මේ ආනාපාන සති සූත්‍රය ආනාපාන සතිය වඩන්න බුදුරණවහන්සේ අඩුවෙන් මොනවා හරි ටිකක් කියලා තියනවද? ඒ කියන්නේ පොඩ්ඩක් මදි පාඩු මොනවා හරි කියලා තියනවද? ඒ කියන්නේ අපට අපට පොඩ්ඩක් අපේ නුවණ අඩු නිසා මදිපාඩුවක් කියලා තියනවාද මේකේ? මොකද බුදුරණවහන්සේ කියලා දුන්නේ ආනාපාන සතිය වඩන්නද නැත්නම් නිවන් මඟ වැඩෙන විදිහට ආනාපාන සතිය වඩන්නද? දැන් අපට මේක ගන්න නැත්නම් ගන්න හැකියාව නැත්නම් ප්‍රශ්නේ තියෙන අපේනේ. අපට තේරුන්නේ නැහැ කියලා වැඩක් නැහැ මේක. එහෙනම් මේකේ ඔක්කොම ටික කියලාද නැද්ද? ඔක්කොම ටික කියලා අඩුපාඩු නැහැ. හැබැයි අපට ප්‍රත්‍යක්ෂයෙන් සිහින් අස්වාස් ගන්නකොට සමාධිය තියෙනවා. නමුත් මෙතන සමාදාන චිත්තම් කියන්නේ යටම. දැන් බලන්න අපිට මේක අධ්‍යයනය කරන්නම කොච්චර හිතන්න දෙයක් තියනවද නේ? බුදුරණවහන්සේ වෙන්න පුදාගන්න. හැබැයි බුදුරණවහන්සේ ප්‍රත්‍යක්ෂයෙන් දෙන්නේ. ඔන්න දැන් මට සිහියෙන් ආස්වාසය හම්බුණා. සෝ සතු වස්ස සති සතුව පස්ස සතිය. ඔන්න දැන් මේ විග්‍රහය වැඩෙනවා ඈ. ඒ විදිහට ආනාපාන හතිය නිවීම දක්වාම පස්සම්බය නෙමෙයි පටනිස්සක් ගන්න පස්සේ අසසිස්සාමි සික්කටි දක්වාම පසසිස්සාමි සික්කටි දක්වාම විග්‍රහය තියෙනවා. එතනදී නිවන් දකින්නවා. පටනිස්සක් ගන්න පස්සේ කියන්නේ සියලු කෙලෙස් දුරු කරගෙන නිවන අරමුණු කරගෙන එතන කෙලින්ම අරහත්ත්වයටපත් වෙනවා. ඔන්න ඒකේ සතිපට්ඨානෙ වැඩෙන හැටි ඉස්සලාම විග්‍රහ කරනවා. දැන් එහෙනම් හොඳට සිහියක් තියෙන්න ඕනේ. ආය නැවත කල්පනා කරගන්න. මේක රාවල ස්වාමීන් වහන්සේට නම් අනිත්‍ය සංඥාව වඩන්න කියලා කලින් කිව්වේ. ඒතකොට දැන් මේ කරන්නේ එහෙම වඩපු කෙනෙක්ද නැද්ද? දැන් මේ රාවල ස්වාමීන් වහන්සේ වැඩුවේ. ඒතර අපි එහෙනම් අපි ගොඩක් තව තියෙනවනේ එහෙම කෙනා මේ මේ මේ නිවන් මාගේ. දැන් ඔන්න සතිපට්ඨානයේදී විග්‍රහ කරනවා මෙහෙම. කතම් භාවිතාච භික්කවේ ආනාපාන සති කතම් බහුලී කතා චත්ත හතිපට්ඨාන පරිපූර්ණිත කොහොමද කොහොම භාවිතා කරොත්ද ආනාපාන සතියෙන් හතිපට්ඨානේ වැඩෙන්නේ ඔන්න විග්‍රහ කරනවා යස්මින් සමයේ භික්කවේ භික්කු දීගං වාසසන්තෝ දීගං අසසාමිති පජානාති දීගං පසසන්තෝ දීගං පසසාමිති පජානාති රස්සං වාසසන්තෝ රස්සං අසසාමිති පජානාති. රස්සං වපසසන්තෝ රස්සං පසසාමිති පජානාති. සබ්බකාය පටිසංවේදී අසසිස්සාමිති සික්කති. සබ්බකාය පටිසංවේදී පසසිස්සාමිති සික්කති. පස්සම් භයං කාය සංකාරං අසසිස්සාමිති සික්කති. පස්සම් භයං කාය සංකාරං පසසිස්සාමිති සික්කති. කායේ කායන පස්සේ භික්කවේ තස්මින් සමී භික්ඛු විහෙරති ආතාපි සම්පජාන හතිමා විනී ලෝකේ අභිජ්ජා දෝමනස්සං ඔන්න විග්‍රහ කරා මහණෙනි යම් වෙලාවක යස්මින් සමේ භික්කවේ මහණෙනි භික්ෂුව යම් වෙලාවක දීර්ඝ ආස්වාස කරනකොට දීර්ඝ ආස්වාස කරන මනා ප්‍රඥාවෙන් දැනගන්නවද දීර්ඝ ප්‍රස්වාස කරනකොට දීර්ඝ ප්‍රස්වාස කරන්නේ මනා ප්‍රඥාවෙන් දැනගන්නවද කෙටියෙන් ආස්වාස ප්‍රස්වාස ඊළඟට සියලු කය දැනගනිමින් ආස්වාස ප්‍රස්වාස කරන්නේ මේ හික්මන එක ඊළඟට සියලු කය කය සංසිඳුමින් ආස්වාස කරන්නෙමි හික්මෙනියක මෙන්න මේ කරුණු හතරක් විග්‍රහ කරන්නේ ආස්වාස ප්‍රස්වාසයක 8යි. ඔව් ඒක මේක විග්‍රහ කරනවා. තව එකෙන් මේක විග්‍රහ කරනවා. අපි ඒක එතනදී බලමු. ඒතොර සියලු කය දැනගනිමින් ආස්වාස කරන්නෙමි හික්මෙනවා. හුස්ම කය තමයි ඒක මේක විග්‍රහම කරනවා. මොකද බලන්න අපිට අඩුවක් නෑ. දැන් අපිට තේරුම් ගන්න දෙයක් නෑනේ සියලු කය කියන්නේ මොකද්ද කියලා නේ. ඒකත් බුදුරණවහන්සේ කියලා. එතකොට අවශ්‍ය ඔක්කොම කියලානේ. නැත්නම් එක එකට දෙන්න පුළුවන් මොන කයද කියලා. ඒකත් කියලා තියෙනවා. මේ ප්‍රත්‍යක්ෂ කාරණාව කියලා තියෙනවා. එතකොට ඔන්න ඒ දැන් ඔන්න ඔය කරුණු හතර කියලා කියනවා. ඒ විදිහට යම්කිසි කෙනෙකුට වැඩෙනකොට, ඒ කියන්නේ ඔය ඔය කරපු ටික, ඒ කියන්නේ හතර ආකාරය කායේ කායන පස්සේ කායේ කායන පස්සේ භික්කවේ තස්මින් සමේ අන්න ඒ ඒ ඒ වාසය කරේ ඒ වාසය කරේ කොහොමද කියන්නේ ඒ වාසය කරේ කයෙහි කයානුව දකිමිනුයි කියනවා ඒ ඒ ඒ දැන් එතන කරුණු හතරක් කිව්වනේ ඒ වාසය කරේ මොකද්ද කය දකිමින්ද කයානුව දකිමින්ද ඔන්න දැන් හොයන්න දැන් ප්‍රශ්නයක් තියෙනවද නැද්ද එහෙනම් දැන් ගොඩක් තව තියෙනවනේ දැන් එතන වාසය කරේ මොකක් දකිමින්ද? ඒ කියන්නේ දීර්ඝාශ්වාස, කෙටි ආශ්වාස සියලු සබ්බකය දැනගනිමින් සබ් කය සංසිඳුවමින් කියලා හතරක් කිව්වනේ. ඔය හතර වැඩුණේ කොහොමද? කයෙහි කයෙහි කය අනුව දකිමින්. කය දකිමින්ද කයෙහි කය අනුව දකිමින්. ඔන්න එහෙනම් හිතන්න එකක් තියෙනවා. කයෙහි කයානුව දකිමින් තමයි දැන් මේ වැඩුණේ. මේ කවුද කියන්නේ? බුදුරජාණන් වහන්සේ මම නෙමෙයි. අන්න කියනවා කායි කායන පස්සේ බික්ක රස්මින් සමේ බික්ක විහෙරති ආතාපි. දැන් නිකනොත් නෙමෙයි. ආතාපි. වීරිය තියනවා නේද? සම්පජානෝ නෝන තියනවා නේද? සතිමා සිහිය තියනවා නේ? ඒ විතරක් නෙමෙයි විනය ලෝකේ අභිජාත ගුණස්ස මොනවා දුර වෙන්නේ ලෝකේ? ඇලිම ගැටීම දුර වෙනවා. කායේසු අඤ්‍යතරහම් භික්කවේ එවං වදා මැදිදන් අස්සස් පස්ස ඔන්න බුදුරණස් කිව්වා. එතනම කියලා තියෙනවා. මහණෙනි මේ මේ කයෙහි එකක් කියන මේ කියන්නේ කය කියලා මේ කිව්වේ ආස්වාස ප්‍රස්වාසය කියලා කියනවා බුදුරණවහන්සේ. ආස්වාස ප්‍රස්වාසයට කියනවා කායේසු කායඤ්‍යතර. කයෙහි එක්තනා කයක් කියනවා. මොකද්ද? ආස්වාස ප්‍රස්වාසය. තස්මාතිය භික්කවේ කායිකායන පස්සී තස්මින් සමේ භික්ක විහෙරති. ආතාපි සම්පජානහතෙම මෙන්න මේ විදිහටයි මහණෙනි භික්ෂුව කායානුපස්සනාවෙන් වාසය කරන්නේ කොහොමද? සිහියෙන් නුවණින් වීර්යයෙන් යුක්තව කයෙහි කයානෝ. දැන් ඒතරොන කොටස් කීයක් කිව්වද? හතරක් කායනුපස්සනාවේ හතරක් කිව්වා. දැන් ඒතර දීර්ඝ ආස්වාසය හම්බුණා නම් කෙනෙකුට දීර්ඝ ප්‍රස්වාසය, කෙටි ආස්වාසය, කෙටි ප්‍රස්වාසය සියලු සබ්බකාය. අන්න එතකොට තව එකක් තියෙනවා. සබ්බකාය පරිසංවේදී කියනකොට විග්‍රහයක් පොඩි වෙනසක් තිබ්බනේ. දීර්ඝ ආස්වාසි ප්‍රස්වාසි කියනකොට තිබ්බ පජානාති කියලානේ. සබ්බකාය පටිසංවේදී කියනකොට අස්සසිස්සාමීති කියන එක අනාගත කාලෙන් තිබ්බ සික්කති කියන එක වර්තමාන කාල වෙනසක් තිබ්බ නේද? දැන් ඒක වෙනස වැදගත් වෙයිද නැති වෙයිද? මේ වෙනස වැදගත් නේ. දැන් මේ කරුණු හතරට කරුණු ටිකක් තිබ්බා. මුලින්ම සිහියෙන් ආස්වාස කරනවා කියලා කියලා දීර්ඝ ආස්වාසයේ දීර්ඝ ප්‍රස්වාසයේ. ওই කරුණු ටික කිව්වා. ওই කරුණු ටික කියලා ඉවර වෙලා ඒකේ පජානාති කියලා කිව්වා. මනාවකට දැනගන්නවා කියලා සබ්බකාය සහ පස්සම්බයං කාය සංඛාර කියන එකේදී අස්සසිස්සාමීති සහ පස්සසිස්සාමීති අනාගත කාලයෙන් කතා කරා. සික්කති කියන එක ප්‍රායෝගිකව කතා කරා. ප්‍රවර්තමානින් කතා කළා. ඔන්න ওই විදිහට කියනවා කයෙහි කය අනු වැඩෙන්නේ. එතකොට අපි අර ටික දෙකනද පළවෙනි එක ගමු දීර්ඝ ආස්වාසය. දීර්ඝ ආස්වාසය හරියටම දැක්කොත් කයද දැක්කේ කය අනුවද දැක්කේ. දීර්ඝ ප්‍රශ්වාසයේ සම්පූර්ණ අංග සම්පූර්ණ එක හොද්දටම දැක්කොත් කයද දැකේ කය අනුවද දැක්කේ කය කය ඒ කියන්නේ සම්පූර්ණ කියන්නේ කයනේ කොයි විදියට දැක්කත් දීර්ඝාශ්වාසය කියන්නේ මොකද්ද කියලා මොන විදියට දැක්කත් ඒ කියන්නේ කයනේ දැක්කේ අණුව බලනවා කියන්නේ මොකද්ද අණුවනේ හොයන්නේ කය නෙමෙයි බලන්නේ අණුව හොයන්නේ කය නෙමෙයි හොයන්නේ අණුව දීර්ඝාශ්වාසය කොයි විදියට දැක්කත් හම්බුනේ කය කෙටි ආස්වාසි කොයි විදිහට හම්බුණත් හම්බුනේ කය හම්බ වී මොකද හුස්ම රැල්ල කියන්නේ කයක් කියලා කියනවනේ කය හම්බුනේ දැන් මෙතන හුස්ම රැල්ල කියන්නේ කය අණුව කියලා කියන්නේ නේ කය අණුව කියන්නේ කය අණුව බලන්න ඕනේ හුස්ම රැල්ල කියන කය අණුව බලන්න ඕනේ කොයි විදිහට දැක්කත් දීර්ඝ හෝ කෙටිව කය හැබැයි කය දකින්න නැතුව කය අණුව බලන්න පුළුවන්ද කාටවත් පුළුවන්ද බෑ අර උදාහරණ බලන්න පලංචියක් ගහගන්න සුගයක් හදන්න පුළුවන්. බෑනේ සාමාන්‍ය සරලව කොච්චර දන්න ඉපා මොන හරි අරගෙන උඩින් ගිහලා හදන්න පුළුවන් කියලා කියයි ඊට පස්සේ. නෑ සරලව ගත්තත් පලංචියක් ගහනවනේ නේද? මොකද අපි කියන උදාහරණයක් කොහොමද මෝඩ සහගතයි. මොකද ඒක පොඩි සරල විතරක් ගත්තා නම් ඇති. මොකද බුදු බුදු කෙනෙකුට විතරයි සර්ව සම්පූර්ණ උදාහරණයක් කියන්න පුළුවන්. අපිට අර පුංචි කැලක් ගත්තා නම් ඇති ඒක. එතකොට හැබැයි හුස්ම ඒ කියන්නේ හුස්ම රැල්ල තේරුම් ගන්න තුව කාටවත් පුළුවන්ද කය අනු බලන්නේ? දැන් අපට සත්‍ය දකින්න තියෙන. දැන් බුදුරන් වහන්සේගේ ධර්මයේ තියෙන සත්‍යයක් දකින්නද නැත්නම් වෙන මොකක් හරි කරන්නද? ඉස්සල්ලාම හම්බෙන්නේ මොකද්ද? ආර්ය සත්‍ය සත්‍ය ඥානෙනේ. ඊළඟට කෘත්‍ය කෘත වෙනවනේ. ඒ කියන්නේ සත්‍යයක්නේ කොහෙන් හරි හම්බෙන්නේ. සත්‍යයක් දැකිය යුත්තේ මොකක හරිද නැත්නම් ඔහේ කල්පනා කරන්නද තියෙන්නේ. මොකක හරි දකින්න තියෙන්නේ. ඒ කියන්නේ මොකක් හරි හම්බෙන්න ඕනේ සත්‍ය දකින්න. මොනවා හරි දෙයක් හම්බෙන්න ඕනේ සත්‍ය දකින්න. මොකවත් හම්බෙන්න කියලා අපට සත්‍ය දකින්න කියලා කතා කරන්න පුළුවන්ද? කියන්නේ මොකක් හරි ප්‍රායෝගිකව හම්බෙන්නේ නැතුව සත්‍යයක් දකිනවා කියලා කතා කරන්න බෑනේ. සත්‍යයක් දකින්න මොකක් හරි හම්බෙන්න ඕනේ. දිග හුස්ම රැල්ලක් හරි කෙටි හුස්ම රැල්ලක් හරි කෙස් අරමුණක් හරි ලොම් අරමුණක් හරි කයේ චලනයක් හරි කයේ වාතය හිමි යනවා හරි මනසේ අරමුණක් හරි වේදනාවක් දැනෙන එකක් හරි මොකක් හරි හම්බෙන්නද නැද්ද? ඒක නේද අනෝ බලන්න තියෙන්නේ. හම්බෙච්ච එක නේද සත්‍ය හොයන්න තියෙන්නේ. දැන් දුක පිළිසිත හොයන්න ඕනද නැද්ද? දුක්ඛ පිරිසිඳ හැවිය යුතු දුක ප්‍රහාණය කළ යුතුද? සමුදයනේ ප්‍රහාණය කරන්න තියෙන්නේ. බුදුරන් වහන්සේගේ ධර්මයේ හම් වෙනකොට බෝධාය සංවත්තතිනේ. ඒ කියන්නේ මොකද්ද? අවබෝධය පිණිස. අවබෝධ වෙන්නේ මොකද්ද? ආර්ය සත්‍ය නේද? හැම වෙලෙම බුදුරන් වහන්සේ කියන්නේ අවබෝධ කියන්නේ ආර්ය සත්‍යය නේද? ප්‍රඥාව කියන්නේ ආර්ය සත්‍යය. අපි මොන වැඩේ කරත් අපට ප්‍රායෝගිකව ප්‍රත්‍යুৎපන්නව චතුරාර්ය සත්‍ය අවබෝධය හම්බ විය යුතුද නැද්ද? ඔබ අහලා තියෙනවද මහාත්පදෝපම සූත්‍රය මට මතකයි චූලහත්ති කියන්නත් පුළුවන් මහාත්පදෝපමගේ මුළු සියලු ධර්මස්කන්ධයම ඇතුළත් වෙනවා කියන මොකේද වෙන්නේ? චතුරාර්ය සත්‍යරනේ හස්තියගේ පාසකරන්න ඔක්කොම දාන්න පුළුවන්. එහෙනම් අපි කරන බුදුරණවහන්සේ පෙන්නපු හැම එකක්ම චතුරාර්ය සත්‍ය හම්බ විය යුතුයිද නැද්ද? හම්බුනේ නැත්නම් ඒක වැරදි නේද? චතුරාර්ය සත්‍ය කියන්නේ දුක විතරක්ද? ගවම්පති සූත්‍රයේ බුදුරණවහන්සේ පෙන්නනවා කෙනෙක් කියනවා මම දුක අවබෝධ කරා අනේ සමුදය ප්‍රහාණය කරේ නැහැ කියලා. ඒක වෙන්නේ නැහැ කියනවා. කෙනෙක් කියනවා මම දුක අවබෝධ කරා සමුදය ප්‍රහාණය කරා නිරෝධය සාක්ෂාත් කළා. ඒකත් වෙන්නේ නැහැ කියනවා. තව කෙනෙක් නෑ මම දුක අවබෝධ කරේ නැහැ සමුදය ප්‍රහාණය කරා. මගත් දරුවා නිරෝධය සාක්ෂාත් වුණා. ඒක වෙන්නේත් නැහැ කියනවා. මේ හතරම වෙනවා කියනවා. එහෙනම් අපිට එකක් දහම් වෙනවනේ හතරම දහම් වෙන්න ඕනේ. කාට හරි කිව්වොත් එකක් හම්බුන හතර අනික්ව හම්බුන්නේ නැහැ කියලා ගැලපෙනවද ඒක? නෑ නෑ. බුදුරන් වහන්සේ වෙන්නන්නේ නැහැ මේක. එහෙනම් අපිට දැන් මේ ප්‍රතිපදාවේදී හම්බ වෙන්න ඕන තව එකක්. මොකද්ද? චතුරාර්ය සත්‍ය හම්බ විය යුතුයිද නැද්ද? අන්න කය බලද්දී නම් හම්බෙන්නේ නැහැ හැබැයි. කය අණු බලද්දී හම්බ වෙනවා. සරල උදාහරණයක් කියනවා. අපට දුකක් එනකොට අපි හිතමු ලෙඩක් එනවා කියලා. අපි කැමති පින්වත්තුනි ලෙඩේ සුවපත් වෙලා ලෙඩ නැති වෙන එකටද නැත්නම් අපි මේක හේතුව හොයලා කියන්නේ අපි ඇතුළතින් හේතුව හොයලා අවංකවම කියන්නේ ඉස්සරලාම මටත් මම මමත් මටත් අවංක වෙනවා ඒක නිසා ඔබත් කියන්න ඔයක පැත්තකින් දාලා මේ මේක හේතුව හොයලා නිවන් දකින්නද දැන් ප්‍රත්‍යুৎපන්නව දුක ලොකු ලඩක් ආවම ප්‍රත්‍යুৎපන්නව දැන් ඒ කියන්නේ අපේ සාමාන්‍ය ස්වභාවයක නේද මගේත් ස්වභාවයක තමයි සාමාන්‍ය ස්වභාවයකනේ බුදුරණවහන්සේ පෙන්නන දැන් අපි මේ සාමාන්‍ය සරල උදාහරණයක් දුකට හේතු වෙනකොට ඉස්සලාම් කළ යුත්තේ හේතු හොයන එකනේ. අපිට කවදාවත් පුළුවන් දෙක අයින් කරලා දුකින් නිදහස් වෙන්න. එහෙනම් අපට නුවණ නුවණ තිබිලා ලිප් බෙහෙත් කරගන්න කියන ප්‍රශ්නේ නේද? ඒක එපා කියනවා නෙමෙයි. නුවණ තියාගෙන වැඩේ කරන්න ඕනේ. මම අර කලින් කිව්වේ. නුවණ තියාගෙන අදාළ දේ කරන්න ඕනේ. නැත්තම් කාට බුදුරණන් වහන්සේ බෙහෙත් ගත්ත නේද? අපි ඒක කරනවා. හැබැයි නුවණ අන්න නුවණ තියාගන්න ඕනේ. එහෙනම් අපි දුක්ඛ හොයන්න ඕනේ නේ. දැන් එම සරල උදාහරණයක් නේ භාවනා කරනකොට සම්පූර්ණයෙන් එහෙනම් අපි නිවන් දකින්නද කරන්නේ නැද්ද? ඒකෙදි ওই වගේ වැඩක් වෙන එක හරියද නැත්නම් හරීම වැඩි වෙන්න ඕනද? දැන් අපි ලෙඩක් ආවට පස්සේ බෙහෙත් ගන්න සුව කරගන්න අපි කරන්න ඕනේ නේ. ඒක අපි ජීවිත පැවැත්මට ඒක ඕනේ. ඒක දැනගෙන අපි කරන්න ඕනේ. දැන් අපි භාවනා කරන්නේ මොකටද? එතකොට එතනද එතනදී මේ වැඩක් ඒ වගේ වැඩක් කරන එක හොඳයිද නැත්නම් බුදුරණවහන්සේ කියපු විදිහටම කරන එක හොඳයිද? ආ ඒක නම් එතනදී කරනවනේ නේ. එතනදී අර කයින් කරලා වෙන එකක් කරන් හරියන්නේ නැහැ. දීර්ඝ ආස්වාස ගන්නකොට අපි ඊළඟට කැමති කෙටි ආස්වාස මේක අයින් වෙනවට. ඊළඟට කැමති ප්‍රීතියනවට. මේක අයින් වෙලා දැන් අපි ස්ටෙප් ටිකක් දන්නවනේ අර ටික වෙනවා මේ ටික වෙනවා මේ ටික වෙනවා දැන් අපි මේක අයින් වෙලා අනිත් ස්ටෙප් එක දැන් අපි මේක දැන් කරදරයක් මේක වදයක් දීර්ඝ එක කරදරයක් දැන් කෙටි එක දැන් කෙටි එක කරදරයක් දැන් මට සබ්බකාය පරිසංවේදී දැන් මට සබ්බකාය පරිසංවේදී කරදරයක් දැන් මට පස්සම් බයන් වෙන්න ඕනේ දැන් මට ඒකත් කරදරයක් දැන් මට ප්‍රීතිය එන්න ඕනේ තියනවද නැද්ද දැන් අපට ඊළඟ කීලක්කයක් තියෙනව නේද දැන් අපි දන්නවත් එක්කනේ ඒක කොයි වගේද දන්නවද අර අසනීප වුණාම බෙහෙත් ගන්න යන්නේ. ඒක ඉතින්ද කරන්න ඕනේ. දැන් අපි මේ කරන්න යන්නේ මොකද්ද? නිවන් මාර්ගක් නේ. එහෙනම් දැන් නිවන් මාර්ගනේ දැන් කරන්න ඕනේ නැත්තේ. එහෙනම් දැන් සමුදේ හිවිය යුතුයිද නැද්ද? හොයන්න ඕනද නැද්ද? චතුරාර්ය සත්‍ය දැන් හම්බෙන්න ඕනද නැද්ද? හම්බුනේ නැත්තම් බුදු බණද නැද්ද? බුදුරණවහන්සේ පෙන්නපු ධර්මයේ කොහෙන්වත් චතුරාර්ය සත්‍යයට යනවද නැද්ද? මොකක් කරේ තියෙනවද බුදුරන් වහන්සේගේ ධර්මයේ චතුරාර්ය සත්‍ය ඇතුළට සංග්‍රහිත නොවන? මොකක් කරේ තියෙනවද? ආර්ය සත්‍යට සංග්‍රහිත නොවන එකක්වත් නැහැ නේද? බුදුරන් වහන්සේනේ දුක අයින් කරන්න දුක පිරිසිදු හොයන්නද? දැන් එහෙනම් අපි කල යුත්තේ දුක පිරිසිදු කරන එකද දුක අයින් කරන එකද? දැන් අපට දීර්ඝ හුස්ම රැල්ල එනකොට ඒක දැන් අපි බලමු එහෙනම් ප්‍රායෝගිකව චතුරාර්ය සත්‍ය හම්බ වීම සහ අපි දුක පිරිසිදු හොයන්නේ කොහොමද කියලා. දැන් අපි ඒක කරන්න ඕනද නැද්ද එහෙනම්? දැන් බුදුරණවහන්සේගේ බණනේ අපි කරන්නේ. දැන් චතුරාර්ය සත්‍ය ධර්මයේ අපට හම්බ විය යුතු නේද? ඒක මේ දැන් මම ඉක්මනින් කියන්න ගත්තා. ඒක පස්සේ විග්‍රහ කරනවා බුදුරණවහන්සේ. බොජ්ජංග දෙනකොට මම අර මෙතෙන් ගැලපෙන්න ඕන සම කියන්නේ. දැන් බුදුරණවහන්සේ ඔය ටික ඔක්කොම විග්‍රහ කරනවා. එතකොට දැන් අපිට නම් දීර්ඝ හුස්ම රැල්ල හම්බ වෙනකොට මොකද අපි එච්චර අපේ තියෙන පොඩි නොයුසෙල්ල දැන් මේකේ කොහොමද මේකේ කොහොමද කියන අදහස තියෙනවනේ. අපිට ඒක නිසා කතා කරගෙන අපි ඒක යන්නට ඕනේ. දීර්ඝ හුස්ම රැල්ල හම් වෙනකොට දැන් අපිට මොකද්ද හම් වෙන්න ඕනේ නේද? අර සත්‍ය හම් වෙන්න ඕනේ. මොකද බුදුන් වහන්සේ කියන්නේ කය බලන්නද, කය අනුව බලන්නද? කය අනුව බලනකොට හම් වෙනවා ආර්ය සත්‍යය. කය බලනකොට ආර්ය සත්‍ය හම් වෙන්නේ කය අනුව බලනකොට හම් වෙනවා ආර්ය සත්‍ය. ආර්ය සත්‍ය දිවෙන්නේ දුක පිරිසිදු හැවෙනවා. එතකොට සමුදය හම්බ වෙනවා. නිරෝධී සාක්ෂාත් වෙනවා. මොකද වැඩෙනවා. දුක ප්‍රහාණය කරන්නද බුදුන් වහන්සේ කියන්නේ පිරිසිදු හොයන්නද? අපි කවුරු හරි දුක ප්‍රහාණය කරන්න හැදුවොත් ඒක කරන්න පුළුවන්ද බැයිද? බෑ. බුදුරණාහි කියලා තියෙන මොකද්ද? පිරිසිඳ හොයන්න. ප්‍රහාණය කරන්න කියන්නේ නෑ පිරිසිඳ හොයන්න. ඒක වැදගත් උච්චර ඕක හොයන එක අපි. පුංචි පුංචි කාරණා කොච්චර වැදගත්ද? එච්චර වැදගත්ද? අහන හොයන්න ඕනේ නේ. වැදගත් නැත්තම් හොයන්න ඕනේ. ඒක වැදගත් වෙනවා නේ. එතකොට දැන් බුදුරණවහන්සේ කියන්නේ මොකද්ද? දුක පිරිසිඳ හොයන්න. දැන් දුක පිරිසිත හොයන්න තියෙන ලැබිච්ච දෙයකද නැති දෙයකද? අන්න ලැබුණා. අත්ති කායෝතිවා 50 සති. සතිපට්ඨාන එහෙම කියනව නේද? කයක් ඇතයි කියලා ලැබුණා. දැන් අපට ලැබුණේ ආනාපාන කරද්දී මොන කයද? හුස්ම කය දැන් හම්බුණා වුණ දිග හුස්ම. දැන් මොකද්ද මේ හම්බුනේ? දිග හුස්ම කියන්නේ ඇතයි කියලා ගත්ත කයනේ. කයනේ. දැන් හොඳට හැබැයි දිග හුස්ම මුල දන්නවා, මැද දන්නවා, අග දන්නවා, ඔක්කොම දන්නවා. ඒ මොකද්ද දන්නේ? දිග හුස්ම දැන් හොඳටම දන්නවද නැද්ද? දැන් දිග හුස්මද බලන්න ඕන එතනින් එහාට දිග හුස්ම 90ද? 90 නේද? ඒ කියන්නේ දුක පිරිසිදු හොයන්න ඕනද දුක ප්‍රහාණය කරන්න ඕනද? ආ දැන් පිරිසිදු හොයන්න ඕනේ නේ? 90 නේ බලන්න තියෙන්නේ. පිරිසිදු හොයන්න ඕනේ. ඔන්න පලංචිය. පලංචිය වගේ දැන් හම්බුණා. දැන් ගේ හදන්න පටන් ගන්නවද නැද්ද? දැන් ඔය මේක ලේසිම එකයි. නිවන් මාර්ගයේ ලේසිම එක මොකද්ද? ආනාපාන සතිය. අනිත් ඒවා උතෙන්ද ගන්න හරි අමාරුයි. දැන් අපි බලන්න ඇවිදිනකොට එහෙම ඇවිදින එක සිහිය උතෙන්ද ගන්න කොච්චර අමාරුද නේද වර්තමානයේ ප්‍රායෝගික දෙයට? සම්පජන්නේ අමාරු. ඊට වඩා අමාරු දැන් ඔන කේස් කේස් කියන අරමුණක් හැටියට දැන් අරගෙන ඒක ප්‍රායෝගික දෙයක් කියලා ගන්න කොච්චර අමාරුද? දැන් මේක අපට ඇත්තටම ප්‍රායෝගික දෙයක් නේද? අරක මානසික සිතුවිල්ලෙන් ඔන කේස් කියලා අරමුණක් කියලා හිතා ගන්න ඕනේ. ඒක දෙන්නේ බුදුරන් වහන්සේ මේ නුවණ තියෙන කෙනාට අඩු කෙනාට මේ සිහිය වර්තමානට ගන්න. අවසානට දෙන්නේ මොකද්ද? අනුන්ගේ මලකුණක් බලලා තමන්ගේ මලකුණත් එක්ක හසඳන්න කියන. ඇයි? සිහිය අඩු නිසා තව පොඩ්ඩක් එයා හදාගන්න ඕනේ. අනුන්ගේ මලකුණ බැලුවා, මගේ මලකුණ බැලුවා. පොඩ පොඩ කෙලෙස් අඩු කරගත්තා. දැන් අර එක තැනකට ගන්න හදන්නේ වර්තමානයේකට. වර්තමානයේ ඇතයි කියලා කයක් ගන්න නේ හදන්නේ දැන් මේ. මොකටද මේ ගන්නෙ? කය බලන්නද, කය අනු බලන්නද? කය බලන්නේ නෙමෙයි නේද? දැන් හුස්ම රැලි දෙක පහසුයි. දැන් ඔන්න හුස්ම රැලි හම්බුණා මොකද්ද? දීග හුස්ම බුදුරණන් වහන්සේ පෙන්වන්නේ නේද පජානාති කියලා. දැන් බුදුරණන් වහන්සේගේ පජානාති වෙන්න ඕනේ නේ. බුදුරණන් වහන්සේ පජානාති විග්‍රහ කරනවා නේද? මොකද්ද පජානාති වෙන්නේ? ආර්ය සත්‍ය විග්‍රහ කරනවා, පංච පාස්කන්ධ විග්‍රහ කරනවා. එහෙම විග්‍රහ කරනව නේද? දැන් අපට ඒක විය යුතුද නැද්ද එහෙනම් මෙතන? දැන් අපි නිවන් මාර්ගට යන්නේ. ඒක විග්‍රහය තියෙනවා ඊට පස්සේ. ඔන්න එහෙනම් දැන් අපට හම්බ වෙන්න ඕනේ කයක් ආවා. අත්ති කායෝතිවා. කයක් ඇතයි කියලා ගත්ත මොකද්ද ඇතයි කියලා ගත්ත ගායේ මුල මැද අග හොඳට ප්‍රකට වෙච්ච දිග හුස්ම රැල්ල. නැත්නම් කෙටි හුස්ම රැල්ල. දැන් මේ වඩන්නේ කායන පස්සනාව නේද? කායන පස්සනාව නොවඩා ඊළඟකට යන්න පුළුවන් නේද? මේක වඩන්න ඕනේ නේද? මේ විදිහට වඩන්නද පුළුවන් නේද යන්න? බුදුරණවහන්සේ කී විදිහට වඩන්නේ නැතුව? මේ විදිහට වැඩෙන්නේ නැතුව යන්න පුළුවන් නේද? එහෙනම් අපි මේ විදිහට කළ යුතුද නැද්ද? දැන් ඔන්න අපට තියෙනවා දීගංවා අසසන්තෝ දිගං අසසමිති පජානාති කියන එක ඕනනේ. දැන් දිග හුස්ම රැල්ල හම්බුණා. ඒ කය හම්බුණා. දැන් කය අණුව යන්න ඕනනේ. කය අණුව යන්නේ මොකද්ද හොයන්නේ එතකොට? දැන් දුක නම් දුක හොයන්න තියෙන්නේ අයින් කරන්නද පිරිසිදු හොයන්නද? පිරිසිදු හොයනවා කියන්නේ හැදුන හැටි හොයන එකක්ද නැත්නම් වෙන මොකක් හරිද? හැදුන හැටි නේද මොකද්ද මේ කියන්නේ? ලෝකේ හැදුන හැටිද හොයන්න ඕන නැත්තේ ලෝකයට හැදෙන හැටිද? ඒ කියන්නේ මම උදාහරණයක් උත්තර පටිච්චසමුප්පාදේ මේ ඇති කලි මේ වෙයි. ඔන්න න්‍යාය ඈ. දැන් ආර්ය සත්‍ය හම්බ වෙනකොට පටිච්චසමුප්පාද හම්බ වෙනව නේද? මේ ඇති කලි මේ වෙයි. හැදෙන්නේ හිමයි. ඒක හම්බ වෙනකොට මම කියන එක හරි කියලා හම්බ වෙනවද? මම කියන එක වැරදි කියලා හම්බ වෙනවද? එහෙමනම් හම්බ වෙන්න ඕන නැත්තේ මටටද නිවන් මඟටද? මට හම්බෙලා හරියන්නේ නැහැ බලන්න කොච්චර පැති දිනවද නේ? දැන් අපට බුදුරණාහිසේගේ ධර්මය ඉගෙන ගන්නකොට පටිච්චසමුප්පාදේ වැදගත් නැද්ද එතකොට? පටි සමුපාදේ පංචුපාස් වැදගත් නැද්ද? කොච්චර වැදගත්ද නේ? බුදුරණන්සේ ඒකයි නේද ඒක නිසා නේද කිව්වේ යෝනිසෝ මනසිකාරී ඉපදුනොත් එයාට මොකක් වුණා කියලාද කියන්නේ? ඉර ඉර උදා වෙන්න කලින් අරුණෝදය ලැබුණා වගේ. දැන් එහෙනම් අපිට දැන් මේ කරන්න යන වැඩේ මොකද්ද හම්බෙන්න ඕනේ? අරුණෝදය හම්බෙන්න ඕනේ නේ. මොන වැඩේ කරන්න ගියා? ඔන්න දැන් ජීවිත උස්ම රැල්ල කෙරෙහි මොකද්ද බලන්න යන්නේ? කායනුපස්සනාවේ කය අනුව අත්ති කායෝතිවා කියන එක එක බලන්න යනවා. කයක් ඇතයි කියලා ගත්ත එක එක මොකටද කයක් ඇතයි කියලා ගත්තේ? නුවණ සිහිය දියුණු කරගන්නත් එකතු නොවි වාසය වෙන්න. දැන් එතකොට ප්‍රත්‍යක්ෂයෙන් හුස්ම රැල්ල නම් හම්බුනේ දීර්ඝ. එතනදී අපිට එකතු නොවි වාසය යුත්තේ මොකක් එක්කද? හුස්ම රැල්ල එක්ක. ආ සරලයි උදාහරණේ. ඊට මොකද හිතන්නද යන්නේ? දැන් ප්‍රත්‍යක්ෂව අපි එකතුනේ දැන් මොකද්ද? දැන් ප්‍රත්‍යක්ෂ අපි එකතුනේ කුමක් එක්කද ඇතයි කියලා ගද්දි. දිග හුස්ම රැල්ල. එතකොට ඒක කයක් ඇතයි කියලා දැන් ගත්තනේ. දිග හුස්ම රැල්ල. කයක් ඇතයි කියලා ගත්තා. දැන් ඇතයි කියලා ගත්තේ මොකටද? සිහිය නුවණ වැඩි කර දියුණු කරගන්න සහ එකතුනේ වාසය කරන්න. මොකක් එක්ක එකතුනේ වාසය කරන්නද? කල්පනා කළ මොනවා හරි ඔය එකක් එක්ක එකතුනේ වාසය කරන්නද? දැන් ප්‍රත්‍යක්ෂව හම්බ වෙච්ච දේ ඒක එකතුනේ වාසය වෙන්නද? දැන් ප්‍රත්‍යක්ෂව හම් මොකද බුදුරණවහන්සේගේ ධර්මයේ හිත හිතත් අලුමර මර ඉන්න එකක් නෙමෙයි තියෙන්නේ. ප්‍රත්‍යක්ෂයකට නේ තියෙන්නේ. ප්‍රත්‍යක්ෂය හම්බ වෙච්ච දේක එකතුනේ වාසි වෙන නේද දැන් තියෙන්නේ. මේ කරන්නේ. දැන් එයා දැනගෙන නේද කරන්නේ එතකොට. දැනගෙන කරන්නේ ඇතයි කියලා ගත්ත කය හා එකතුනේ වාසි වෙන්නේ. මේ කය අනු බලන්න යන්නේ. එතකොට එකතුනේ වාසි වෙනවා කියන්නේ මේක වෙන් වෙනවා කියන එක නේද? අන්න දිග හුස්ම රැල්ල අනුව හොයාගෙන යනකොට මොකද වෙන්නේ? දුකේ හේතුවනි හම්බෙන්නේ. එහෙනම් හුස්ම රැල්ලේ හේතුව හම්බ විය යුත්තේ මොකද්ද? හට ගැනීම හම්බ විය යුත්තේ මොකද්ද? මොකද්ද හම්බ වෙන්න ඕන නැත්තේ හුස්ම රැල්ලේ හට ගැනීම හැටියට. එකක් තියෙනවා අපිට සතිපට්ඨාන සමුදේ සූත්‍රයේ සතර ආහාර. හතර ආහාර තමයි අපි ඉස්සෙල්ලාම හම්බෙන එක. සතර ආහාර හොයාගෙන යනකොට වෙයි පටිසමුප්පාදෙම හඳ යනවා. සතර ආහාරත් අපි දැන් ටික ගලපලා තියෙන අපි තේරුම් අරන් තියෙන්නේ. ඒක ඔබට තේරුම් ගන්න ඕන නම් එක්කෝ ඒ සූත්‍රම මම ඉලක්ක කිව්වා නේද? එක්කෝ ඒ සූත්‍ර බලන්න නැත්නම් අර දේශනා ටික අහන්න. ඒක හතර ආහාර. අපි පොඩ සරලව තේරුම් ගන්න නිසා පටිසම්පාදේ නම් මොකද සමුදේ කියලා හැම්බැට්ටුන එක කියනවනේ. එතකොට හුස්ම රැල්ලේ හට ගැනීම හම්බ විය යුත්තේ මොකද්ද? පටිච්ච සමුප්පාද. තිත්තායතන සූත්‍රයේ බුදුරණන් වහන්සේ පැහැදිලි කරනවා චතුරාර්ය සත්‍ය දුක්ඛ සමුදය පටිච්ච සමුප්පාදේ බව අංගුත්තර නිකායේ තික නිපාතේ. තිත්තායතන සූත්‍රය. එතකොට අපට එහෙනම් දුකෙහි සමුදය දැන් මොකක් හම්බ වෙන්න ඕනද? අපි සරලව ඉස්සල්ලාම ගත්තොත් ආහාර හතර. ඔබට තව ඒක විස්තර වශයෙන් ඉගෙන ගන්න ඕන නම් ඒක ආහාර හතර හොයාගෙන යනකොටත් පටිසමුපාදෙමයි හම්බෙන්නේ. මොකද ආහාර හතර ආහාර විග්‍රහ කරනකොට පටිසමුපාදයක විග්‍රහ කරන්නේ. ඉතින් ඒ නිසා මම කිව්වේ පටිසමුපාදයක අපි කතා කරමු කියලා. එතකොට එහෙනම් කයෙහි කය අණුව බලනකොට දිග හුස්ම රැල්ල අණුව බලනකොට පිරිසිදු හොයාගෙන යනකොට හම්බ වෙන්න ඕනේ මොකද්ද? පටිච්ච සමුප්පාදය. ඔන්න හම්බෙන්න ඕනේ බුදුරණවහන්සේ සමුදේ විග්‍රහ කරපු එක. බුදුරණවහන්සේ සමුදේ විග්‍රහ කරපු එක. හට ගැනීම. දැන් එතකොට ඒක හිතටද හම්බ වෙන්න ඕනේ නැත්තේ, කයේ පහසටද හම්බ වෙන්න ඕනේ නැත්තේ, ප්‍රඥාවටද හම්බ වෙන්න ඕනේ නැත්තේ. අන්න. දැන් කොච්චර වැඩක් කරන්න තියෙනවද දැන් නිවන්මකට වඩන්න නේද? ආනාපාන සතිය නිවන් දකින්න. නිවන් දකින්නේ වෙන දෙයකට නෙමෙයි. ඒකම අපි මේ දැන් අපි කැමති ඊළඟ ස්ටෙප් එකට ඉක්මනට යන්න නේ. දැන් ඊළඟ ස්ටෙප් ඊළඟට ඔන්න ප්‍රීති ඉලක්කේ, සබ්බකාය පරිසංවේදී ඉලක්කේ. හැබැයි මේ දීගං අසසන්තෝ කියන එකේ විග්‍රහය තව තියෙනවා බුදුරණවහන්සේ කියනවා. සබ්බකාය පරිසංවේදී විග්‍රහයක් තව තියෙනවා. ඒක හොයන්න නැතුව අපි ගියොත් එහෙම අතෙන්ද අපි හරිද වැරදිද? එහෙනම් මේක හරියට හොයාගන්න ඕනේ නේ. ඔන්න දීර්ඝ ආස්වාසිය පජානාති කියනවා. යමක් හරියට දැනගත්තා කියන්නේ ඒක හට ගැනීමත් එක්කම දැනගත්ත එක නෙමෙයි. මම ආහාර කීපු නිසා මම තව කාරණාවක් කියන්නේ ඔබට ඒක හිතන්න දැන් පෙළඹවන්න ඕන නිසා මොකද හේතුව ඔබට දැන් ආහාර කියනකොට පටිසමුප්පාදේ මේකටයි ඔබ ගතිලා හිතෙන්න පුළුවන්. ඒ නිසා මම ඒක තේරුම් කරන්න තව කාරණාවක් කියන්නේ. ආහාර වලට තණ්හා කරනවා කියන එක නම් සාධාරණයි නේ. සාධාරණ නැද්ද? අපි කන බොන කෑමට අපි තණ්හා කරනවනේ. එතකොට දුක හට ගන්නවා කියන එක සාධාරණයි නේද? බුදුරණවහන්සේ වෙනවා තණ්හාවෙන් ආහාරට ගන්නවා කියලා. බුදුරණවහන්සේ වෙන්නනවා මහා තණ්හා සංකේ සූත්‍රයේ ආහාර සූත්‍රයේ මොකක් කරනවද? තණ්හාවෙන් ආහාරට ගන්නවා. දැන් ප්‍රශ්නයක්ද නැද්ද? දැන් මම මට ඕනේ මෙතෙන්ද ග්‍රීන් ටී එකක් මම ආස කරනවා. මට එනවද? ඉතින් ආසාවෙන් හටගන්න ඉපෑ ඒක බුදුරණවහන්සේ කිව්වනේ. දැන් මට ඕනේ පළතුරු ජූස් එකක්. මට ඕනේ ස්ට්‍රොබෙරි ජූස් එකක් දැන්. දැන් මට හිතෙනවා මම දැන් තණ්හා කරනවා මට ස්ට්‍රොබෙරි ජූස් එකක් ඕනේ. දැන් එනවද මෙතෙන්ද? මට බොන්න? ඉතින් බුදුරණවහන්සේ කිව්වනේ උනාට ආසාවෙන් හට ගන්නවා කියලා. කිව්වනේ. එතකොට අපි තීරුම් ගත් එක වැරදිද නැත්නම් බුදුරණවහන්සේ කිව්වේ කරදිලාද? අපි තීරුම් ගත්තේ වැරද්දක් තියෙනව නේද? නැත්නම් තණ්හාවෙන් ආහාර හට ගන්නවද? ඒක මං කිය අපි ආහාර කියලා හිතන් ඉන්නේ කාගේ කෝණයෙන්ද? අපේ කෝණේ. බුදුරණවහන්සේ ආහාර හට ගන්නවා කියන තණ්හාවෙන්. මොන මහා තණ්හා සංකසුටි තියෙනවා? ආහාර හතරට හේතුව තණ්හාව. තණ්හාවට හේතුව ස්පර්ශය. ස්පර්ශයට හේතුව නෑ තණ්හාවට හේතුව ඔය ස්පර්ශ ස්පර්ශ හේතුව වේදනාව වේදනාවට නෑ තණ්හාවට හේතුව වේදනාව වේදනාවට හේතුව ස්පර්ශය ස්පර්ශ හේතුව ආයතන ආයතනට හේතු නාම රූප නාම රූපයට හේතුව මොකක්ද නැති විඥාන විඥානට හේතුව සංඛාරය සංඛාරට හේතුව අවිද්‍යාව එතකොට මේ ආහාරට හේතු වෙලා තියෙන මොකද්ද ඈ අවිද්‍යාව බුදුම හේතුවන්නේ ඈ තණ්හාව ඒ තණ්හාව අවිද්‍යාව දක්වම ගිහිල්ලා නේ දැන් ඒතර ආහාර හම්බෙලා තියෙන මොනවද වෙන්නේ යකඩෝ දැන් එහෙනම් අපට ආහාර හමුනොත් අවිද්‍යාව දන්නව හම්බෙන්න ඕනේ නේද? දැන් සාධාරණයි අපි තණ්හා කරන්නේ නැති එක නම් සාධාරණයි නේද? බුදුරජාණන් වහන්සේට වැරදිලාවක්ද මේ ටික දන්නේ නේ? පොඩ්ඩක් වැරදිලාවක්ද? නැත්නම් අපි එහෙනම් ගත්ත හිතින් නේද? ප්‍රඥාවෙන්. දැන් ඔන්න බුදුරණවහන්සේ පෙන්නනවා එහෙනම් ආහාරයෙන් කය හටගන්න කියලා. දැන් අපිට පරිසම්පාද හොයන්න ඕනද නැද්ද? එහෙනම් ආහාරයෙන් හටගන්න කය හොයාගෙන යනකොට පටිසම්පදේ හම්බෙනවද නැද්ද? හම්බෙනවා. මහා තණ්හා සංකේ සූත්‍රය, ආහාර සූත්‍රය, මොළී පග්ගුණ සූත්‍රය වගේ දේවල් බලන්න. ලෝක හොඳට තියෙනවා. මොළී පග්ගුණ සූත්‍රය බුදුරණවහන්සේ අහනවා භික්ෂුවක් මොළී පග්ගුණ ඇදලා අහනවා විඥානය අනුභව කරන්නේ කවුද? අනුභව අනුභව කරන්නේ කියලා අහන්නේ දැන් මේක ආහාරය නිසානේ. ප්‍රශ්නේ වැරදි කියනවා. මම ඔහොම කියන්නේ විඥානයේ ප්‍රත්‍ය මොකද්ද? ඔය විදිහට අහන්න කියනවා. අනුභව කරන්නේ කවුද? මන්නේ බුදුරණවහන්සේ වෙන්නේ මම වැරදි කියලාද හරි කියලාද? ඉතින් බුදුරණවහන්සේ ධර්මයේ දැන් මම කරන දෙයක් හදන්න කතා කරන්න යනවා. මම වැරදි කියලා නේද හම්බෙන්නේ. දැන් අපි ආහාර කියලා තේරුම් ගත්තේ මට හම්බෙච්ච දෙයක්ද මම වැරදි වෙන විදිහට හම්බෙච්ච දෙයක්ද? අපට හම්බුනේ මට හම්බ වෙන එකක් නේද? බුදුරණවහන්සේගේ ධර්මයට අනුව ආහාර වංගෙද්දි මම වැරදි කියලා හම්බෙන්නේ නේද? දැන් ආහාර කියලා මනින්නේ දැන් අපි හිතුව මට මෙතන ග්‍රීන් ටී එකක් තියෙනවා මේ මේ green tea එක කියලා මැන්නේ මේ කෝප්පෙද නැත්නම් මේ ලේබල් එකද නැත්නම් මගේ කණ්ණාඩියද නැත්නම් මගේ මේ කෙස් ටිකද මගේ සිවුරද මන්ද මැන්නේ මේ green tea කියලා මම කවුද මැන්නේ මේක ඉතින් green tea කියලා මැනලා තියෙන්නේ මමනේ වෙන කවුරුද මැන්නේ කෝප්පෙද මැන්නේ ඉතින් green tea එක හම්බෙලා තියෙන අවිද්‍යාවට නෙමෙයි තියෙන ඈ green tea එක හම්බෙලා තියෙන අවිද්‍යාවට නෙමෙයිද අපි මේකට ආස නොකර හිටියට වැඩක් තියනවද? අපි green tea එකට ආස නොකර හිටියට වැඩක් තියනවද? කාමයේ දුර වෙයි. green tea හම්බුනේ කාටද? මේ කෝප් එකට හම්බුනේ? ඈ? නැත්නම් මේ මේ මේ ලේබල් එකට හම්බුනේ? නැත්නම් මගේ කන්නාඩි දෙකට හම්බුනේ? කාටද හම්බුනේ green tea එක? මටනේ. මාව හම්බෙන්නේ විද්‍යාවටද අවිද්‍යාවටද? ඉතින් අවිද්‍යාවෙන් හම්බුත් මට නේ green tea හම්බලා තියෙන්නේ. ඉතින් ආහාර ඇතුළේ තියෙන්නේ මොකෙන්ද? ඔන්න බුදුබණ ඒ මොන බණද? බුදුබණ. දැන් හිතන්න දෙයක් තියෙනවද නැද්ද? දැන් ඔබට යෝනිසෝ මනසිකාරය කරන්න ඕනද නැද්ද? කොහොමද බුදුරණවහන්සේගේ අසහාය හැකියාවනේ? අපි වගේ මෝඩයන්ට තේරෙන එකද ඒක? අපි වගේ මෝඩ මේ සසර යන අයට තේරෙන එකද? ඒක බුදුවරුන්ගේ ධර්මයක් ඈ. ධර්මය අසාමාන්‍යයිද සාමාන්‍යයිද? අද්විතීයයිද නැද්ද? අද්විතීයයි අසාමාන්‍යයි පුදුම ධර්මයක්ද මේක නැද්ද? කොහොම හිතලා තියෙනවද බුදුවරුනේ? මේ තනියෙම දෙවි මේක නැද්ද? අපිට මේක කියලා තියෙද්දිද හොයන්නේ නැත්තේ කියලා නැතුව තියෙද්දිද? අපි කොච්චර නුවණක්කාරයිද මොඩයිද? මේ කියලාද මේක නැද්ද තියෙන්නේ? මේ තනියම හොයාගත් එකක් කියලා. අපි අනේ අපි අපි දන්න දේ ගලපනවනේ. මෙච්චර බුදුර හොයලා කියලා දීලා තියෙන්නේ. අපි දන්න ටික ගලපනවා. බලන්න බුදුබණේ තියෙන සත්‍ය ශ්‍රද්ධාවක් ඉන්නේ බුදුරණවහන්සේ කිරි පහදින්නේ නැද්ද? ඒ උත්තරය කිරි ඒ උත්තරයට ලඟ වෙන්න ඕනේ නැද්ද? බොහොම එකක්ද කියලා තියෙන්නේ නේ. අපි දන්න බොහොම ආනියක්ද මේක? නෑ පින්නත. දැන් තේරෙනව නේද එහෙනම්? දැන් හුස්ම වල හටගන්නේ මොකෙන්ද? ආහාරයෙන්. දැන් ආහාරයෙන් හටගන්න තියෙනවනේ ටිකක්. හරි. එහෙනම් දැන් ඔන්න හුස්ම රැල්ල නම් කය අනු හොයාගෙන යනකොට පිළිසිත හොයනකොට දුක්ඛ සමුදය හම්බ වෙනවා. ආහාරපත්‍ය කියලා හම්බ වෙනවනේ. දැන් ආහාරපත්‍යෙන් හම්බ වෙලා තේරෙනව නේද? එතකොට ඒක තේරෙන්න ඕනේ හිතටද දැන් මේක ප්‍රත්‍යක්ෂයන්නේ. හුස්ම රැල්ල නම් වූ කය අනුව බලාගෙන යනකොට හුස්ම රැල්ල නම් වූ දුක කියන කාරණාව හම්බ වෙනකොට හි සමුදය හැටියට හම්බ විය යුත්තේ ප්‍රඥාවෙන්ද හිතින් හිතවිල්ලෙන්ද? ආ දැන් එහෙනම් ප්‍රඥාවෙන් හම්බෙන්න ඕනේ මොකද්ද? එය හට ගැනීමනේ. ඒ මොකද්ද? දීර්ඝ නම් වූ හුස්ම රැල්ල. දැන් දීර්ඝ නම් වූ හුස්ම රැල්ල හරියටම යාට හම්බ වෙනවද නැද්ද එතකොට? දීගං වාසසන්තෝ දීගං අසසම්මිති පජානාති. බුදුරණන්සේම කිව්වද නැද්ද? බුදුරණන්සේම කිව්වද නැද්ද? ඊතර බුදුරණන්සේ කිව්ව ටික හම්බෙලාද නැද්ද දැන්? කය අනුව බලනකොට, කය බලනකොට නෙමෙයි, කය අනුව බලනකොට අන්න දුකත් හම්බ වෙනවා සමුදයත් හම්බ වෙනවා සමුදේදි මෝඩකම නම් හේතුව නිරෝධය හම්බ වෙනවද නැද්ද සමුදේදි හම්බ වෙනකොට මෝඩකම නම් හේතුව සමුදය හම්බ වෙන නුවණටද මෝඩකමටද නුවණට එතකොට නිරෝධය හම්බෙලාද නැද්ද අන්න නිරෝධය කියන්නේ ලබාගත යුත්තද සාක්ෂාත් වෙන එකක්ද සමුදය දුර වෙද්දී නිරෝධය දැන් සමුදය හොයන්නද්දී නිරෝධය මොකද වෙන්නේ ඒ වැඩුණද මග නැද්ද ආර්ය සත්‍ය සත්‍ය ඥානෙ හම්බ වෙනවද නැද්ද? මම කියන කාරණා වැරදි කියලා හම්බ වෙනවද නැද්ද? සක්කාදිට්ඨිය දුර වෙනවද නැද්ද? ශ්‍රද්ධාවෙන් ප්‍රතිපදාවට බැස ගන්නවද නැද්ද? සද්ධානුසාරි වෙනවද නැද්ද? බුදුමග යනවද නැද්ද? බෝධිපාක්ෂ ධර්ම වැඩෙනවද නැද්ද? නිවන් මඟ වැඩෙනවද නැද්ද? කවුරු කියපු බණටද? ඒ බණ සුන්දරයිද නැද්ද? ශ්‍රේෂ්ඨයිද නැද්ද? අසහායයිද නැද්ද? කොහොමද ඒක හොයන්න තියෙන්නේ? වන්න බලන්න බුදුරජාණන් වහන්සේ ධර්මයේ. දැන් මේ මොකද්ද කරන්නේ? තාම මේ හම්බුනේ මොකද්ද? හුස්ම රැල්ල දීර්ඝ හුස්ම රැල්ල පජානාති වුණා. එතකොට වෙනකොට මොකද්ද වැඩෙනව කිය බුදුරන් වහන්සේ? සතිපට්ඨානේ නේ? අන්න පජානාතිනකොට කයෙහි කය අනුව. දැන් ඒක විග්‍රහ කරන්නේ සමුදය ධම්මන් පස්සේ වදම්මන් පස්සේ විග්‍රහ වෙනව නේද කයන පසනාවේ. ඊට දැන් ඒක වැඩිලාද නැද්ද? වැඩිලා. අජ්‍යත බහිද්දාන විග්‍රහය දැන් ඕක ඕක ඕකත් තම කතා කරන්න ගියොත් එහෙනම් ඔබට සූත්‍ර ඔක්කොම කරන්න හම්බෙන්නේ නැහැ. ඒ නිසා අපි ඒක තව විදිහකට වෙන දවසක ඔබට දේශනා ශ්‍රවණය කරද්දී අහන්න පුළුවන් වෙයි. එතකොට එහෙනම් ඔන්න දැන් පට සතිපට්ඨානේ දැන් කයන පස්සනාව වැඩිනවද නැද්ද? කය නෙමෙයි හම්බුනේ දැන් මොකද්ද? කය. දැන් බෝධි බෝධි ආර්ය සත්‍ය අවබෝධ වෙනවද නැද්ද? අන්න අවබෝධ වෙනවා. දැන් එතකොට සක්කාදිට්ඨි දැන් දැන් හුස්ම රැල්ල හම්බුනේ මටනේ. දැන් හම්බෙන්නේ හුස්ම රැලි සමුදේ හොයද්දී අවිද්‍යාවනේ ආහාරයෙන් හොයනකොට. අවිද්‍යාව කියන්නේ මෝඩකමනේ කාගේ මෝඩකමද? මගේ මෝඩකම හම්බෙද්දී මගේ මෝඩකමට හම්බෙන දේ හරිද වැරදිද? ඒක වැරදි කියලා හම්බෙනකොට දැන් මම මනින හුස්ම රැල්ලක්ද හම්බෙනවද? දැන් ඊළඟට විග්‍රහ කරනවා පස්සම් බයං නෑ සබ්බකාය පටිසංවේදී කියලා හම්බෙනවනේ. මුළු කයම දැනගත්තා. දැනගත්තා අස්ස සිස්සාමිති සික්කති. හික්මුණ මුළු කය දැනගනිමි. ආස්වාස කරන්නෙමි. දැන් එතකොට මේක කරනකොට හම්බ වුණේ හුස්ම රැල්ල කියන්නේ මොකද්ද කියලා සබ්බකායනේ සම්පූර්ණ කයනේ මොකද්ද කියන එක හරියටම හම්බුණාද නැද්ද? පාටි අවිද්‍යාව ප්‍රත්‍ය කරගෙන සකස් වෙච්ච දෙයක් කියලා ප්‍රඥා චක්කුසෙන් හම්බ වෙනකොට හුස්ම රැල්ල කියන එක හරියටම හම්බුණාද නැද්ද? හරියටම හම්බුණා නේද? පොඩ්ඩක් කරේ අඩු වෙන්න හම්බුනේ හරියටම හම්බුණාද? හරියටම හම්බුණා නේද? දැන් දැන් හම්බ වුනේ මොකද්ද එතකොට? නෑ නෑ මං අහන්නේ දැන් අපට හම්බ වුනේ හුස්ම රැල්ල සබ්බ සියලු කය නේද හම්බුනේ? දැන් ප්‍රායෝගික වර්තමානයේ හම්බුනේ මොකද්ද? අර විදියට නුවණත් එක්ක කරගෙන යනකොට ප්‍රායෝගික වර්තමානයේ හම්බ වුනේ හුස්ම රැල්ල කියන්නේ මොකද්ද කියන එක සම්පූර්ණයෙන්ම හම්බවීම නේද දැන් නුවණත් එක්ක යනකොට කයනුපස්සනාවත් එක්ක යනකොට හම්බ වුණේ. දැන් මේ මම විස්තර කරන ටික බොජ්ජංගේ විග්‍රහය තියෙන ටිකේ ටික ඔබට දැන් ඊළඟට දේශනාවට හම්බෙයි. දැන් ඒක හම්බුණා එතකොට ඒක හම්බ වෙද්දී මොකද වෙන්නේ? හුස්ම රැල්ල කියන එක මෝඩකමින් නේද හම්බෙලා තියෙන්නේ. දැන් එතකොට මේ හුස්ම රැල්ල කියනක මෝඩකමින් හම්බෙන්න විද්‍යාවක් එක්ක නේද දැන් මේ යන්නේ? දැන් හුස්ම රැල්ල කියන එකක් එතකොට ප්‍රත්‍යක්ෂව ඒ කෙනාට හම්බ වෙයිද? දැන් මෝඩකමින් කියලා දැන් ප්‍රත්‍යක්ෂ වුණානේ ප්‍රඥාවටනේ. මෝඩකමින් කියලා ප්‍රඥාවට ප්‍රත්‍යක්ෂ වෙද්දී දැන් හුස්ම රැල්ල හම්බ වෙයිද ප්‍රායෝගික අවස්ථාව? හැබැයි මොකක් කරමින් ඉද්දිද මේ උනේ? අනාගතයෙන් ආස්වාසය කියලා කිව්වේ දැන් ඒක තේරුම් ගන්න ඕනේ ආස්වාස කරමින් හිටියේ කියලා. තේරුම් ගන්න නැද්ද? ආස්වාස කරමින් හිටපු එකත් එක්ක නිමෙදි මේ වැඩේ උනේ ඈ දැන් එතකොට මම ඒක තේරුම් ගන්න එකත් එක්ක නෙමෙයිද දකිමින් ඉද්දි තේරුම් ගත්තේ පස්සේ මමද තේරුම් ගත්තේ දකිමින් ඉද්දි තේරුම් ගත්තේ ඒක දකිමින් ඉද්දි මම වැරදි කියලා හම්බෙන්නේ නේද හරියටම හම්බෙනකොට පස්සේ මන්ද තේරුම් ගත්තේ මම නේද තේරුම් ගත්තේ ඒක හුස්ම ගන්න මිහිටි මමනේ දකින්නේ මමද මගද දකින්නේ මමද මගද මග නිවන් මග නේද? සමසිපස්සනානේ දකින්නේ. හුස්ම රැල්ල හම්බෙන්නේ මටද මගටද? මට නේද හම්බෙන්නේ? ආස්වාස කරන්නේ නෙමෙයි කියලා හම්බුනේ කාටද? මටද මගටද? මට දැක්කේ මමද මගෙන්ද? ආ සත්‍ය දැක්කේ මගට සම්පූර්ණයෙන්ම ආස්වාස ප්‍රස්වාස කියන්නේ මොකද? ඒකනේ අනිසිතෝච විහෙර තියෙනවා නේද ඊළඟට කය කියන එකත් එක්ක. අනිසිතෝච විහෙර තියෙනවා කය කියන එකත් එක්ක දැක්කේ මොකෙන්ද? මගෙන් ප්‍රඥාවෙන් දැක්කේ. හුස්ම ගන්න බව හම්බුනේ කාටද? මට. එතකොට මම දැක්කේ මොකකද මේ? මම හුස්ම ගත්තකේ නේද? සබ්බකාය පටිසංවේදී වුණේ මම හුස්ම ගත්තකේ නේද? ආස්වාස කරපකේ නේද? ඒ දැන් ඇතයි කියලා අරගෙන මේ යන්නේ මේ වැඩේ නේද මේ කරගෙන යන්නේ? මම හුස්ම ගත්තකේ නේ. ඉතින් මම ඒක දැනගන්නේ නැද්ද? හැබැයි දකිනකොට දැනගන්නේ දකිනකොට හම්බෙන්නේ මග ප්‍රඥාවට හම්බ වෙන්නේ මේක මට කරන් ආස්වාස කරන්නේ මේ හික්මේ. ක්‍රියාව තියෙන්නේ මොකකින්ද? ආස්වාස කරන්නේ මේ කියන එක අනාගතින්. සික්කති කියන එක පරිසංවේදී වර්තමාන. මේක මේක පොඩ්ඩක් සරලව මේකේ භාෂාවත් එක්ක හිතලා බලන්න මේ භාෂාවත් එක්ක ප්‍රායෝගිකත්වයත් එක්ක. ප්‍රායෝගිකත්වයේ වෙන එකයි භාෂායි වහාරයයි. ඔක්කොම එක හිතලා බලන්න. ප්‍රායෝගිකත්වයේ වෙන එකයි භාෂාවයි. ප්‍රායෝගිකත්වයේ මම වැරදි කියලා හම්බ වෙනවා. ඒ වගේම ප්‍රායෝගිකත්වයේ මම වැරදි කියලා හම්බ වෙනකොට මටද මමද මනින්නේ නැත්නම් මගටද හම්බෙන්නේ සත්‍යය. මගට හම්බ වෙනවා. මනින්නේ කවුද? මම. මම මනිනකොට ඒක හම්බෙන්නේ කාටද? මට. මගට හම්බ වෙන්නේ සත්‍යය. මට හම්බ වෙන්නේ මම මනින දේ. මගට හම්බ වෙන්නේ සත්‍යය. නිවන් මගට හම්බ වෙන්නේ සත්‍යය. මට හම්බ වෙන්නේ මම මනින දේ. හොඳට හිතන්න ඒක. නිවන් මාර්ගට හම්බ වෙන්නේ සත්‍ය මට හම්බ වෙන්නේ මනින්නේ මනින්නේ කවුරු හරි මම මනින දේ. රහත් වෙනකම්ම අස්විමානිය තියනවද නැද්ද? රහත් වෙනකම්ම මනින එක තියනවද නැද්ද? එහෙනම් ඉතින් මනිනව නේද කවුරු? හැමෝම මනිනවා. මනින්නේ මැනීම නැත්තේ කාටද? අන්න නිවන් දකින්නකම් මනිනකොට මනින්න ඉන්නවද නැද්ද? ඉන්නවා. මග යනකොට මග යන පුජ්‍යලයන් හැටියට ගත්තට පස්සේ මනින පුජ්‍යලයක් ඉන්නවනේ. මගට හම්බ වෙන්නේ මම වැරදි කියලා නේ. මනින්නේ මම. මගට හම්බ වෙන්නේ මම වැරදි කියලා. මනින්නේ මම. ප්‍රඥාව කියන්නේ විඥානයේ පිරිසිදු දැකීම. විඥානය කියන්නේ ප්‍රඥාව දැන ගැනීම. ඔන්න ඔය දල් සූත්‍රය. ප්‍රඥාව කියන්නේ මොකද්ද? විඥානයේ පිළිසිඳ හම්බෙනවා කියන්නේ විඥානයේ මායාවක් කියන හම්බෙන එක. විඥානය කියන්නේ මායාවක් නේ. කියන්නේ බොරුවක් කියන එක නෙමෙයි. ප්‍රඥාවට හම්බෙන්නේ මොකද්ද? විඥානයේ බොරුවක් කියලා. විඥානයේ හම්බෙන්නේ මොකද්ද? විඥානයේ බොරුවක් කියලා හම්බුණා කියලා බොරුවකින්ම දෙනවනේ. ඇයි මායාවක් නේ විඥානේ? ඒ විඥානයේ හම්බෙන්නේ මොකද්ද? විඥානයේ බොරුවක් කියලා හම්බෙච්චදී විඥානයේට හම්බෙනවා මෙන්න බොරුවක් හැටියටම. මේ ගැලවෙන්න පුළුවන්ද? කොච්චර සූක්ෂමත්වයක් තියෙනවද? විඥාණය කියන්නේ දැන ගැනීම දැනගන්නවා ප්‍රඥාව බව ප්‍රඥාව කියන්නේ විඥානයේ පිරිසිදු සෙවිල්ල ඒක හම්බෙන්නේ ප්‍රඥාවට. එහෙනම් ප්‍රඥාවන්ත කෙනා යනකොටත් විඥානි මායාවට අහු වෙනවද නැද්ද? රහතන් වහන්සේ විතරයි නේද අහු වෙන්නේ නැත්තේ? මග වඩන කෙනාට විඥානි මායාව තියෙනවද නැද්ද? මග යනකොටත් විඥානය. හැබැයි විඥානි මායාව දැන දැන නෙමෙයි දැනන්නේ. ප්‍රඥාවට විඥාණයමයි අහු වෙනවා විඥාණයටයි ප්‍රඥාව කියලා හම්බ වෙනවා ප්‍රඥාවට විඥාණයමයි අහු වෙනවා විඥාණයට ප්‍රඥාව කියලා හම්බ වෙනවා ප්‍රඥාවට විඥාණයමයි අහු වෙනවා විඥාණයට ප්‍රඥාව කියලා හම්බ වෙනවා නිවෙනකම් මොකද තියෙවද නැද්ද නිවෙනකම්ම තියෙනවා බුදුරණවහන්සේ කොහොම මේවා හිතන්නේ නැද්ද මේ මේ මේ මේ මේ විස්තරේ අංග සම්පූර්ණ බලද්දි තියෙනවා මේ අලුත් විස්තර මේකට ඔබන්න ඕනේ නෑ අපි භාෂාව දන්නවනම් ව්‍යාකරණ දන්නවනම් දැන් ඔබට මම අබගෙන ඉන්න කියද්දී ඔබ අබගෙන આવොත් හරියන්නේ නැහැ මම ගිය සතිය ගිය සතිය බදාදා දැන් තවත් ධර්මදේශනා කළා ශ්‍රී ලංකාවට වඩිනවා කියන එක වැරදි නේ ගිය සතිය බදාදා මම ශ්‍රී ලංකාවට වඩිනවා දැන් ධර්මදේශනා කළා වැරදි නේද එහෙනම් භාෂාව වැදගත් නැද්ද එතකොට මේකේ තියෙනවා මේ ටික ඔක්කොම බුදුරණවහන්සේ කියලාද නැද්ද? ඔක්කොම කියලා. නමුත් අපි බලන්නේ අපේ කොන් නේද? කය බැලුවනම් ඉතින් අපට ඔය කය අනු ඕකකින් ඔච්චර වැදගත් නෑ නිකන් ඔය කියපු දේවල්. කය බැලුවනම් ඉතින් කායන වසනාව කියන්නේ කාය වේදනා චිත්ත ධර්ම බලන එකනේ. ඕක මේ අය ඔය මොකද්ද ඔය අනුව බලන්න කියන්නේ කය අනුවයි වේදනාව අනුවයි එහෙම ඔච්චර වැදගත් නෑ. නේ? කොහොම වැදගත්ද නේ? එතකොට අතන පජානාති කියනවා අතන අසසිස්සාමි කිසි. දැන් බලන්න බුදුරණවහන්සේ මේ මේක මේ කියලා තියෙන ඇත්ත දැන් සබ්බකාය පටිසංගිත අසසිස්සාමි සික්කති. දැන් අපි ওই භාෂාව අතහරිමු. භාෂාව අතහරිමු අතහැරලා ප්‍රායෝගිකත්වයේ දීර්ඝ ආස්වාස කියන ක්‍රියාව කරනකොට හම්බෙන ප්‍රායෝගික බව කල්පනා කරන්න. දීර්ඝ ආස්වාසිය හොයාගෙන යනකොට කය අනුව දැන් ප්‍රඥාව ටික ටික වැඩෙනකොට මොකද වෙන්නේ? ප්‍රඥා චක්කුසීල අවිද්‍යාවෙන් කියන හම්බ වෙනකොට කය කියන්නේ මොකද්ද කියලා හුස්ම රැල්ල හොඳට දකිනකොට මම වැරදි කියලා හම්බෙන්නේ. දැන් මට නිම්මක් වෙන්නේ නැහැ නේ ඊට පස්සේ මොකද්ද කියලා අවිද්‍යාවෙන් අවිද්‍යාවෙන් වැරද්දක් හම්බුනේ. එතකොට එවිලේ මේ හුස්ම ගන්නවද දිගද හුස්ම කියලා එහෙම මනින මම ඉන්නවද? ඒක දකිනකොට දිග දිගද හුස්ම හබ්බකාය හුස්මද කියලා මනින නෙමෙයි මම වැරදි කියලා හම්බෙන්නේ. හැබැයි දැක්කට පස්සේ ඒ දැකීම දැක්ක මම කියලානේ හම්බෙන්නේ ඊට පස්සේ මම මටනේ හම්බෙන්නේ. ඉතින් ඒක අනාගත කාලෙම මේ ක්‍රියාව දීලා තියෙන්නේ. මේ භාෂාව පුදුම පුදුම සුන්දරයි. මේ ධර්මයේ අඩු නෑ පොඩ්ඩක්වත්. එච්චරට ව්‍යාකරණ රීතියත් එක්ක මේ ව්‍යාකරණ රීතිය කියන්නේ අපිට භාෂාව ඉගෙන ගන්න කියන එක නෙමෙයි. දැන් අපි අපේ භාෂාවෙන් මොකක් හරි කියනකොට ඒක කොච්චර වැදගත්ද ව්‍යාකරණ රීතියනේ? ඒක හිම්ම කියන මේ ප්‍රායෝගිකත්වයේ සිදුවෙන සිදුවීමට අර්ථකථනය නිවැරදිව දීලා ප්‍රායෝගිකත්වයේ සිදුවෙන සිදුවීමට අර්ථකථනය නිවැරදිව බුදුන් වහන්සේ දීලා ඕක දෙන්න පුළුවන් ද වෙන කෙනෙකුට පසේ බුදු කෙනෙකුට දෙන්න පුළුවන් මේ මෙහෙම එක දෙන්න පුළුවන්ද බෑ රහතන් වහන්සේ නමකට බෑ රහතන් වහන්සේ කියන්නේ රහතන් වහන්සේ කියන්නේ මොකද්ද මේක බුදුරණවහන්සේ කියපේක කොහොමද යන්නේ එතකොට එහෙනම් ඔන්න ගොඩක් විග්‍රහ වුණානේ. දැන් ඔන්න කායි කායන පස්සේ විහෙරති උන කයේ කයනෝ ඔන්න දැන් පජානාති කියන එකත් දැන් ටිකක් හම් වුණානේ නේද? පජානාති කියන්නේ මොකද්ද? මොන අතන අනාගත කාලෙන් දැන් මේ ඇයි කියන එක සේයා මාත්‍රයක් වගේ අපිට ටික ටික ප්‍රායෝගිකව පුරුදු කරන්න ඕනේ බයි. ඔක ප්‍රායෝගිකත්වයට යායුද නැද්ද? යන්න ඕනේ නේ. හැබැයි යන්න ඕනේ මුලින් හිතෙන් තියෙන්නේ. ඊට පස්සේ ඊට පස්සේ මොකෙන්ද තියෙන්නේ? ප්‍රඥාවයි. මුලින් තියෙන්නේ හිතෙන්. ඒ හිතන එකද කරන්නේ? හුස්ම රැල්ලට එකඟ කරන්නේ හිතද මොකද්ද? හිත. දිග බව හම්බෙන්නේ හිතටද වෙන කොටවත්ද? හිතත් එක්කනේ කයේ පහස, කයට හම්බෙන පහස හිතට හම්බෙන්නේ. අපි සාමාන්‍ය සරලව ගත්තොත් අපි හුස්ම රැල්ල මූලමෙදාක හරි මොකක් හරි අපි පුංචි දෙයක් ගත්තොත් අපි දැන් භාවනා කරන එක පැත්තකට දාලා පුංචි දෙයක් ගත්තොත් හුස්ම රැල්ල කියන එක හම්බ වුනේ කයයි පහසයි කය විඥාණයට ඇවිද නැද්ද? හුස්ම රැල්ල හම්බුනේ එකටනේ. ඒතර දැන් බුදුරණවහන්සේ ආයතන ලෝකයක් කිව්වනේ. ඒතර අපිට මේ හිත එකඟ වෙච්ච හුස්ම රැල්ල හම්බුනේ මොන ආයතනයකද? එතකොට එහෙනම් හුස්ම රැල්ල කියන කාය ආයතනයේ ලෝකේ හටගත්ත හේතුව මොකද්ද? ස්පර්ශය නේද? සරල උදාහරණයක් අච්චර ගැඹුරට යන්න ඕනේ නැහැ. අච්චර ගැඹුරට යන්න ඕනේ සරල උදාහරණයක්. හුස්ම රැල්ල හටගත්තේ මොකෙන්ද? අපි ස්පර්ශය කියලා හම්බුනාද හුස්ම රැල්ල හට ගැනීමේදී බලන්න. මේ සරලව අපි ගත්තොත් හුස්ම රැල්ල හටගත්තේ මොකෙන්ද? ස්පර්ශය කියන එක අවිද්‍යාව දක්වම එන්න ඕනේ නේද? දැන් අපට හම්බුනාද බලන්න. භවනා කරනකොට ඒක ස්පර්ශයෙන් හටගත්තේ කියලා අපට වදිනකොට හටගත්ත හම්බුණා ස්පර්ශයෙන් හටගත්තේ කියලා දැන් ස්පර්ශය අපි තේරුම් ගත්ත ක්‍රමයේ වැරද්දක් මම පළවෙනි දවසේ විතර මම හිතන්නේ පැහැදිලි කරා ඔබට පැහැදිලි කරන්නේ අර අතරක නිවනකට යනවා හරියට තේරුම් ගත්තේ නැත්නම් කියනවා. අතරක නිවනකට යනවා කියලා කියන්නේ ස්පර්ශය හරියට තේරුම් නැත්නම් අපි අපි යනවා මේ අතරක නිවනක් තියෙනවා කියලා ප්‍රත්‍යක්ෂයෙන්. ඒක ඔබට ලොකු විස්තරයක්. ඒක අපි වෙලා තිබ්බොත් සාකච්ඡාවේදී ලොකු ප්‍රශ්න අහනවා මේකට උත්තර දෙන්න. එතකොට එහෙනම් සරලව ගත්තත් අපට හුස්ම රැල්ලේ සමුදේ මොකද්ද? ස්පර්ශය. ස්පර්ශයෙන් වටි සම්බන්ධ වෙවිද නැද්ද? දැන් අපි ගොඩාක් කියන්න ඕනේ නැහැ. අච්චර දෙයක් ගන්න ඕනේ සරලව ගත්තත්. ඒතර බුදුබණට අනුව සරලව චාම්ම ගත්තත් හුස්ම රැල්ල මොකෙන්ද හටගත්තේ? හුස්ම රැල්ල සමුදේ හොයන් තියෙන කොහොම? ස්පර්ශෙන්නේ. එහෙනම් පටිච්චසමුප්පාදේ මේ විදිහද නැද්ද? සරලව දෙයක් ගත්තත් අර ආහාර ගැන හොයන්න ඕනේ නෑ. අර මුකුත් ඉච්චර ගන්න ඕනේ නෑ. සරලව ගත්තා නම් නේද? ගැඹුරින් හොයන්න තුනේ. එතකොට එහෙනම් අපට වෙන හුස්ම රැල්ල හම්බ වෙන ක්‍රමයක් කොහෙන් හරි තියෙනවද නැද්ද? වැඩිච්ච නිසා අපිට නැත්තම් අපි හොයන්නේ බාහිර දෙයක් නෙමෙයි මේ. මට බාහිරින් හම්බෙච්ච දෙයක් නෙමෙයි සමුදයක් හොයන්නේ අපි. අනාත්මය හම්බෙන විදිහටද අපට හම්බ වෙන්නේ මට හම්බෙන විදිහටද හම්බෙන්නේ. මට හම්බෙන විදිහට හම්බ වෙලා අපි කියනවා ඔක අනාත්මයිලු. හම්බුනේ කාටද? හැබැයි අනාත්මයිලු. ආත්මයේ ඉඳලා අනාත්මය හඳුනගත්තා. නේ? ආත්මයේ ඉඳලා අර බුදුරණන්සේ සබ්බස්මුට කියන්නේ ආත්මය ඉඳලා අනාත්මය හඳුනගත්තා. අනාත්මය ඉලුවේ හුස්ම රැල්ල. ඔක මම කරගන්න ඕනේ. ඔක සිදුවෙන ඉබේ සිදුවෙන එකක්. ඔක ඔය හටගත්තට තිබුණා. ඔක අනාත්මයි. කාටද හම්බුනේ? මට ස්පර්ශයෙන් කියලා හම්බුන්නේ නැහැ. ස්පර්ශ අවිද්‍යාවෙන් කියලා හම්බුන්නේ නැහැ. තමන්ගේ බෝඩකම හම්බුන්නේ. සක්කාය දිට්ඨි දුරු වෙන්නේ. කොහොමද දැන්? බුදුරණවහන්සේගේ ධර්මයේ මේ සරල කරුණා සරල කාරණා මම පැහැදිලි කරේ. එහෙනම් දීර්ඝ හුස්ම රැල්ල දීර්ඝ හුස්ම රැල්ල කියලා හම් වෙනකොට ඔන්න ස්පර්ශය කෙටි හුස්ම වෙන මොකක් හමු වුණත් එහෙනම් අපට සමුදේ හැටියට පටිච්ච සමුප්පාදය හම්බ විය යුතුයද නැද්ද හම්බ වෙන්න ඕනේ නැහැ කියලා පොඩ්ඩක් හරි හිතනවනේ බලන්න අනිවාර්යෙන් පටිච්චසමුප්පාද හම්බෙන්න ඕනේ නේ සමුදේ හැටියට එහෙනම් දීදිග ආස්වාසිය අනුව බලන් යනකොට සමුදය පටිච්චසමුප්පාදයේ විතරකයක්ද ප්‍රඥාවටද හැබැයි පටිච්චසමුප්පාදේ ප්‍රඥාවට එන්න විතරක කරන්න ඕනේ. ඒකට මොකද්ද කියන්නේ? යෝනිසෝ මනසිකාරය. එහෙම කළොත් තමයි ප්‍රඥාවට එන්නේ. ඔන්න එතකොට කායන පස්සනා කොටස කිව්වා ඈ. ඒකේ අපි තව විස්තර ටික තවදුරට කතා කරමු බුද්ධං ගඩින කාරණාවේදී. ඔන්න උමයි කායන පසනාව. ඊළඟට වේදනාන පසනාව කියනවා. යස්මින් සමයේ භික්ඛේ භික්ඛු පීති පටිසංවේදී යසසිස්සම් සික්කති. මහණෙනි යම් කිසි වෙලාවකද භික්ෂුව ප්‍රීතිය දැනගනිමින් ආස්වාස කරන්නේ නිමි හික්මින්නේ. ඊළඟට ප්‍රීතිය දැනගනිමින් ප්‍රස්වාස කරන්නෙමි හික්මෙන්නේ. සැපේ දැනගනිමින් ආස්වාස කරන්නෙමි හික්මෙන්නේ. සැපේ දැනගනිමින් ප්‍රස්වාස කරන්නෙමි හික්මෙන්නේ. චිත්ත සංස්කාර දැනගනිමින් ආස්වාස කරන්නෙමි හික්මෙන්නේ. චිත්ත සංස්කාර දැනගනිමින් ප්‍රස්වාස කරන්නෙමි හික්මෙන්නේ. චිත්ත සංස්කාරය සංසිඳුමින් ආස්වාස කරන්නෙමි හික්මෙන්නේ. චිත්ත සංස්කාරය සංසිඳුමින් ප්‍රස්වාස කරන්නෙමි යම් කිසි විදියකද හික්මෙන්නේ. අන්න ඒකට කියනවා වේදනා සුවේදනාන පස්සී භික්ඛවේ තස්මින් සමී භික්ඛු විහෙරති. ඒකට මොකද කියන්නේ? වේදනාව දැක්කද වේදනාවේ වේදනාව අණුව දැක්කා. අන්න ඒකට වේදනාවට පස්සනාව කියන්නේ. දැක්කද? බුදුරණස් කියන්නේ ඒකට කියනවා මොකද්ද? වේදනානුපස්සසනාව. ඊළඟට කියනවා ඒ ටික කියලා එතන පස්සේ එතකොට එතකොට ආතාපි නෝන වීරිය තියෙනවා සීය තියෙනවා නෝන තියෙනවා ලෝකයේ ඇදීම ගැටීම දුරු කරලා වේදනාව සංයතරහා බික්කවේ එවම දාම ජිලං ආස්වාස මේ වේදනාව කියන්නේ මේ ආස්වාස ප්‍රස්වාසයේ කියන්නේ එක්තරා වේදනාවක් කියන ආස්වාස ප්‍රස්වාසයේ මොකද ප්‍රීතියක් නෙදෙනින් දැන් අපට ගහනකොට දුකක් දැනෙනවා වේදනාවක් නේද? එතකොට ආසර්වස්වාස එක්ක හම්බ වෙන මොකද්ද? වේදනාවක්, ප්‍රීතියක්. ඔන්න වේදනාවක් කියලා කියනවා. ආසස් පස්වාසන සාදුකම් මානසිකරෝස්. හොඳින් මෙනෙහි කරනකොට නිකන් නෙමෙයි. හොඳින් මෙනෙහි කරනකොට. තස්මාදී භික්ඛු වේදනා සෝදන පස්සී තස්මින් සමී භික්ඛු මෙන්න මේ විදිහටයි ඒ භික්ෂුව ඒ වෙලාවේ වේදනපස්සනාවෙන් වාසය කරන්නේ. දැන් අපි මේ කිව්වේ වේදනුපස්සනාව තේරුම් ගන්න කලින් පොඩ්ඩක් මම අර කලින් කිව්වේ නෑ කයින් පස්සනාව නම් පොඩ්ඩක් කියවනේ. වේදනුපස්සනාව පොඩ්ඩක් අපි තේරුම් ගමු. චුට්ටක්. වේදනානුපස්සනාවද තේරුම් ගන්න ඕනේ ඔබට වේදනාවද? ඔබට වේදනාවේ වේදනා වේදනාසු වේදනානුපස්සී බවද තේරුම් ගන්න ඕනේ නැත්නම් වේදනාවද? අවේදනාවේ වේදනාව අනුදකින්න එකනේ තේරුම් ගන්න නැත්තේ. වේදනාව තේරුම් ගන්න ඕනේද? ඒක අවශ්‍ය නෑ නේද? ඒක බුදුරණන් හැබැයි ඒක අවශ්‍ය වෙන මුලින්. වේදනාව තේරුම් ගන්න නැතුව අනුව දකින්න බෑ. හැබැයි නිවන් දකින්නේ මොකක් කරොත්ද? ආ වේදනාව වේදනාව දැක්කට නිවන් දකින්න පුළුවන්. කොච්චර වකට දැක්ක? ඔන්න දැන් බලන්න. ඔබට ඔබ හොඳට කය ගැන අවධානයෙන් ඉන්න. ඔබට තේරෙන්නේ නැද්ද තමන්ගේ කයට ඔන්න සමහරවල් ලොකු සීයක් ඉන්නකොට මොනවාරි පහසක් ආවා දුකක්. I know වගේ මොනවාරි වේදනාවක් ආවා ආයෙ නැති වුණා. ආය වේදනාවක් ආවම පොඩ්ඩක් තිබ්බා බලන් ඉන්නකොට ආය නැතිලා ගියා. ප්‍රීතිය හරි මොන හරි එකක් එනකොට ඔන්න ආවා. ඔන්න පවතිනවා ටිකක් කියලා තිබ්බ ඔන්න නැති වුණා. එහෙම තේරෙන්නේ නැද්ද? ඒ වේදනාවට දැක්කේ වේදනාව අනුවද දැක්කේ? වේදනාවනේ. බුදුරණවහන්සේගේ වේදනාව දකින්නද වේදනාව අනුව දකින්නද? ඒ කියන්නේ වේදනාව අනුව දකිනකොට වේදනාව පිරිසිදු හෙවෙන්න ඕනද නැද්ද? පිරිසිදු හොයනකොට සමුදේ හෙවියටද නැද්ද? සමුදය හොදි ස්පර්ශය හම්බෙනවද නැද්ද? ස්පර්ශය හම්බෙන්නේ අවිද්‍යාව හම්බෙනවද නැද්ද? පටිච්චසමුප්පාදය හම්බෙනවද නැද්ද? එතකොට වේදනාව හොයනකොට පටිච්චසමුප්පාදය හම්බෙනවද නැද්ද? පටිච්චසමුප්පාද හම්බෙන්නේ නෑ. දැන් ඔන්න අපිට අපිට දැන් එහෙම වේදනාව හටගත්තා පැවතුණා නැති වුණා දකින්නකොට පරිසම්පද හම්බුණාද ඈ ඉතින් මේ වේදනාවන් පස්සනව නෙමෙයිනේ කරේ වේදනාව නෙමෙයි වේදනාවයි වේදනාව මොකද බැලුවේ නෑ වේදනාව නෙවෙයි. බුදුරන් වහන්සේ මොකද්ද කිව්වේ? අන් බුදුරන් වහන්සේ මම ඔබට කලින් තුන කිව්වා. තියෙනවා අඟුතුනිකයි සූත්‍රයක් සූත්‍රනම සමාධි භාවනාව. දැන් නම් ඔබට හරි වැදගත් මම සූත්‍ර ගණන් කියන කරුණු කියනකොටනේ. පළවෙනි දවසට වඩා දැන් වැදගත් නේ. සූත්‍ර කරුණු කියනකොට පුදුම පුදුම විදිහේ සූත්‍ර කරුණු කියන්නේ. හරි වැදගත් නේ. සමාධි භාවනා සූත්‍රය තියෙනවා. ditthi dhamma sukha විහරණයේ පළවෙනි ධ්‍යාන හතර තියෙනවා. සමාධි ධ්‍යාන හතර මොනවද තියෙන්නේ? සැපසේ ඉන්නේ. ඊළඟට කියනවා ඥාන දර්ශනය ඇති කරගන්න ඥාන දර්ශන කියන්නේ තිබ්බ චක්කවාදී ඥානයන් ඒක සාරපුන් සූත්‍රවල පැහැදිලි කරනවා ආලෝක සංඥා ජීවා සංඥා මෙනෙහි කරනකොට ඒක ඇති වෙනවා කියනවා. මොන සමාධි විග්‍රහ කරන්නේ ඊළඟට සල්ලේක සූත්‍රය වෙනම කියනවා හපව් පළවෙනි ධ්‍යාන කියන්නේ කෙලෙස් දුරු වීම නෙමෙයි කියනවා. මම නෙමෙයි කියන්නේ කවුද කියන්නේ? බුදුරජාණන් වහන්සේ දෙවෙනි ධ්‍යාන කියන්නේ කෙලෙස් දුරු වීම කිරීම නෙමෙයි කියනවා. තුනත් නෑ කියනවා හතරත් නෑ කියනවා. ආකාශෙත් නැහැ කියනවා විඥානෙත් නැහැ කියනවා නේව සංඥාය ඒකක්වත් කෙලෙස් දුරු කිරීමක් නැහැ කියනවා කවුද කියන්නේ ඕන්නම් බලන්න සල්ලේක සූත්‍රය මේ අනුමුදස්ස නෙමෙයි කියන්නේ සල්ලේක තියෙන්නේ මේ මජ්ක්‍ධිම නිකාය එකේ සල්ලේක සූත්‍රය කවුද ඒක කියන්නේ බුදුරජාණන් වහන්සේ මන් නෙමෙයි එන්න එතකොට ධ්‍යාන අතර මොනවද තියෙන්නේ න ดิ ත්ත ධම්ම සුඛයට සැපසේ ඉන්න මේ ලෝකේ ඕනම සත්වයක් සැපෙන් ඉන්න කැමතිද නැද්ද අවංකෝ කියන්නේ බුදුරණවහන්සේ කියනවා ඒක. කැමති. මොකෙන් හරි සැපින් යන කැමති. ඉතින් අපි කාමයන් භුක්තිගින්න අකමැති නම් අපි සැපෙන් සැපෙන් හිතිය යුතුද නැද්ද? මේ ලෝක සත්‍යයගේ ස්වභාවය සැපෙන් ඉන්න කැමති නම් අපි කාමයන් එක්ක ඉන්න කැමති නැත්නම් අපි සැපෙන් ඉන්න ඕනද නැද්ද? ඉන්න නැති වෙන්න පුළුවන් කාට හරි. අමාරුයි නේද? එහෙනම් අපි ධ්‍යාන වැඩි යුතුද නැද්ද? වැඩි. මොකටද? සැපින් ඉන්න. අන්න ප්‍රතිපදා සූත්‍ර තියෙන අංගුත්තර නිකාය චතුක්ක නිපාතේ ගොඩක් ඔය විග්‍රහය කළා. ප්‍රතිපදා සූත්‍ර හැටියට විශාල ප්‍රමාණයක් තියෙනවා විග්‍රහ කළා. සැපෙන් ඉන්න කෙනාගේ ස්වභාවය, දුකෙන් ඉන්න කෙනාගේ ස්වභාවය. සැපෙන් ඉන්න කෙනා ධානයක ඉන්නවා දුකෙන් ඉන්න කෙනා ආරේ පටික්කුලේ වඩමින් අසුභේ වඩමින් ඒ විදිහට දුකසී ඉන්න කිප්පා අභිඤ්ඤා සුඛා පටිපදා කිප්පා විඤ්ඤා සුඛා පටිපදා ගන්ධ විඤ්ඤා දෙන්නේ විග්‍රහ කරනවා දුක්ඛා පටිපදා කිප්පා විඤ්ඤා දුක්ඛා පටිපදා දන්ද විඤ්ඤා හතරක් ඔක්කොම විග්‍රහ කරනවා ඒක තියෙනවා පටිපදා සූත්‍ර අනුත්තර නිකාය චතුක්ක නිපාතේ ඒක හොඳට බලන්න මම මේ ඔක්කොම කියන්නේ අනුමුදස්සික දහසක් නෙම නෙමෙයි ඈ මම මේ කියන්නේ මම ඒකයි මේ සූත්‍රත් එක්ක කියන්නේ බුදුබන් ඇයි මට මෙච්චර මේව මතකද ඈ කියවපු විතරක් නෙමෙයි දැන් ඕක කොච්චර කට්ටි කියලාද ඈ මට වැදගත් ඇයි නෑ නෑ නෑ මට බුදුරජාණන් වහන්සේ වන් මගේ වැඩේ ඊටකොට මොකක් හරි මට කවද වැදගත් මට බුදුරජාණන් වහන්සේ වැදගත් මට ඒ බුදුබණ වැදගත් මට ඉස්සර පාළි කියන්නේ මොනවද කියලා ඒක ඒකයි ස්ථානවලදී මම පොඩ්ඩක්වත් කැමතුන්නේ නෑ ඉගෙන ගන්න. කටපාඩම් කෙරුවා. ගාත හරි අකමැත්තෙන් කටපාඩම් කරයි. වැදගත් නෑ මට. පස්සේ වැදගත් වෙච්ච එක මම හොයාගෙන පාලි ඉගෙන ගත්තා. ඊළඟට බලපු ගමන් කටපාඩම් හිටිනවා. ඇයිද? වැදගත්. කලින් ඉගෙනුව අකුරු කොටු ගෙනලා ඉගෙන ගත්තේ නෑ. කටපාඩම් කරන්න කිව්වා කිව්වා බලෙන් කටපාඩම් කරනවා. ඇයි? වැඩක් නෑ ඒක. පාලි වැඩක් නෑ. ඊළඟට ඕව කටපාඩම් කරන කිසි අර්ථයක් නැහැ. මට වැදගත් උනේම නැහැ. පස්සේ මොකද උනේ? මේක බලනකොට බලනකොට වැදගත් කියන්නේ පුදුම වැදගත්. දැන් මම බොව පාළි. ඊළඟට කටපාඩම් කරන දෙයක් නැහැ. බලනකොට වෙන්නේ. ඊළඟ දවසේ බලනකොට ඒක මතකයි. ඇයි? වැදගත්. වැදගත් නොවුනොත් නෑ මතක නෑ. දැන් ඒතර මම කියන්නේ මේ සමහර ඒවා කියන්නේ අවුරුදු 10කට කලින් බලපුවා. සමහර ওই කරුණු අවුරුදු 10කට 12කට කලින් බලන්න පුළුවන්. ඒ ඉතින් එච්චර කාලයක් ඇයි ඉතින් තියෙන්නේ? වැදගත්. නැති නිසා නෙවෙයි වැදගත් නිසා. මොකද කියගෙන සමාධි ටික නේ. එතකොට දීපදම සුඛ විහරණයට තියෙනවා ධ්‍යාන හතර. ඊළඟට ඥාන දර්ශනයන්ට තියෙනවා ආලෝක සංඥා, දිවා සංඥා ඊළඟට ඔන්න සති සම්පජාන්ණයට තියෙනවා සිහියෙන් වේදනාව හටගත්තා පැවතුණා නැති වුණා දැනගත්තා සිහියෙන් විතරකේ හටගත්තා පැවතුණා නැති වුණා දැනගත්තා සිහියෙන් සංඥාව හටගත්තා පැවතුණා නැති වුණා දැනගත්තා ඒක මොකටද හේතු වෙන්නේ සති සම්පජානනය කවුද මේ කියන්නේ ආ එළන බුදුරණවහන්සේ ඊළඟට භාවනාව කියනවා පංච පාස්කන්ධය හටගත්තා නැති වුණා. පැවතුණා නෑ. අපි පටලවා ගත්තොත් අපි අවුල් වෙනවා කියන්නේ සුපිරි අවුලක් ඈ. පටිච්චසමුප්පාද අතිපට පංචපාස්කන්ධය කියන්නේ මොකද්ද කියන්නේ? හටගත නැති වුණා. මොනවද ඒ රූප වේදනා සංඥා සංඝාත. ඒක මොකටද හේතු වෙන්නේ? රහත් වෙන්න. අර තුන්වෙනි කීපෙ හේතු වෙන්නේ? සති සම් සති සම්පජන්ණයට. රහත් වෙන්නද? නෑ. සති සම්පජන්ණ. දැන් ඊටන අපිට හිතින් වේදනානුපස්සනාව දැක්ක වගේනේ. මේ හති සම්පජන්‍ය විග්‍රහය හටගත්තා පැවතුණා නැති වුණා. ඒක මොකටද හේතු වෙනවා කිව්වේ? රහත් වෙනවා කිව්වද ඒක වැඩුවාම හති සම්පජන්‍ය නැති වෙනවා කිව්වද? දැන් අතන හපෝ වේදනාව කුච්චියනවා. පංචපාස්කන්ධයේ උදීවයේ වේදනාවේ හටගත්ත නැති වුණා. මෙතන මෙතන වේදනාව හම්බුනේ මටද ප්‍රඥාවටද? මේ හති සම්පජන්‍යයේදී වේදනාව හම්බුනේ මට දැන එතන හොඳට විස්තර කරනවා. මම දැනගෙන වේදනාව හටගත්ත මට දැනගෙන පැවතුණා නැති උනේ. ඒක හම්බුනේ කාටද? අතර හම්බෙන්නේ පංචපාස්කන්ධයේ උදේවයි දකින්නකොට වේදනාව. එතන එතකොට වේදනාව අනුව දැක්කේ. මෙතන වේදනාව දැක්කේ. අපට ඕන වේදනාව දකින්නද අනුව දකින්නද? හැබැයි ඉස්සෙල්ලා වේදනාව දකින්න ඕනේ. වේදනාව දකින්න ඕනේ. ඊළඟට ඇයි අත්ති වේදනාව තිබ්බ වේදනාවක් ඇතයි කියලා ගන්නව නෙමෙයි. අන්න ඇතයි කියලා ගත්ත වේදනාව අනුව බලන්න ඕනේ ඊළඟට. ඇතයි කියලා ගත්ත වේදනාව හටගත්තා, පියවතුණා, නැති වුණා. ඒ ඕන විදිහකට දැන් ඕන වේදනාව තියෙනවා. ඇතයි කියලා ගත්ත කාට හම්බෙච්ච වේදනාවද? මට හම්බෙච්ච. දැන් මෙව කරද්දි හිත එකඟ වෙනවද නැද්ද? එකඟ වෙනවනේ. ඒ එකඟ වෙන්නේ මගේ නේද දැන්? බුදුරණවහන්සේ ඊළඟට මගේදී එකඟ බව, නිවන් මගේදී එකඟ බව පස්සේ ලස්සන විස්තර කරනවා. නිවන් මාගේ. දැන් මේ එකඟ වෙනවද දැන් මේවා කරන්නේ? දැන් මගේ හිත එකඟ වෙනවා. මේ දැන් මේ කාගේ හිතද මේ කරන්නේ? නැත්තම් gedara වැඩ කර හිත හිතද කරන්නේ? ආස්වාස ප්‍රස්වාස එක්ක මේ කරන්නේ. එතකොට ඔන්න දැන් වේදනාව අනුව හොයනකොට එහෙනම් වේදනාවේ සමුදය මොකද්ද? ස්පර්ශ මක් ස්පර්ශය මිසක් මට හම්බෙච්ච එකක්ද? මට ස්පර්ශයෙන් වේදනාව හටගත්ත කියලා දකිනකොට වැරද්ද හම්බ වෙන්නේ කාගේද? මගේ. සක්කායදිට්ඨි අසීමාන දුර වෙනවනේ. දුක පිරසිත හේ වෙනවා, සමුදය සාක්ෂාත් වෙනවා, වැඩපිළිවෙල නිරෝධය සමුදය ප්‍රහාණ නිරෝධය ඒ ඒ ඒ වැඩේ වෙන්නෝනේ නේද? ඒ වැඩේ වුණ නැත්නම් නිවන් මාර්ග බෝධාය සංවත්ත තියෙනවද ඒවා? නෑ. බෝධාය සංවත්තති. එහෙනම් ඔන්න වේදනාන පස්සනාව ඒ සාමාන්‍ය වේදනාන පස්සනාවේ වේදනාව නෙමෙයි වේදන වේදනානුපස්සනාවේදී විග්‍රහය මොකද්ද? වේදනාසු වේදනානුපස්සිය. එහෙමද විය යුත්තේ අපට නිකන් වේදනාව දකින්න එකද? වේදනාසු වේදනානුපස්සිය. අන්න වේදනාවේ වේදනාව අනුව දකින්න ඕනේ. අපි විග්‍රහය පස්සේ කතා කරමු. මොකද විග්‍රහය තියෙනවා. ඊට පස්සේ විග්‍රහ කරනවා ඒකයි. ඔන්න වේදනාවට පස්සනාව. ඉතින් වේදනාවට පස්සනාව කොටස් හතරක් විග්‍රහ කරන්නේ. ප්‍රීති සුඛය පීතිපටි සංවේදී සුඛ පටි සංවේදී චිත්ත සංකාර පටි සංවේදී පස්සම්ම චිත්ත සංකාරා. ඒ ටික මොන පස්සාවද? වේදනාන පස්සනාව. ඔන්න විග්‍රහ කරනවා ඊළඟට චිත්තාන පස්සනාව. චිත්තාන පස්සනාව විග්‍රහ කරනවා යස්මින් සමේ විකේ විකු චිත්තපටි සංවේදී අසසිස්සාමිති සික්කති. චිත්තපටි සංවේදී පසසිස්සාමිති සික්කති. දැන් කලින් විග්‍රහ කරා චිත්ත සංකාරනේ. මෙතන චිත්ත ඒ චිත්ත සංකාර කියන්නේ. චිත්ත සංකාරයට බුදුරණවහන්සේ අර්ථ ගන්නවා නම් මොකද්ද? චිත්ත සංකාරයට අර්ථ ගන්නවා නම් මොකද්ද? සංඥා වේදනා. අරණ දෙක. චිත්ත සංකාර කියන්නේ මොකද්ද? සංඥා වේදනා නේද? චිත්ත සංකාර අර්ථ ගන්නවන්නේ සංඥා වේදනා. එතකොට ඒකයි මොන වසනාවටද? වේදනානුපස්සනාවට. ඒ කියන්නේ චිත් චිත්ත සංස්කාරයට අර්ථ අර්ථ ගන්නවන්නේ සංඥාව වේදනාව. එහෙනම් ඒක අයිති වේදනානුපස්සනාවට. ඔන්න දැන් මෙතන කියන්නේ චිත්ත සංඛාර නෙමෙයි චිත්ත පරිසංගය. චිත්ත සංඛාර කියන්නේ සිතින් සකස් කරගත්ත දෙයක් කියන්නේ. චිත්ත පරිසංගය කියන්නේ සිතම දැන් මේ කියන්නේ. සිතම මොකද්ද කියන එක හොයාගෙන යන්න. බලන්න කොච්චර හිතන්න දේවල් තියෙනවද? චිත්ත උන සිත මනාව දැනගනිමින් ආස්වාස කරන්නේ මේ ඉක්මනවා. සිත මනාව දැනගැනීම ප්‍රස්වාස කරන්න නෙමෙයි ඉක්මනවා. අභිප්‍රමෝදය ප්‍රමුජිත කරමින් සිත ආස්වාස කරන්න නෙමෙයි ඉක්මනවා. ඒ කියන්නේ ප්‍රමුජිත වෙනවා. සිත ප්‍රමුජිත වෙනවා. දැන් මේ ප්‍රමුජිත වෙන්නේ මොකකටද දැන් මේ? සමාධියකට යන්නේ. ප්‍රමුජිත වෙන්නේ සමාධියකට යන්නේ. දැන් හැබැයි මේ ඉන්නේ ඉන්නේ කොහෙටද මේ යන්න යන්නේ? නිවනටනේ. නිවන් මඟ. නිවනට කියන එක කියන්නේ බෑ. නිවීම සඳහා යන්නේ නේ. නිවීම සඳහා යොමු වෙන මඟ. ඒකට ප්‍රමුදිත කරමින් ප්‍රමුදිත වෙන ආස්වාස කරන්නේ මේ ඊළඟට ප්‍රමුදිත කරමින් ප්‍රස්වාස කරන්නේ මේ ඊළඟට කියනවා සමාදාහං චිත්ත. ඒ සමාධිමත් කරමින් ආස්වාස කරන්නේ මේ මේ සමාධිමත් කරමින් ප්‍රස්වාස කරන්නේ මේ ඊළඟට පසම්බය විමෝචන චිත්ත. සිත සිතෙන් නිදහස් වෙමින් ආස්වාස කරන්නේ මේ ප්‍රස්වාස කරන්නේ මේ මෙන්න මේ ටිකට කියනවා දැන් ඒ ටික අපි බොජ්ජංගත් එක්ක කතා කරමු. මොකද කායන පස්සනාවේදී වේදන පස්සනාවට යනකොට හම් වෙන්නේ කායන පස්සනාවේ කොට සද්ද වේදන පස්සනාවේ කොට සද්ද. චිත්තාන පස්සනාවට යනකොට හම් වෙන්නේ එහෙනම් දැන් මේ මොකෙන්ද මේ යන්නේ? ඉතින් හුස්ම රැල්ල කියන්නේ සිතක් වේ. ඈ? හුස්ම රැල්ල කියන්නේ මොකද්ද? කයේ කොටසන්නේ නේද? චිත්තානුපස්සනාව කොහෙ කතා කරන්නේ ඒකත් එක්ක. බලන්න බුදුන් වහන්සේ කියන එකයි මේක රජමාවද කියන්නේ. බුදුම විග්‍රහයක් තියෙන්නේ. මට පොඩ්ඩක් වුණ වතුර ටිකක් ඊළඟට කියනවා සිත දැනගනිමින් ආස්වාස කරන්නේ හික්ම සිත දැනගනිමින් ප්‍රස්වාස කරන්නේ මේ ඊළඟට සිත සංසිඳුවමින් ආස්වාස කරන්නේ මේ ප්‍රස්වාස කරන්නේ මේ කියනවා මේ විදිහට චිත්තේ චිත්තානුපස්සී භික්ඛවේ තස්මින් සමයේ භික්ඛු ආ විහෙරති ආකාපි සම්පජානති මාවිනී නිරෝකේ අභිඥා දමනස්සං ඔන්න ওই ටිකට කියනවා ඔන්න ওই සමයේ ඒ සමයේ තස්මින් සමයේ කියන්නේ ඒ සමයේ කොයි සමයේද සිත දැනගනිමින් ප්‍රමුජිත කරමින් සමාධිය ඇති කරමින් නිදහස් වෙමින් සිතෙන් නිදහස් වෙමින් කියන ඒ ඒ සමයේ මොකද්ද වුණා කියන්නේ සිතෙහි සිතනෝ දකිමින් වාසය කරේ ඒ සමයේ වාසය කරේ කොහොමද සිතෙහි සිත අනුව දකිමින් කියන්නේ චිත්තානුපස්සනාවෙන් වාසය කරේ. මොකද්ද මේ කරන්නේ? හුස්ම ගන්නවනේ. ආස්වාස් ප්‍රස්වාස එක්ක බලන්න නිවනට යනවා. ආස්වාස් ප්‍රස්වාස ආස්වාස් ප්‍රස්වාස කියන්නේ චිත් මේ විමෝචයන් චිත්තං අස්ස සිස්සාමීති ආස්වාස කරන්නේ මේ. හුස්ම රැල්ල එක නෙමෙයි දැනන්නේ. හුස්ම රැල්ල එකම යන්නේ. කොහොමද මේ ප්‍රතිපදාව? ඊළඟ බුදුරණවහන්සේ මෙන්න මෙතන ලස්සන කාරණාවක් කියනවා. චිත්ත චිත්තනපස්සේ විහෙරති. නාහම් භික්කවේ මුට්ටා සතිස් අසම්පජානස් අනාපාන සති භාවනං වදාමි. මහණෙනි මම සිහි මුලායටත් නුවණ නැති අයටත් ආනාපාන සතිය වදාරන්නේ නැහැ. කවුද මේ කීවේ? ඇත්තද ඒක? නෑ නෑ එහෙම වෙන්නේ කොහෙද අපට බැයිද කරන්නේ? මේක ඇත්තද? බුදුරජාණන් වහන්සේ ඇත්තමද? අපට විශ්වාසද ඇත්තම කියලා? ඇත්තම විශ්වාසයි. එහෙනම් බුදුරජාණන් වහන්සේ කියන මොකද්ද? නහම් වික්‍රේ මුට්ටසතිස්ස අසම්පජන්නස්ස අනාපසතින් වදාමි. මහණෙනි මම සිසි මුලා වෙච්ච අය මේක මේක අපි හැමෝම ඉගෙන ගන්න ත්‍රිපිටකයේ තියෙනවද නැද්ද? මේ මේ ටික දැන් මම මේක මේ අර මට ටයිප් කරලා ගෙන දුන්න කට්ටිය මේ කෑල ඇතුළත් කරලා ගෙන දුන්නේ. මේ මේ මේ ටික ඇතුළත් කරේ නෑනේ. තිබ්බ නේද? ඒ ඒ ගත් එකේ තිබ්බනේ. එතන මේක මේ මම කියන එකක්ද මේ මේ මේ හැමෝම අධ්‍යයනය කරන පිටකේ මේක තියෙනවද නැද්ද? මං අධ්‍යයනය කරන එකේ විතරක් තියෙන්නේ. හැමෝම අධ්‍යයනය කරන එකේ තියෙනව නේද? අයිකට උතර බුදුරණවහන්සේ කියනවා මේ මහණෙනි මම වදාරන්නේ නැහැ. එතකොට එනකොට ඒක වෙන්න තියෙන්න බැරි නේද? බුදුරණවහන්සේ වදාරන්නේ නැති වුණාට පුළුවන් වෙන්නේ නැති වේද ඔබ? ඈ? පුළුවන් වෙන්නේ නැති වේද? බුදුරණන් වහන්සේ නම් කියනවා මම වදාරන්නේ නැහැ කියනවා සිහි මුලා වෙච්ච අයලා නෝන නැති කෙනාට ආනාපාන සතිය. මම වදාරන්නේ නැහැ කියනවා. දැන් රාහුල ස්වාමීන් වහන්සේ ආනාපාන සතිය වඩන කලින් මොනවද කරගෙන ආවේ? රාහුල ස්වාමීන් වහන්සේ මොනවද කරගෙන ආවේ? ක්‍රමානුකූලව සිහියක් ඇති කරගෙන ආවද නැද්ද? අනිත්‍ය ආදී මානසිකාර කරමින් නුවණක් වැඩි කරගෙන ආවද නැද්ද? රාහුල ස්වාමීන් වහන්සේට ඒ ඒ හැකියාව ඇති කරගොඩ ආපු නිසා නෙමෙයි දාන පතිවදාරේ. නිකන් කියන්න කියලා බුදුරන් වහන්සේ. ආනාපාන සතිය ඒ බුදුරන් වහන්සේ නැත්තම් බොරුවක් කියලා වෙනවනේ. මේක බුදුරන් බොරු කියලා වෙනවනේ නැත්තම්. ඒ ආනාපාන සතිය රාහුල ස්වාමීන් වහන්සේ අහපු ගමන් කිව්වනම් බුදුරන් වහන්සේ මේක කියන්න පුළුවන් බුදුරන් වහන්සේට. බෑ. බුදුරන් වහන්සේ රාහුල ස්වාමීන් වහන්සේට ආනාපාන සතිය නෙමෙයි කියලා දෙන්න කිව්වේ මොකද්ද කියලා දෙන්න කිව්වේ? නිවන් මඟ නෙමෙයි. එතකොට නිවන් මඟ කියලා දෙන්න ආනාපාන සතියෙන් නිවන් මඟ කියලා දෙන්න එයාට මේ හැකියාව දෙක තියෙනවද නැද්ද? එහෙනම් බුදුරන් වහන්සේ රාහුල ස්වාමීන් වහන්සේගේ හැකියාව දෙක ඇති කළ යුතුද නැද්ද කොහොම හරි මොකකින් හරි අන්න සිහිය ඇති කරවද නැද්ද ක්‍රමානුකූලව මුට්ටසති ඉදිරි කරා නේද මුට්ටසති කියන්නේ දැන් අපි නිකන් සිහිය ඉන්නවා කියන එක නෙමෙයි ප්‍රායෝගිකත්වයේ සිහිය ගේනවා දැන් පඨවි භව විග්‍රහ කරා ආපෝ භව විග්‍රහ කරා හිත ගැටෙනවා නේවා ඔක්කොම රාගයෙන් අසබියෙන් මේ ඔක්කොම විග්‍රහ කරන්නේ නෙමෙයි මොකටද මේ ලං කරේ අන්න මුට්ටසති බව රාහුල ස්වාමීන් වහන්සේගේ ආ කියන්නේ සිහිය මුලා වෙච්ච බව අයින් කරන්නේ සිහි බව ඇති කරා. ඊළඟට අනිත්‍ය මෙනෙහි කරන්න කිව්ව නේද? ඒ මොකද්ද ඇති කරේ? අස්මන් දුරු වෙනවා. ඒ ඇති කරේ ප්‍රඥාවනේ. මොකද සිහි මුලාවත් ප්‍රඥාවක් නැත්තම් සිහි මුලාව තියෙන කෙනාට ප්‍රඥා නැති කෙනාට ආනාපානසති කියන්නේ නැහැ කිව්වා. දැන් එතකොට එහෙනම් බුදුරණවහන්සේ රාහුල සාන්නාස්ත්‍රේක ඇති කරගුණේ. අපට මේ ආනාපානසති වඩන්න පුළුවන්. ඒක බෑ නෙමෙයි. හොඳට හිතන්න. හැබැයි මේක වඩන්න බෑ. නිවන්මග වඩන්න බෑ. එතකොට එහෙනම් සමස්තයක් වශයෙන් ඔක්කොටම මේක ඒ කියන්නේ සිහිය සහ නුවණ ඇතිවිය යුතුයි ආනාපානපතිය වඩන්න. සමස්තයක් වශයෙන් ඔක්කොටම ඕනනේ නැති කෙනෙකුට පුළුවන්. බැරිම වේගෙතර බෑමද? අමාරුයිද බෑමද? බෑමයි. ඒ කවුද කියන්නේ? ඈ? කවුද කියන්නේ? ඉතින් එහෙනම් බෑමයි නේද? කාටද බැරි? සිහි මුණා වෙච්ච කෙනාටයි අනුවන කෙනාටයි. මේ මම නෙමෙයි කියන්නේ. ඔයාලා මේක print කරලා ඒ කැල කට් කරේ නේද? මේක කැල මේ කැල ඇඩ් කරේ නෑනේ. මේක තිබ්බ නේද ඒකේ? ඒක තිබ්බලු ඒකේ. එහෙනම් බුදුරණාහි ඒක කියනවා. එතකොට දැන් බලන්න එහෙනම් රාහුල සාමණේරගේ ඇති කරවලනේ දැන් අනපද කිව්වේනේ. දැන් අපිත් ඔක හැබැයි අපි අර කරගෙන ආවද කරගෙන ආවද නැද්ද? කරගෙන යා යුතුයි. නැත්ද නේ? හැබැයි නිවන් දකින්න අපි ඒක නෙවෙයි කියලා දැනගත යුතු නැද්ද? දැනගත යුතුයි. ඒක මතක තියාගන්න. නිවන් දකින්න මේ ක්‍රමේ ඕනේ. දැන් මේ බුදුරණවහන්සේ විග්‍රහ කරේ නිකන් කෙනාට ආනාපානසතියක් දැත්ත නිවන් මඟ එකද මේ? ආ නිවන් මඟ වඩන විදිහ ආනාපාන සතිය මේ කෙනාට බෑ කියලා කියන්නේ අනිත් එක නෙමෙයි. බුදුරණවහන්සේ ගණනා කරේ පෙන්වන්නේ ඒකනේ. දැන් ඔබ මේ විග්‍රහය කලින් අහලා තියෙනවද? ආනාපානසති සූත්‍රයේ බුදුරණවහන්සේ කියපුදී අපි අහගන්න ඕනේද නැද්ද? ශාස්ත්‍රඥාචි බුදුරණවහන්සේ නෙමෙයි. ඊළඟට කියනවා දරන්නේ කියනවා. එතකොට අපිට හොඳට තේරෙනවා රාහුල සූත්‍රයෙන් ක්‍රමානුකූලව නෝන සිහිය ඇති කරගෙන ආවේ බුදුරණවහන්සේ. අපිටත් තියෙනවා ඇති කරගෙන අපිට ඇත්තටම සිහිය ඇති කරගන්න පුළුවන්. මොකද ටික ටික ටික නැත්නම් අපි කරන දේත් එක අපිට ඒක ඇති වෙනවා. අනිත් එක නුවණ. ඒක ඒක ඇති වෙන්නේ මොකෙන්ද? ආ ඒක ඇති වෙන්නේ මොකෙන්ද? ආ ඒක ඕනද නැද්ද එහෙනම්? අනිවාර්යෙන් ඕනද? කොච්චර ඕන වෙන්නේ? ඇති වෙනකන් ඕන නේ? යෝනිස මනසිකාර ඇති වෙනකම් ඕනද නැද්ද? ඇති වෙනකම් ඕන. එකකින් දෙකකින් නම් පුළුවන් වුණා කාටද සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේට ඊළඟට දාරුචීරිය සානහස්සට ඇති වුණනේ අපට ඇති වෙනකම් වුණනේ එහෙනම් අපට මුත්ත සති භවණ සාමාන්‍ය කෙනාට තියෙනවා ඒ කියන්නේ දුර වෙලා තියෙනවා සිහිය තියෙනවා නමුත් අසම්පජන්නේ නුවණ නැති බව ඒක අපි නුවණ ඇති කරගන්න ඕන තස්මාදී වික්ඛේ විකලි මෙන්න මේ විදිහේ මහන්නේ සිතේ සිතාන උදකිනේ ඒ වෙලාවේ නුවණින් වීර්යයෙන් සිහියෙන් යුක්තව ඇලීම ගැටීම ලෝකේ දුරු කරමින් ඒ වික්ෂුව ආනාපාන සතියේදී වාසය කරන්නේ දැන් ඔබට හිතෙනවද මේ මගේ අදහසක් කියනවා කියලා හිතෙනවද මේ මම මේ බුදුරණවහන්සේ කියපු දේක් කියනවා කියලාද ඔබට හිතෙන්නේ? කාට හරි හිතෙනවද මේ මම මේ දන්න මාන්නක් කරක මට මොකක් හරි කියනවා කියලා හිතෙනවද? එහෙම හිතෙනවනම් අහන්න එපා. ඔබ කාට හරි හිතෙනවනම් මේ අනුමුදස්සිකේ තියෙන මාන්නක් කරක මට මේ කියවන්න කියලා හිතෙනවනම් ඔබ අහන්න එපා. ඔබට හිතෙනවනම් මේ බුදුරණවහන්සේ කියපු දේ මේ මොනවා හරි පටලගෙන පටලගෙන හරි මේ පොඩ්ඩක් මේ කියලා දෙන්න හදන්නේ කියලා හිතෙනවනම් අහන්න. වරදින්න පුළුවන් මේ කාටද? අනෝදස්සට ඒ නිසා හොඳට මතක තියාගන්න කාටද වරදින්න පුළුවන් අනෝදස්සට වරදින්න පුළුවන් ඒක හොඳට සිහි කරගන්න හැබැයි බුදුරණවහන්සේ වරදින්න පුළුවන්ද බෑ ඒ නිසා පරිස්සමෙන් අහන්න අනෝදස්සික දහසක් කියයි ඊළඟට බුදුරණවහන්සේ දේශනා කරනවා යස්මින් සමයේ භික්ඛවේ භික්ඛු දැන් අනුපස්සනා කිය අපි විග්‍රහ කරාද තුනන්නේ කායන පස්සනා විග්‍රහ කරා වේදන පස්සනා විග්‍රහ කරා චිත්තාන පස්සනා දැන් එතකොට ඒ වගේ තර චිත්තන පස්ස සිත අනුවනේ බලන්න තියෙන්නේ. දැන් අපිට කය අනුව බලන එක කොච්චර විගහයද නේ? සිත අනුව බලන එක දැන් කොහොම කරගන්න ඕනද නේ? ඒක අපි බලමු තව ටික ඉස්සරහට. මම ඔක්කොම සංක්ෂිප්ත වශයෙන් විග්‍රහ කරන්නේ සවිස්තරව බෑ. ඔබට අවශ්‍ය නම් සමන් සිසිල සජීවී සාකච්ඡාව ඔස්සේ මම මේ වෙනකොට මම හිතන්නේ දේශනා 8ක් 9ක් කරලා තියෙනවා. පැය දෙකේම අද සාකච්ඡාව තියෙනවා. ඒකේ විස්තර වශයෙන් කියලා තියෙනවා. සවන්ට සිසිලස සජීවී ධර්ම සාකච්ඡාව ඒක YouTube එකේ තියෙනවා. අතිපට්ඨාන විද්‍යාවල තියෙනවා. යස්මින් සමේ භික්කවේ භික්ක අනිච්ඡානුපස්සී අසසිස්සාමිති සික්කති. ඔන්න යම් යම් කලක කියන්නේ දැන් මේ ප්‍රායෝගිකයක් තියෙන කියන්නේ නේද? ඇයි යම් කලක කියලා කියන්නේ? කියලා දෙන එකක් නේ. මේ කියලා කිව්වනම් ඔන්න මේ දැන් කියලා කරන එක දැන් මේ කියලා දෙන එක නේ කරන්නේ. දැන් බුදුරණවහන්සේට පුළුවන් ද යනකොට එතන ගිහිල්ලා ආ ඔතන මෙහෙමයි. ආ මෙහෙමයි. නෑ මෙහෙමයි කියලා කියන එකක් තියෙන්නේ. යන්න කලින් අපිට මේ කියන්නේ. ඒ වෙලාවේ මෙන්න මේකයි වෙන්නේ කියලා කියන්නේ. යස්මින් සමේ වික්කේ වික්ක අනිච්ඡානුපස්සී අසසසමිසි යම් කලකද වික්සෝ අනිත්‍ය අනි අනිච්ඡාන අනිත්‍ය වශයෙන් දකිමින් ආස්වාස කරන්නේ මේ හික්මේ දැන් මොන්න මේ තව ප්‍රශ්නයක් තියෙනවා දැන් මේ සබ්බ කෝය පටිසංවේදී විග්‍රහ කරනකොට ඒකේ දුක පිරිසිදු වෙනකොට අනිත්‍යයක් හමු වෙනවද නැද්ද? සබ්බ කෝය පටිසංවේදී හොයාගෙන යනකොට අපට අනිත්‍යයක් හම් වෙනවද නැද්ද? ඇයි දැන් හේතුඵලෙ නේද හොයාගෙන යන්නේ? පටිසමුප්පාදේ ඉතින් අනිත්‍යයක් හම් වෙනවද නැද්ද? දැන් මතකද අතන සමාධියකුත් කලින් හම්බුණා නේද අපට? දැන් මෙතන අනිත්‍ය ගැන විතරක් කියනවා. දැන් මොකද හම්බෙන්නේ? භග විතරයි. බුදුරණාහි ඔබ අහලා තියෙනවද කියලා තියෙනවා අවසානෙට උපාදානය නම් මොකටද? නිවීම දක්වා යනකොට අවසානට උපාදානය නම් මොකේද? නිවන් මඟට. මොකටද උපාදාන වෙන්නේ? ආනන්ද සප්පයි සූත්‍රය තියෙනවා. ඔන්න ඔය කතා කරන්න ඕන. මට මතක් වෙච්ච ඉලම කියන්නේ ඔබ ඔබ ඔබට දැන් ධර්ම ඕන කියලා මට තේරෙනවා. එනිසා මම ඒක කියන්නේ. ආනන්ද සප්පයි සූත්‍රය තියෙනවා මජ්ක්‍ධිම නිකායේ තුනේ. විදර්ශනාව හරියටම කරන්න කියලා වැරදි නෙමෙයි නේ. බුදුරණවහන්සේ කිව්ව ක්‍රමයට විදර්ශනාව කියන්නේ මගපල්ලාභී කියනවා. නිකන් නෙමෙයි නෙමෙයි. ආනන්ද ස්වාමීන් වහන්සේ අහනවා ස්වාමීන් වහන්සේ පිරිනම් පානවද කියලා අහනවා. ආනන්ද සප්පාය. එයා පිරිනම් පානවද කියලා අහනවා. බුදුරණවහන්සේගෙන් අහන්නේ. කවුරු ගැනද මේ අහන්නේ? හරියටම විදර්ශනා කරන බුදුරජාණන් වහන්සේගේ මගපල්ලාභී ශ්‍රාවකයෙක්. පිරිනම් පානවා. බුදුරණවහන්සේ කියනවා නෑ කියලා. ඔක්කොම වෙන්නේ නෑ මේ කවුරු වෙනද කියන්නේ? මගපල්ලාවේ ඇත්තම දර්ශනා කරනවා කියලා. දැන් ආනන්දසෝනගේ ප්‍රශ්නය ඇයි කියලා අහනවා. දැන් හරියටම දර්ශනා කරන කෙනා පින්නුපාන්නේ. හරියටම දර්ශනා කරන මගපල්ලාවේ කෙනා. ඇයි කියලා අහනවා. බුදුරණවහන්සේ දේශනා කරනවා. දැන් ආනන්දසෝනගේ ප්‍රශ්නයක් නේ. ඒ කියන්නේ ආය ඇයි කියලා අහන්නේ ආනන්දසෝනන්සේ. ඊට පස්සේ කියනවා ආනන්ද මං උපාදාන සහිතව පිරිණිවෙනවා කියන්නේ කියනවා. මොකද කියන්නේ? උපාදාන සහිතව පිරිණිවෙනවා කියන්නේ කියනවා. යමෙක් ඒ විදර්ශනා කරන එක උපාදාන කරගෙන ඉන්නවා නම් එයා පිරිණිවෙනවද නැද්ද? පිරිණිවෙන්නේ නැහැ කියනවා. ඇයි උපාදාන නැත්නම් මොකටද උපාදාන කරන්නේ? සමාධියටද නැහැ නිවන් මගටම. මොකටද උපාදාන කරගෙන ඉන්නේ? ඉතින් ඒකට උපාදාන කරගන්න ඕනේ. මෙහින් අපි උපදන් නොකරගන්නේ මොකටද? මේ මේ ඇත්ත දකින හරියටම විදර්ශනා කරන නියමිතම විදර්ශනා කරන කෙනත් ඒක උපදාන කරගන්න ඕන. මෙහින් අපි උපදාන මොනවද කරගන්නේ? කතා කරන දෙයක් දිනවද? ඊළඟ බුදුන් වහන්සේ දේශනා කරනවා උපදාන කරගත්ත කෙනා පිරිනොම් පාන්නේ නැහැ කියනවා. ආය ප්‍රශ්නයක් ආනසාරණාසිට. දැන් අපි කාම උපදාන කරොත් කොයිද උපදින්නේ? කාම ලෝකේ. එතකොට කාම ලෝකවලනේ. එතකොට අපි තු තිරසන් යන්නත් පුළුවන්, මනුස්ස ලෝකෙ යන්න පුළුවන්, දිව්‍ය ලෝකෙ යන්න පුළුවන්, නිරය ඕන එක යන්න පුළුවන්, පිනපවත් එක්ක සුඛති දුකති. පළවෙනි ධ්‍යාන උපාදාන කරගත්තොත්. පළවෙනි ධ්‍යාන උපාදාන කරගත්තොත්. පළවෙනි ධ්‍යාන අදාළ ලෝකේ නේද? ඊළඟට රූපාවචර ලෝක. දෙක තුන. එතකොට මේ මේ උපාදානට අදාළ ලෝකයක් තියෙනවද නැද්ද? නේව සංඥානා සංඥායතන උපාදාන කරගත්තොත්. ඒ ඊට අදාළ ලෝකෙනේ. නේව සංඥානා සංඥායතන ලෝකේ. විදර්ශනා උපාදාන කරගත්තොත් ප්‍රශ්නේ තියෙනවද නැද්ද දැන් අපට? දැන් ආනන්ද සානසේ ප්‍රශ්නේ ආවද නැද්ද? දැන් ඔබට ඔක කියදාවි නැද්ද? දැන් මේ උපාදානට අනුවන ලෝකේ තියෙන්නේ. දැන් අනාගාමී කෙනෙක් සපදේහන උපාදාන කරගත්තොත් ඒ බ්‍රහ්ම ලෝක යනවා. ඒක සාධාරණයි. අනාගාමී කෙනෙක් නිවසඤ්ඤානසයෙන් උපාදාන කරගත්තොත් ඒ ලෝක යනවා. දැන් මේ අහන්නේ ප්‍රශ්නේ මොකද්ද? දැන් ආනන්දසෝනස් මොඩේද? නෑනේ. ආනන්දසෝනස් දන්නවනේ. මේ විදර්ශනා කරනකොට යා අනිව සංඥානා සංඥා සමාධිය වෙනම උපාදාන කරගත්තේ කියන්නේ කියලා දන්නවනේ නේද? දැන් ආනන්දසෝනස් අහනව නේද? මොකද්ද අහන්නේ? කොහෙද උපදින්නේ කියලා අහනවා. ඇත්තටම ප්‍රශ්නයක්ද නැද්ද ඒක? අපිට දැන් ප්‍රශ්නයක් එනව නේද? නමුත් කලින් ආවේ නෑ නේද මේ ප්‍රශ්නේ. අපි කිව්වට ඕක කියලා ආනන්දසෝනස් මේ ප්‍රශ්නාව දැන් කොහෙද උපදින්නේ? විදර්ශනා උපාදාන කරගන්න දැන් කොහෙද උපදින්නේ කියලා අහනවා. බුදුරණසීට කලින් කියනවා මේ උපාදාන නොකර ගන්න කෙනා පිරිනම් පානවා කියලා කියනවා. පිරිනම් කියන්නේ පිරිනම් පානවාද කියලා අහනවනේ බුදුරණවහන්සේගෙන් දර්ශනා කරන කෙනා. නොකර ගන්න කෙනා පිරිනම් පානවා කියනවා. කර ගන්න කෙනා පිරිනම් පාන්නේ නැහැ කියනවා. ඊට පස්සේ තමයි යහන්නේ කොහෙද උපදින්නේ? මේ ලෝකයේ තියෙන අග්‍රතම භවය එහි උපදිනවා කියනවා. අග්‍රතම දැන් මේ උපාදානේ ලෝකයෙන් ගත්තොත් උපාදානේ අග්‍රතම උපාදානේ මොකද්ද? නේව සංඥා ඒතනින් එහා ලෝකයක් ලෝකේ තියෙනවද? නෑ නේද? එහෙනම් මොකක් හරි උපාදානයක් තියෙනවා නම් ඒ උපාදානේ අර උපාදානට අග්‍රයි නේද? කොහෙද යන්න තියෙන්නේ? ඒ ලෝකේ නේද? වෙන කොහෙද යන්න තියෙනවද? අන්න එහි උපදිනවා කියන. කවුද කියන්නේ මේ? බුදුරජාණන් වහන්සේ කියන්නේ. එයා උපදිනවා කොහෙද? අග්‍රතම ලෝකයේ වන නේව සංඥා නාසඤ්ඤායතනෙ උපදිනවා කියනවා. ඒක විස්තර කරන්නේ ඒක ඒ විදිහමයි. අග්‍රතම ලෝකය කියනවා. ඇයි අග්‍රතම ලෝකෙ උපදින්නේ? උපාදානිය වෙන මොකුත් නෑ මෙතන. අග්‍ර දෙයක් උපාදානිය තියෙන්නේ. ඉතින් වෙන තැනක උපදින්නේ නෑනේ. අග්‍රතන උපදිනවා කියලා. ආයුෂ කොච්චරද? අවුරුදුද? කල්පනේ. කල්ප 100කට බුදුරු කීයක් පහළ වුණාද? හතක් නේ. කල්ප 84000 කොහොම පහළ වෙන්නේද නේ? ඒ ආයුෂ ඉවරනම් පිරුණම් පානවා යා. ඒ ගිහිල්ලා ඒ ආයුෂ ඉවරුනහම ඒ පිරුණම් පානවා. ඊට පස්සේ පිරුණම් පානවා. ඒ කවුද? ආරම් විදර්ශනා උපාදාන කරගෙන ඒ ලෝකේ ගිය කෙනා. හැබැයි විදර්ශනා කළා ඒ ඒ සමාධි උපාදාන කරගත්ත කෙනා තියෙත් එහෙමමයි. කියන්නේ විදර්ශනා කළා විදර්ශනා උපාදාන කරගන්නේ ඒ සමාධි උපාදාන කරගන්නවා. එයත් කොහෙද උපදින්නේ කියලා? ඒත් ඒ ලෝකේ. මුකුත් සමාධියක් නැතුව විදර්ශනා උපාදාන කරගන්නවා. එයා කොහෙද උපදින්නේ? ඒත් ඒ ලෝකේ ඒත් ආයුෂ වෙනවා වෙනවා. මේක කවුද කියන්නේ? බුදුරජාණන් වහන්සේ ආනන්ද සප්පච්චුට බලන්න මගපල ලාභ නැති කෙනෙකුට විදර්ශනා කරන්න බෑනේ. විපස්සති කියන වචනේ තේරුම මොකද්ද? දැන් විදර්ශනා කරන අපි සිංහල වචනය නෙනේ. පාලි වචනේ මොකද්ද? විපස්සති. පස්සති කියන්නේ මොකද්ද? පස්සති කියන්නේ දකින්නවා නේ. විපස්සති කියන්නේ විශේෂයෙන් දකින්නවා. එතකොට දකින්නේ මොකෙන්ද? ඇහෙන්ද? හිතෙන්ද? ප්‍රඥාව ලෝකෝත්තර ප්‍රඥාව ඉස්සරලාම තියෙන්නේ කාටද? මකටත් තියෙනවා. ඒ කියන්නේ සද්ධානුසාරී කියන්නේ ඉස්සල්ලාම බෙස ගන්න. ආයාවිද නේ? එයත් එතකොට මගේ ඉන්න කෙනෙක්ද නැද්ද? ආ එහෙනම් සෝතපන්න මග මග. ඒ කියන්නේ සද්ධානුසාරී කෙනාගේ ඉඳලා. අන්නයා තමයි මොකක් කරන්නේද? විපස්සති හිතන එක නෙමෙයි යෝනිසු මනසිකාරය කියලා හිතන එක නෙමෙයි එයා තමයි මොකද්ද කරන්නේ විදර්ශනා කරන්නේ යා අනිච්චනා විදර්ශනා නෙමෙයි මොකද්ද කරන්නේ විතර්ක මොකද්ද කරන්නේ විතර්ක තර්ක කියන්නේ කරන්නේ නෙමෙයි විතර්කය කරන්නේ සද්දානුසාර ගෙනන් ඉඳලා මොකද පටන් ගන්නෙ විපස්සති එතනින් මෙහාගෙන විතර්ක ඒක හොඳට මතක තියාගන්න එතනින් මෙහාගෙන විතර්ක කරන්නේ සද්දානුසාරයෙන් මෙහාගෙන විපස්සති මොකද ඒක හැතියෙනෝනේ තර්ක කරන්න ඕන හින්ද මනසින් එහෙනම් ඒ ඒ මනස තියෙන කෙනා මොකද කරන්නේ? විතරක කරනවා. ප්‍රඥා හැදින කෙනා මොකද කරන්නේ? විපස්සති කරනවා. සරලයි. ගොඩු ලොකු ගැඹුරක් නැහැ. එතකොට එහෙනම් අන්න විපස්සති කියන්නේ කාටද ඉස්සරලම? සද්ධානුසාරී කෙනාට. සෝතාපන්න මඟ. සෝත අට දෙනෙක් ඉන්නවනේ පුජ්‍යලියෝ. මඟ බලලාභී කී දෙනෙක් ඉන්නවද? 8යි. 8ේ පළවෙනි එක්කෙනා සෝතාපන්න මග්ග. ඊළඟ එක්කෙනා සෝතාපන්න. ඊළඟට සකදාගාමි ඊළඟට සකදාගාමි ඵලයි. දැන් 8 තේරෙනව නේද? එතකොට මගඵලලාභියෙක් නේද සෝතාපන්න මග යන කෙනා. චක්කු සූත්‍රයේ අලගද්දුපු සූත්‍රය බලන්න. චක්කු සූත්‍රය විතරක් නෙමෙයි ඔක්කාන්ති සංයුක්ති සංයුත්තනිකාය කියන සූත්‍ර ඔක්කොම බලන්න. සද්දානුසාරී කෙනා මැරෙන්නේ නැහැ කියන සෝතපන්න නොවි. කවුද මැරෙන්නේ නැති සෝතපන්න නොවි? සද්දානුසාරී. ඇයි යා සෝතපන්න මගිය යන්නේ? ඒකට කියන සම්මත න්‍යායයෙන් බැසගත්තා කියනවා ගොඩක් විග්‍රහ කළ දෙන්න. එහෙනම් දැන් කවුද මේ නිවසඤ්ඤා සංඥායතනේ මොකද්ද උපාදාන කරගන්නේ? විදර්ශනා කරන කෙනා විදර්ශනා කරන එක උපාදාන කරගන්නවා. කොහොමද නේ? අපි අපේ උපාදාන හිනම් කොහොමද නේ? දැන් මේ මේ නුවණ අධික නුවණ පසනාව කියන්නේ මේ ඇත්තටම විශාල නුවණක් තියෙන කෙනෙක්. අනික නිවසඤ්ඤා සංඥායතනට යන්න හේතුවක් ඇත්තෙත් නැත්තෙත් නැහැ කියන උපාදානයක් එතන තියෙන. ඉතින් මේ විදිහට අග්‍රතම ලෝක ගිහිල්ලා උපදිනවා. එතකොට එහෙනම් ඒකේ සත්‍ය දැකිය යුතුද නැද්ද? විදර්ශනාවේ. දකින්න තු නිවන් දකින්න පුළුවන්ද? බෑනේ. ඉතින් ඒක මේ විග්‍රහ කරන්නේ. ඇයි මේ හජ මාවතේ යන්නේ? නේද? ආනාපාන හතිය කියන්නේ හජ මාවත යන්නේ. මගෙන් නැවතීමක් කියන්නේ අරහත්ත්වමයි කියන්නේ. මේක වැඩුවොත් අවසානේ මොකක්ද වෙනවා කියන්නේ? විද්‍යාවේ මුත්‍ති. ඉතින් ඒකේදී ඔක්කොම ටික කියලා දෙන්න ඕනනේ. දීඝනිකායේ මහා මහපදාන සූත්‍රය අවසානට විස්තර කරනවා රහතන් වහන්සේ ගැන පඤ්ඤාය මුත්ත සහ ඔබට ඇත්ත තව දවස් තිබුණා මේ රහතන් වහන්සේ ගැන විග්‍රහ කරන්න තිබුණා රහතන් වහන්සේ ගැන අපි දන්නේ ඇත්ත කිව්වතරදී ඔක්කොම බොරු. ඒ කියන්නේ රහතන් වහන්සේ ගැන විග්‍රහ ටිකක් තියෙනවා දේශනාවේ පුදුම විග්‍රහ ටිකක් තියෙනවා. ඔය මගෙන් කලින් ප්‍රශ්නකුත් අහුවා මම දැන් රහතන් වහන්සේ ගැන කවුද දන්නේ ඉස්ලාම කියන ප්‍රශ්නේ වුණේ මම පොතක තියෙනවා නේ මූලපරය සුටි තියෙනවා කවුද ඉස්ලාම දන්නේ රහතන් වහන්සේ ගැන නැත්නම් නිවන ගැන ඉස්ලාම දන්නේ කවුද මගපල්ලාභි කියන සත්‍යයි කියලා ඒක මූලපරය සුටි තියෙන්නේ මම නෙමෙයි කියන්නේ මූලපරය සුටි මජ්ක්‍ධිම නිකාය ඒකේ පළවෙනිම සූත්‍ර මූලපරය ඒකේ තියෙන්නේ රහතන් වහන්සේ නැත්නම් නිවන ගැන සත්‍ය ඥාන හැටි වෙන්නේ කාටද නිරෝධ සත්‍ය සෝතපන්න කෙනාට නේ එහෙනම් ඒක අවු වෙන කෙනෙක් නේ එතකොට නිවන කියන එක ඇත්ත වශයෙන්ම හම්බුන්නේ කාටද? සෝවන් මගේ ඉඳලා යන කෙනාට. අනෙක් කෙනාට නිවන හම්බු වෙන්නේ ඇත්තක්ද බොරුවක්ද? බොරුවක්. අපි හිතාගත් එක. අපට තේරෙන නිවනක් අපි හොයන්නේ. හරියටම නිවන හම්බෙන්නේ කාටද? නිවන කියන්නේ මොකද්ද කියලා. සෝතපන්න මගේ යන කෙනාට ඉස්සල්ලාම හම්බෙන්නේ. එතකන් හම්බෙන්නේ නිවන කියලා මොකද්ද? අපි හිතාගත්ත නිවනක්. හොයන්න අපි හිතාගත්තේ නේද? ඉතින් අපට මොනවා හරි දෙයක් හම්බුනොත් අපි ඒක හරි කියලා ගන්නවද නැද්ද? ඇයි දැන් අපි හිතාගත්ත නිවනකට යන්නේ? නිවන පිළිබඳ සත්‍ය ඥානය ඇති වෙන්නේ මගපලලාභී කෙනාට, සේකයාට කියලා පෙන්වන මූලපරයය සූත්‍රයේ ලෝකේ දකින්න හැට සියලු ධර්මයන්ට මුල් වන පරයය මූලපරයය සූත්‍රය විග්‍රහ කරනවා. පුතඥයා ලෝකේ දකින්න හැටි, සේකයා ලෝකේ දකින්න හැටි, රහතන් වහන්සේ ලෝකේ දකින්න හැටි විග්‍රහ කරලා ලස්සනට පෙන්වනවා බුදුරජාණන් වහන්සේ. ඒක බලන්න. එතකොට ඒක තේරුම් ගන්න පුළුවන්. එතකොට එහෙනම් දැන් මේ විග්‍රහ කරමින් ගියේ උපාදානියත් අපි විදර්ශනාවත් උපාදාන කරගන්නවනේ. එතකොට එහෙනම් නිවන පිළිබඳව අපි තේරුම් ගන්න ගොඩාක් පැති අපි හිතන්න වෙනවා. නැත්තම් හිතන්න බෑ. අපිට එතකොට අපි කොච්චර උත්සාහ කරත් එහෙනම් පින්වත්තුනි සෝතාපන්න මගට යන්න නැතුව නිවන සහ රහතන් වහන්සේ තීරෙයිද? කොච්චර හිතුවත් ඇත්තම නැතුලේ තේරෙන්නේ. විශ්වාසයි ඒකට. ඇයි විශ්වාසය? බුදුරණවහන්සේ කිව්වනේ. එහෙනම් අපි සෝතාපන්න මගට අපි යන්නේ නැතුව අපි රහතන් වහන්සේ හෝ නිවන පිළිබඳව යම් විග්‍රහයක් දෙන්න හැදුවොත් ඒ විග්‍රහය හරිද වැරදිද සම්පූර්ණයෙන් වැරදිද පොඩ්ඩක් හරි හරිද සම්පූර්ණයෙන්ම වැරදි කවුරු හරි විග්‍රහ කරනවා නම් ඕකට තියෙනවා යමක සූත්‍රය, අනුරාධ සූත්‍රය ලස්සන විග්‍රහ ටිකක් තියෙනවා. ඒ ස්වාමීන් වහන්සේලා කියන දෘෂ්ටි ඊළඟට ඒ ස්වාමීන් වහන්සේලා අන්තිමට රහත් වෙන හැටි, රහතන් වහන්සේ නිවන සම්බන්ධ විග්‍රහ කරන ඒවා පුදුම ලස්සන සූත්‍ර ටිකක් තියෙනවා. බලන්න ඉුවා. බුදු දේශනා බලන්න. ওই විග්‍රහ ඔක්කොම හම්බෙනවා. ඒ නිසා බුදු දේශනා බලන්න. දැන් ඔන්න අනිච්චානපස්සී අසසිස්සාමිත සික්කති. අනිච්චානපස්සී පසසිස්සාමිත සික්කති. හැබැයි බුදු දේශනා බලනකොට තමන්ගේ කොණෙන් නම් බලන්න එපා. ඒක තියෙන විදිහට බලන්න. ධර්මානුපස්සනාව දැන් විග්‍රහ කරනවා යම් කිසි වෙලාවක ඒ වෙලාවේ මේ භික්ෂුව අනිත්‍ය දකිමින් ආස්වාස කරන්නේ මේ හික්මෙනවා. අනිත්‍ය දකිමින් ප්‍රස්වාස කරන්නේ මේ හික්මෙනවා. විරාගයේ නොඇලිමින් ආස්වාස කරන්නේ මේ හික්මෙනවා. නොඇලිමින් නොඇලීම දකිමින් ඈ නොඇලීම දකිමින් ආස්වාස කරන්නෙමි හික්මෙනවා නොඇලීම දකිමින් පස්වාස කරන්නෙමි හික්මෙනවා නිරෝධ වීම දකිමින් ආස්වාස කරන්නෙමි හික්මෙනවා නිරෝධ වීම දකිමින් පස්වාස කරන්නෙමි හික්මෙනවා පටිනිස්සග්ගාන පස්සේ දුරින්ම දුරු කරගෙන නැත්නම් නිවන අරමුණු කරගෙන ආස්වාස කරන්න මික්මනවා. ප්‍රස්වාස කරන්න මික්මනවා. අන්න බුදුරණවහන්සේ විග්‍රහ කරනවා. සික්කති ධම්මේශ ධම්මානුපස්සී භික්ඛවේ තස්මින් සමී භික්ඛු විහෙරති. මෙන්න මේකට කියනවා මොකද්ද? ආන්න ධර්මයන්ගේ ධර්මයන් නොදකිමින් වාසය කරනවා. කොහොමද ආතාපි සම්පජානෝ සතිමා. ඒකට මොකක් තියෙනව නැත්තේ? වීරිය, සිහිය, නුවණ මොකද්ද වෙන්නේ එතකොට? විනය යබී ලෝකයේ අයිම ගැටීමත් දුරු කරමින් තමයි ඒක කරන්නේ. ඊළඟට බුදුරණවහන්සේ විග්‍රහ කරනවා සෝ යන්තං අවිජ්ජා දෝමනස්සාන පහාන තම් පඤ්ඤා දිස්වා දිස්වා අජ්ජූපේක්ඛිතා හෝති. අන්න දැන් ඉතින් එහා ටික විග්‍රහ කරන්න පටන් ගන්නවා දැන්. මෙන්න මේ විදිහට ධම්මානුපස්සනාවෙන් ධර්මයන්හි ධර්මයන් අනුව දකිමින් වාසය කරනකොට ඔහුට දැන් ආධ්‍යාත්මී අවිද්‍යා දෝමනස් අවිද්‍යා දෝමනස්ය කියන එක ප්‍රහාණය වෙලා දැන් මොකද්ද ඔහුට වෙන්නේ ප්‍රඥාවෙන් හොඳට දැක දැක ආධ්‍යාත්මික උපේක්ෂාවටපත් වෙනවා. දැන් මොකද මේ වෙන්නේ? නිවීම තමයි යන්නේ. බොජ්ජංග වල අවසානට තියෙන්නේ මොන බොජ්ජංගේද? උපේක්ඛානේ. අන්න දැන් බොජ්ජංග වල අවසානයේ දක්වමද යන්න යනවනේ. ඒ කියන්නේ බොජ්ජංගත් දැකලා දැන් නිවෙන්න නේද දැන් මේ යන්නේ? ආධ්‍යාත්මී උපේක්ෂාවටමපත් වෙනවා. මම ඔබට සූත්‍රයක් විග්‍රහ කරන්න ගියා. ඒක පස්සේ කියලා දෙන්නම් මහානිදාන සූත්‍ර රහතන් වහන්සේ කියන්නේ. ඊට පස්සේ බුදුරණවහන්සේ පෙන්වා දෙනවා අජෝපේක්ඛිතා හෝති. අභිජ්ජා දමනසන පහනන්තම් පඤ්ඤත් දිස්ව සාධකං අජෝපේක්ඛිත. තස්මාති බික්ඛවේ ධම්මේශ ධම්මං පස්සී තස්මින් සමී බික්ඛු විහෙරති ආතාපි සම්පජාන හතිමා විනී ලෝක අභිජ්ජා දමනස. මෙන්න මේ විදිහටයි කියනවා ඒ භික්ෂුව ධර්මයන්හි ධර්මයන් අනුදකමින් වාසය කරන්නේ. දැන් මෙතන වෙන මොකුත් කියන්නේ නීවරණ හැම කියන දෙයක් තියෙනවා දැන් නීවරණ මෙතන. ඇයි කියන්න දෙන්නේ නැත්තේ? මුලින්ම ඉතින් මේ වෙන කතා කරන්න දෙයක් නැහැ නේ නේ. මෙතන ඉත කතා කරලා තියෙන්නේ කෙලින්ම විදර්ශ විදර්ශනා කරන එකමයි. වෙන මොකුත් නෙමෙයි. ඇයි දැන් එතකොට විදර්ශනා කරන එකම කතා කරේ ඇයි? ඒක දැන් කරගෙන න්යාවේ. දැන් අර ඔක්කොම අතහැරි අතහැරි එනකොට දැන් කරගෙන ආවේ කල්ල ගන්නවද නැද්ද? සාමාන්‍යයෙන් සරලව හිතන්න. දැන් මොකක් හරි එකකින් සත්‍ය හොයාගෙන හොයාගෙන යනකොට කරගෙන ආවේ කල්ල ගන්නවද නැද්ද දැන්? දැන් අනිත් ඔක්කොම බොරු වෙනවා එකක් කරගෙන යනකොට. බොරු වෙන ඔක්කොම අතහැරෙනවා. කරගෙන ආව එක දැන් ඇත්තද බොරුද? ආ. ඔව් ඒක ඇත්ත කියලා හම් වෙනවා. දැන් එතකොට ඒක දැන් සත්‍ය දැකිය යුතු නේද? එතකොට මේ ධර්මයේ දැකිය යුත්තේ ධර්මයේ අනුවද? දැනුත් මේ ධර්මයේ අනුවයි දකින්න තියෙන්නේ ධම්මානුපස්සනාව. එතකොටයි නිවෙන්නේ. ඔන්න මේ විදිහටයි කියනවා සතර සතිපට්ඨානය භාවිතා වෙන්නේ. දැන් ඔන්න අර ආනාපානසති විග්‍රහය වෙනකොට මොකක් භාවිතා වෙන හැටිද විග්‍රහ කරන්නේ? තව ජංගලි රස විග්‍රහයක් කරා මොකද්ද? බොජ්ජංග වැඩෙනවා කිව්ව නේද? ඒ හතිපට්ඨාන වැඩෙනකොට ඒකත් විග්‍රහ කරනවා බුදුරණන් වහන්සේ. අපි බලමු මේක කොහොමද කියලා. කතම් භාවිතාති වික්ක චත්තර හතිපට්ඨානාව කතම් බවලි කත හත හත් බොජ්ජංග පරිපූර්ණද කොහොමද මේ මේ වඩනකොට මේ මේ සතර හතිපට්ඨානේ භාවිතා වෙලා බොජ්ජංග වැඩෙන්නේ කොහොමද කියලා කියනවා කියනවා විග්‍රහ කරනවා දැන් මට පොඩි කාරණාවක් හිතුණා දැන් එහෙනම් බලන්න දැන් මේ විග්‍රහයේදී අපට ඉස්සරලාම මට මැදිහත් වෙලා සෝ සතව අසසති කරන්න පුළුවන් නේ. ඊළඟට පස්සම්බයන් කාය සංඛාරම් තෝරගන්න පුළුවන් ටික. එතනින් එහාට එක මට ඕන විදිහට කරන්න පුළුවන්ද බැයිද? බෑනේ. එතනින් එහාට එක කවුද කරන්නේ? නිවන් මඟ ප්‍රඥාව වැඩෙන්න ඕනද නැද්ද? එතනින් එහාට එකට යන්න. ටික ටික ටික ටික ප්‍රඥාව වැඩෙන්න ඕන. එහෙම නැතුව ගියොත් අපි යන දෙයකට යයි. හැබැයි මේ කියපු විග්‍රහයට නෑ. තව තියෙනවා මේකේ විග්‍රහය. දැන් බුද්ධං ගඩේනවා කියවනේ. දැන් මේ කියන්නේ අනුමත සීද මේ විස්තරي භාවනා කරන්න ඔබට කියලා දෙන්නේ. ඔබ කරන භාවනාවද ඔබට මේ දැන් භාවනා කරන්න කියලා දෙන්නේ අනුමත සීද? කවුද කියලා දෙන්නේ මේ? බුදුරජාණන් වහන්සේ ඈ. ඒක හොඳට මතක තියාගන්න. එතකොට දැන් මම මේ බුදුරණවහන්සේ කිව්වා කී කියා මේ කොලයක් අරන් පෙන්වන්නේ මට විතරක් හම්බෙන එකක්ද මේ ලෝකේ බුදුරණවහන්සේ අදහන ඔක්කොටම හම්බෙන එකක්ද මේ දැන් මේ මේ මේ කාරණාව හම්බෙන්නේ මට විතරද මේ කාරණාව මේ ත්‍රිපිටකයේ ලියපු දවස් ඉඳලා මේ දක්වා ආපු ඔක්කොටම හම්බෙනවද නැද්ද මේක හම්බෙනව නේද මට විතරක් හම්බෙන එකක් නෙමෙයිනේ මේක මතක තියාගන්න. නැත්නම් මේ මේක මේ පෙන්න පෙන්න කියවනවා කියලා කියයි. නේ මේ ඔක්කොටම හම්බෙන එකක්. කතම් භාවිතාච භික්ඛවේ චත්තර හතිපට්ඨාන කතම් බාහුලිකද හත බොජ්ජංග පරිපූර්ණේති. කොහොම භාවිතා කරනකොද හතිපට්ඨානය බොජ්ජංග පරිපූර්ණ වෙන්නේ. යස්මින් සමයේ භික්ඛවේ භික්ඛු කායේ කායන පස්සී. ඔන්න දැන් නිකන් විග්‍රහ කරන්නෙත් නෑ. මොකකද ඉස්සලා විග්‍රහ කරන්නේ? කායන පස්සනාව. එතකොට දැන් බොජ්ජංග විග්‍රහ කරන්න පටන් ගන්නේ හතිපට්ඨානේ වඩලා ඉවරලා වෙන කෑල්ලක් හැටියටද නැත්නම් අර ආනාපාන සතිය කායන පස්සනාව වඩනකොටම වැඩෙන එකක් හැටියටද? වෙන කැලලකට නෙමෙයි නේද? දැන් මේ තස්මින් ඒ සමයම කියලා කියන්නේ. කොයි සමයේද? දීගං වාස සන්තෝ කියන සමයමයි. මේ මේ මොන කොයි සමයේද මේ? දීගං වාස සන්තෝ කියන සමය. මොකද්ද වැඩින්නේ? කායන පස්සනාව. ඊළඟට මොකද්ද වැඩින්නේ? ඔව් කායන පස්සනාවයි බොජ්ජංගනේ. ඔන්න බොජ්ජංග. යස්මින් සමයේ වික්කවේ වික්ක යම් කිසි කලයකද වික්සුව කායේ කායන පස්සුව විහෙරති. කායේ කායනෝ මාසී කරන්නේ. දැන් ඒතකොට කලින් ඉගෙන ගත්තා නේද ඒක? කොයි කාලෙද කයේ කයන වාසය කරන්නේ? දීගංවාස සන්තෝ, දීගංවා රස්සංවා, දීගංවා සබ්බකාය පස්සම්බය. ඔය ටිකින් නේද? යස්මින් සමේ වික්කේ වික්ක කාය කයන පස්ස විරදි ආතාපි සම්බය හතමා වෙන ඊලෝක අභිජ්ජදවනසං උපට්ඨිතස් උපට්ඨිතස්ස තස්මින් සමේ සති හෝති අසම්මුත්තා යස්මින් සමේ භික්කවේ භික්කුණු උපට්ඨිතා සති හෝති අසම්මුත්තා සති සම්බුද්ධංගා තස්මින් සමී වික්කුණෝ ආරද්ධෝ හෝති ලස්සන විග්‍රහයක්. මොකද්ද කියන්නේ? ඊළඟට තව එකක්. කරන්න කලින් මම තව එකක් කියනවා. බොජ්ජංග කියන වචනේ තේරුම දන්නවද? බෝධියංග. බෝධි කියන එක තේරුම? මොකක් අවබෝධයේද? චතුරාර්ය සත්‍ය නේද? එතකොට චතුරාර්ය සත්‍ය අවබෝධය කියන එක තමයි බෝධිඅංග කියන්නේ. චතුරාර්ය සත්‍ය අවබෝධීමේ අංගය. එතකොට සතියක් තිබිච්ච වමනින්ම ඒක බෝධිඅංගයක්ද? බෝධිඅංගයක් විදිහට සතිය තියෙන්න ඕනද? ආ ඒක හොඳට හිතන්න. සතිය බෝධිඅංගයක් නෙමෙයි. බෝධිඅංගයක් වුණ සතිය තියෙන්න ඕනේ. හැම සතියම බෝධිඅංගයක්ද? බෝධිඅංගයක් වුණ සතිය තියෙන්න ඕනේ. ඒක මතක තියාගන්න. සත්‍ය සම්බොජ්ජංගය. සත්‍ය බෝධිඅංගය. එහෙනම් සතිය අවබෝධයට හේතු වෙන අංගයක්. දැන් එතන අවබෝධයක් කතා කරන්න දෙයක් නෑ. ධම්මවිචයයි කියනවනේ නැත්තම්. දැන් ධම්මවිචය විමසීමන්නේ කියන්නේ. ඉතින් ධම්මවිචයේත් බෝධියංගයක් කියන්නේ. සතියෙත් බෝධියංගයක්. එහෙනම් සතියේ හම්බ වී යුත්තේ මොකද්ද? අවබෝධයක් හම්බ වී යුතු සතිය නැද්ද? අවබෝධයක් එකයි සතිය හම්බ වෙන්න ඕනේ. සති සම්බොජ්ජංගයක්. දැන් මොන විග්‍රහ කරනවා? දැන් මේ අර කරගෙන විග්‍රහයට මේ කරන්නේ. ඒ තමයි සතිපට්ඨානේ කායන පස්සනාව වඩමින් ඉන්නකොට උපට්ඨික දැන් සිහිය එළඹුවා කියනවා. තස්මන් සමේ හෝති. එයා එතෙන්ද සිහි මුලා වෙන්නේ නැතුව ඒ වෙලාවේ සිහිය එළඹුවා. සිහිය එළඹුව නේද? හොඳට දිග හුස්ම තේරුම් ගන්න සිහිය එළඹුණාද නැද්ද? කිටි හුස්ම තේරුම් ගන්න, කය තේරුම්, සබ්බ කාය තේරුම් ගන්න සිහිය යොමු කරාද නැද්ද? හොඳට තින්නේ. සිහිය යොමු කරා. දැන් මෙයා කරන්නේ මොකටද සිහිය යොමු කරන්නේ? ආනාපාන සතියක් වඩන්නද අවබෝධ කරගන්නද? අවබෝධ කරගන්න නේ. හොඳට මතක තියාගන්න. මියා මේ මේ බුදුරණවහන්සේ කියපු කෙනා කරන්නේ මේ ආනාපාන සතියක් වඩන්න මේ කරන්න යනවද? නිවන් මාර්ග කරන්න යනවද? නිවන් මාර්ගන්නේ කරන්න යන්නේ. එතකොට දැන් මෙයා සිහිය පිහිටවා ගන්න ආනාපාන සතියක් වඩන්නද නිවන් මාර්ගක් වඩන්නද? ඒ කියන්නේ අවබෝධ කරගන්නයි දැන් සිහිය පිහිටවා ගන්න. වෙන දෙයකට නෙමෙයිනේ. දැන් මේක කරන්න කොයි හැකියාවක් තියනවද? සිහියයි නුවණ. කවුළු සානසලා කිව්වනේ. එහෙනම් එවැනි කෙනාට දැන් මේ එතෙන්ද ගිහිල්ලාද නැද්ද මෙයා දැන් මේකට? ඒ කියන්නේ මේක කරන්න යන කෙනාට සිහිය නුවණ නම් තියනවද නැද්ද? එහෙනම් ඉතින් ඒක බෝධියංගයක් වෙනව නේද? එහෙනම් එයානේ මේ කරන්නේ. ඔන්න ඒ කෙනා කරනවා. හොඳට මතක තියාගන්න අනෝදස්‍ය ආදරන්ට බනින්න එපා. මම මේ අනෝදස් මම මේ කියන බණක් නෙමෙයි ඈ. මේ කියන්නේ බුදුරන් වහන්සේගේ මේ කොලේ බල බල මේ පොතේ මේක ඔබත් ගිහිල්ලා ඒ විදිහටම දින කරන්නේ. ඔන්න කියනවා සිහිය උපද්දවා ගන්නවා. අන්න ඒ සිහිය උපද්දවා ගන්න සමයේ දැන් කායන පස්සන ඒ සමී. ඒ කියන්නේ කයෙහි කයano බලන සමයේ ඒ කාලේ වෙලාවේ සති හෝති අසම්මුත්ත සති සම්පොඥං ගෝතස්මින් සමීපික්කුණෝ. දැන් ඔහු පටන් ගත්තා කියනවා මොකක් කරන්නද? බෝධියංගයක් වෙච්ච සතිය වඩන්න. මොකටද දැන් එයා යොමු වෙලා තියෙන්නේ? කායනුපස්සනාව කරන්න පටන් ගත්තාම බොජ්ජංගයක් වෙච්ච සතියට ආරද්දෝ හෝති පටන් ගන්නතලු. සතිය වඩන්නද පටන් ගත්තේ සති සම්පොච්චංග වඩන්නද පටන් ගත්තේ? සතිය වඩන්නද පටන් ගත්තේ සම්පොච්චංග කියලා. සති සම්බොජ්ජංග සතිය නෙමෙයි ඈ මොකද්ද? එතකොට මේ කවුද මෙතෙන්ද මේ යන්න කියලා කිව්ව බුදුරණවහන්සේ කාටද පුළුවන් කිව්වේ? සිහිය නුවණ. රාහුල සංඝන්සේට පිටු කරලා පෙන්වන්නේ නේ. අති සම්බොජ්ජංගය පටන් ගත්තා කියනවා. ආරද්ධෝති. හති සම්බොජ්ජංගෝ තස්මින් සමේ වික්කු භාවය. දැන් එයා මොකද කරන්නේ? හති සම්බොජ්ජංගේ මේ වෙලාවේ වික්ෂෝ භාවිතා කරනවලු. දැන් මොකද්ද මේ කරන්නේ? බෝධියංගයක් වෙන සිහිය භාවිතා කරනවා. දැන් මේ මොකේද මොකේද විය යුත්තේ? දීගං වා රස්සං වා සබ්බකාය පස්සම්බයං කාය සංකර කියන ටිකේ නේද මේ? ඒ ටිකේ මොකද දැන් භාවිතා වෙන්නේ? සතිය නම් වූ බෝධි අංගය වෙන එකක් නෙමෙයි. භාවිතා කරනවා. ඊළඟට මොකද කියන්නේ? සති සම්බොජ්ජංගෝ තස්මින් සමේ බික්කුණෝ භාවනා පරිපූර්ණයෙන් ගච්ඡති. ඒ අවස්ථාවේ සති සම්බොජ්ජංගේ ඒකත් එක්ක භාවනාවෙන් සම්පූර්ණ වෙනවා. මේ කොයි අවස්ථාවේද? කායනපස්සනාවේ. ඒ කායනපස්සන කොටස මොකද්ද? දිග කොට පස්සම්බයං සබ්බකාය. ওই ටිකනේ. ওই ටිකේ දැන් මොනවද වෙනවා කියන්නේ? සති සම්බොජ්ජංගය භාවිතා වෙනවා පටන් ගන්නවා භාවිතා කරනවා සම්පූර්ණ වෙනවා. කොයි කොටසටද? ඒකත් මතක තියාගන්න මේ මොන කොටසද මේ සම්පූර්ණ වෙන්නේ? අනිත් ඒවාට නෙමෙයි ඈ. කායනුපස්සනා කොටසට අදාළ ටික සම්පූර්ණ වෙනවා. මොකද්ද සම්පූර්ණ වෙන්නේ? සතිය නම් වූ සතිය නෙමෙයි ඈ. මොකද්ද සම්පූර්ණ වෙන්නේ? හති සම්පත්‍ය. ඔන්න ඊළඟට කියනවා. දැන් 3යි 10 වෙලා. කවන්නේ නැද්ද? සෝ තත සතෝ විහරන්තෝ. ඔහු ඒ විදිහට සිහියෙන් වාසය කරද්දී. ඔහු ඒ විදිහට සිහියෙන් වාසය කරද්දී සෝ තත සතෝ විහරන්තෝ. තන් ධම්මං පඤ්ඤායි පවිචිනති පවිචේති පරිවීමං සංආපච්චති. දුම දෙයක් කියන්නේ. දැන් මොකද කරන්නේ? මොකද්ද මේ කරන්නේ ආනාපානසතිය නේද? නිවන් මඟටනේ. දැන් ප්‍රඥාව උදා වෙන්නේ මොකෙන්ද? ප්‍රඥාව උදා වෙන්නේ මොකෙන්ද? ධම්මවිචය කියන එකේ තේරුම මොකද්ද? බොජ්ජංගේ අපි කතා කරන්නේ ධම්මවිචය. ධර්මය විමසනවා කියන එක. විචය කියන්නේ විචක්ෂණීය. ධර්මයන් විචක්ෂණීය. දැන් කොහොමද අපි දන්න විදිහට සමාධියකට ගිහිල්ලා විචක්ෂණය කරන එක වැරදි වැඩක් නේ. නැද්ද? දැන් සමාධියක් වඩලා පුතුවට හිත එකඟ වෙනකොට මේ පටන් ගන්නෙදිනේ. අවසානයේදී නම් කමකුත් නැහැ. දැන් මේ මොකේද මේ කියන්නේ? කායන පස්සන පළවෙනි කොටසේ. දැන් මමද මේ කියන්නේ බුදුරණවහන්සේද? මා දැන් මේ මොකද කොතනදීද මේ කියන්නේ? කායන පස්සනාවේ මූලට නේද කියන්නේ? මොකද දැන් මේ කරන්න කියන්නේ? ධර්මය විමසන එක. එතකොට දැන් මොකද්ද වෙන්නේ එහෙම කරනකොට? අර කරගෙන ආවට නැතිලා යනවානේ. හැබැයි බුදුරණවහන්සේ පෙන්වන්නේ ආනාපාන සතියක් වඩන්නද නිවන් මඟක් වඩන්නද? නිවන් මඟට ආනාපාන සතිය නේද? ඒකයි රජමාවත ආනාපාන සතිය. මොන මාවතද? රජමාවත. දැන් මොකද්ද කියන්නේ? තන් ධම්මං පඤ්ඤාය. දැන් මේ ධර්මය ප්‍රඥාවෙන් පවිචිනති හොයනවා හොඳට හොයනවා. පවිචයති, පරිවිමංසති. දැන් මොන ධර්මයේද හොයන්නේ තියෙන්නේ? දැන් මොකද්ද ප්‍රත්‍යක්ෂය අපට වෙලේ? නෑ ඒ වෙලේ ප්‍රත්‍යක්ෂේ දිග දිග කොට හුස්ම නේද? දැන් දිග කොට උස්ම හොයනවා කියනවා ධර්මයන් හොයන්න කියන්නේ. මොන ධර්මයේද? බොජ්ජංගනේ චතුරාර්ය සත්‍ය නේද? බෝධිංග. පටිච්චම දැන් මුලින් විස්තර කරලා මතකයිද? දැන් මේ කයද මේ හොයන්නේ කය අනුවද? දැන් බලන්න මේ එක මේ විග්‍රහය ඔක්කොම ඒ මුල් ටිකේම තියෙනවා නේද? ආයි විග්‍රහ කරන්න දෙයක් නැහැ නේ. දැන් අපේ මොඩකමට නිසා අපට මේක විග්‍රහ කරලා දෙන්නේ. රාහුල ස්වාමීන් වහන්සේ කියපු ටිකේ ඔක්කොම ටික තියෙනවද නැද්ද? අපට තේරෙන නැති නිසා අපේ මෝඩකම නිසා අපි තව මේක විග්‍රහයක් ඕනේ. හැබැයි අපි පොඩ්ඩක් නෝනක්කාර නිසා අපි දැන් බැලුවා කාව්‍ය විග්‍රහයද ඒක තේරුම් ගන්න. අන්න එහෙනම් අපි චුට්ටක් නෝනක්කාර වුණා බුදුරජාණන් වහන්සේ කරා ගිහිල්ලා ඒක තේරුම් ගන්න. මොකද අපට රාහුල ස්වාමීන් වහන්සේලා වගේ ඒක තේරුණේ නැහැ. දැන් ඔන්න කියනවා මේ දිග කොට හුස්ම කියන එක. කොහොමද බලන්න කියන්නේ? ඒ කය ඒ කයේ කයano බලනවා කියන එකේ ඒ ධර්මයන් ප්‍රඥාවෙන් පවිචි නැති පවිචයති පරිමසං අපච්චති නුවණින් විමසනවා කල්පනා කරනවා මොකද්ද කල්පනා කරන්නේ දිග හුස්ම රැල්ල අණු හොයාගෙන යනවා මොකද්ද අණු හොයාගෙන යන්නේ ඒ හුස්ම රැල්ල මොකද්ද කියලා හම්බ වෙන්නේ මොකද්ද පටිච්ච සමුප්පාද ධර්මයේ අණු වාසය කරනකොට මොකද්ද වෙන්නේ කය හා එකතු වෙන්නේ නෑ නේද? කය සංසිඳනවද නැද්ද? පස්සම්බයන් කය සංකාර වෙනවද නැද්ද? කය සම්පූර්ණයෙන් දකින්නවද නැද්ද? අනාගතයෙන් විග්‍රහ කරපු අසසිස්සා මිති සික්කති පසසිස්සා මිති සික්කති බව ප්‍රත්‍යක්ෂ වෙනවද නැද්ද? ලස්සනට ධර්මයේ ගැලපෙනවද නැද්ද? මේ බුදුබණේ ඔක්කොම ලස්සනට කියලා තියෙනවා. විග්‍රහය. ලස්සනයිද නැද්ද? පුදුම ලස්සනට විග්‍රහ කරනවා. දැන් මේ ඔන්න දැන් විමසනවානේ. මොකේද විමසන්නේ? දැන් දුක පිළිසිඳ නේද හොයන්නේ? දුක මොකද්ද? දැන් දිග හුස්ම, කෙටි හුස්ම නේ දැන් හම්බුනේ. දැන් මේක පිළිසිඳ හොයනවා. කයි කය යනෝනේ බලන්නේ දැන්. වෙන මොකුත් නෙමේ කයේ කය අනු බලනකොට මෙන්න හොයනවා ධම්මවිචය ධර්මයන් විමසනවා යස්මින් සමයේ භික්කවේ භික්ඛු තතහ සතෝ විහරන්තෝ තන් ධම්මං පඤ්ඤායේ පවිචිරති පවිචේති පරිමංසං ආපති ධම්මචි සම්බොජ්ජංගෝ තස්මින් සමයේ භික්ඛුනෝ ආරද්ධෝ හෝති ඔන්නයා ධම්මචි සම්බොජ්ජංග කරන්න පටන් ගත්තලු කොතනදද කායන පස්සනාවේ හුස්ම රැල්ලත් එක්කන කායන පස්සනාවේ ධම්මචි සම්බොජ්ජංග දස්මින් සමේ බික්කු භාවේති. දැන් මොකද කරන්නේ? ධම්මචි සම්බොජ්ජංගේ භාවිතා කරනවා. ඒ මොකේද? කායන පස්සනාවේ නේද? ඊළඟට ධම්මචි සම්බොජ්ජංග දස්මින් සමේ බික්කු භාවේති. ධම්මචි සම්බොජ්ජංගෝ දස්මින් සමේ බික්කුනෝ භාවනම් පාරිපූර්ණ කච්ච දැන් පොදේ ධම්මචි සම්බොජ්ජංගේ භාවනාව වශයෙන් පරිපූර්ණ වෙනවා. කොහෙද? ඒක මතක තියාගන්න. මොකේද? දැන් කායනුපස්සනා කොටසේ ධම්මවිචේ පිළි පරිපූර්ණ විය යුතුයිද නැද්ද? වෙන්නට පුළුවන් ද ඊළඟට කරන්න? ඇත්තටම බෑද? ප්‍රත්‍යක්ෂෙන්ද කියන්නේ ශ්‍රද්ධාවෙන්ද? ආ ශ්‍රද්ධාවෙන් කියව නිසා නේද ප්‍රත්‍යක්ෂ කරන්න පුළුවන්. ප්‍රත්‍යක්ෂයෙන් වෙන්නේ එකක් වෙන්න පුළුවන් දැන්. නමුත් ශ්‍රද්ධාවෙන් මේක හරිද වැරදිද? වැරදිලා print වෙන්න බැයිද මේක? වැරදිලා අපිට එකක් වෙන්න බැයිද? බෑ නේද? print එක වැරදින්න පුළුවන්. නමුත් මම නම් ඊට ඊට එහායවත් බලනවා. එහෙනම් print එක වැරදි නම් ඊට එහාත් තියෙනවනේ තව පොත් නේද? පුස්කොළ පොත් තුනක් තියෙනවනේ නේද? නිසා ඉවත් හොයාගෙන නම් මොකක් කරේ වැරද්දක් තිබ්බොත් හොයාගන්න. මොකද සමහරව වැරදි තියෙනවා. ඔය මේ ඉන්ටර්නෙට් එකේ තියෙන ත්‍රිපිටකයම සමහරව වැරදි ඈ. ඒකත් හොඳට මතක තියාගන්න. ඉන්ටර්නෙට් එකේ තියෙන ත්‍රිපිටක සමහරව වැරදි. සමහරවත් එක්ක කතා කරනවා. ඒ නිසා මුලට හොයාගෙන යන්න එනවා. මොකද සමහර කට්ටිය තමන්ගේ හිතුමනාපේ අර්ථයක් දානවා. මගේ පුංචි වැරද්දක් කියන්න. පොඩුක මේ ඩිස්කෂන් එකකදී හම්බුණා කරන්නේ. ගිරිමානන්ද සූත්‍රය විග්‍රහ කරනකොට සබ්බ සංකාරයේසු අනිත්‍ය සංඥා සහ අනිත්‍ය සංඥා කියලා දෙකක් විග්‍රහ කරනවානේ. අනිත්‍ය සංඥා ඉස්සල විග්‍රහ කරනවා ඊළඟට සබ්බ සංකාර අනිත්‍ය සංඥා. මේ මේකේ තියෙන ඉන්ටර්නෙට් එකේ තියෙන ත්‍රිපිට එකේ අනිත්‍ය කියනකොට නිකන් අනිත්‍ය එක අනිත්‍ය සංඥාව ච අල්ප ප්‍රාණ. සබ්බ සංකාර අනිත්‍ය සංඥාව ච මහ ප්‍රාණ. අර්ථ දෙකක් දෙකක්ද? දෙකක්. එතකොට අතන අනිච්ච සංඥාව එන්නේ ඉච්ඡ නැහැ කැමති විදිහට ලැබෙන්නේ නැහැ කියන එක. සබ්බ සංඛාරයසු කියන එකයි. අතන එන්නේ අනිත්‍යයි කියන එක. මමත් ඒක දැනගෙන හිටියේ නැහැ. දැන් මම එතන අල්ප ප්‍රාණචය දාලා අනිත්‍ය විදිහෙන් විග්‍රහ කරගෙන ගියේ. මම බණක් කියද්දිමයි. සවුන්ඩ් සිස්ටම්ස් කියද්දිම ඔබට ඒක අහන්න පුළුවන් සවුන්ඩ් සිස්ටම්සේ ඒ රෙකෝඩින් එක ඇහුවා. මම විග්‍රහ කරගෙන ගියේම ච මහ ප්‍රාණ දාගෙනමයි. මේ අල්ප ප්‍රාණ දාගෙන. ඒ කියන්නේ සාමාන්‍ය අනිත්‍ය විග්‍රහයමයි. නමුත් මට පෙන්නලාම කිව්වා ඔතන ච තියෙන්නේ මොකක් කියලාද? මහ ප්‍රාණච න ඉච්ඡ කියන එකට ඔක ගැලපෙන්නේ කියලා. මං කව වෙන්නේ කියලා. නෑ නෑ ත්‍රිපිටක හිම තියෙනවා. මං කිව්වා මට නම් හිතෙන විදිහට ත්‍රිපිටකයට ඔක ගැලපෙන්නේ නෑ කියලා. ඊට පස්සේ මම මොකද්ද කරේ? දැන් මේ පින්නේ මොකෙන්ද? මමත් බැලුවා වෙලේ. ඇත්තටම තිබ්බා ත්‍රිපිටකේ. මේ මේ ඉන්ටර්නෙට් එකේ ත්‍රිපිටකේ. මමත් බැලුවා මං කිව්වා මටත් දැන් බැලුවා මටත් තියෙනවා පේනවා මේක තියෙනවා කියලා. නමුත් මේක වෙන්න බෑ. මොකද ගැලපෙන්නේ නෑ මේ මේ කියන විග්‍රහයට ගැලපෙන්නේ නෑ කියලා මං කිව්වා. දැන් මම මොකද්ද කළ යුත්තේ නම්? ඊට පස්සේ ඊට කලින් ඒව පොඩ්ඩක් ඒක එන්න ඒක මොකකින් කරන්නේ ආවේ? ඒම නෑ. පොතේම නෑ. ක්ෂය අල්ප ප්‍රාණ තියෙන. නමුත් මේකේ තියෙන්නේ ආර්ථික ගොඩාක් විකෘතිද නැද්ද? විකෘති. බලන්න ධර්ම ඉගෙන ගන්නකොටත් අපි බලන්න ඕනේ හරියට ඒක හොයාගෙන යන්න. ඒක අපිට කාලයක් ඇද්ද ඔය ඒක එනවා. ඒ කියන්නේ අපි ධර්ම ඉගෙන ගන්නකොට ඒකයි මේ ධර්මයේ තියෙන වටිනාකම. ඒ ඒ විග්‍රහයම හොඳට ඉගෙනගෙන යනකොට මොකද ධර්මයේ ගැළපෙන එකද තියෙන නොගැළපෙන එකද ලස්සනට ගැළපෙන එකද තියෙන්නේ නොගැළපෙන එකද එහෙනම් මේ ගැළපෙන බව වෙනවනේ ඊළඟට මුලින් පොත බලනකොට අර ඉන්ටර්නෙට් එකේ ඉතිපිටකේ වැරදි ඉතින් අපි දන්නේ නැහැ කවුද දැම්මේ කියලා මේ මේක හරි මම ඒකයි දැන් මෙයාලට කිව්වෙත් ඉන්ටර්නෙට් එකේ තියෙන ටිපිටකේ බුද්ධ ජයන්ති පොත අරගෙන කියලා ඒක හරි ඒක ඒක ඒකම ස්කෑන් කරලා දාලා තියෙන්නේ. අනිත් ඒවා සමහර වැරදි. එතකොට දැන් විග්‍රහ කරේ ධම්මවිචිනේ. ඔන්න දැන් ධම්මවිචි වෙනවා කොතනදද? කායන පස්සනාවේ. ඔන්න පරිපූර්ණත් වෙනවනේ. භාවිතා කරාට පස්සේ පරිපූර්ණ වෙනවා. මොකටද පරිපූර්ණ වෙන්නේ? කායන පස්සනාවට. තස්සතන් ධම්මං ඔන්න බලන්න බුද්ධංග ඔක්කොම කියනවා. නිකං බුදුරණවහන්සේ බොජ්ජංග වැටෙනවා කියලා නිකං කියලා හිටියේ නෑ ඔක්කොම ටික කියනවා. තස්මින් සමයේ බික්ක භාවයේති ඔන්න ධම්මචේ සම්බුද්ධංගේ පරිපූර්ණ වෙනවා. තස්සතන් ධම්මං පඤ්ඤාය පවිචිනතෝ පවචේතෝ පරිමන්සන වාපජ්ජෝ ආරද්දං හොති විරියං අසල්ලීන. දැන් මේ විදිහට පුළුවන් ද ධර්මයේ විමසන්න යොමු කරන්න වීරිය යොමු කරගන්න නැතුව. දැන් වීරිය කියන්නේ මේ අර සාමාන්‍ය අපි නිකං වීරිය නෙමෙයි මේ වීරිය මොකද්ද? මොන වීරියක්ද? ආ බොජ්ජංග වීරියක් ඈනේ. එතකොට ධම්මවිචය කරන්න දැන් මොකද්ද අවශ්‍ය වෙන්නේ? ධම්මවිචය කරනකොට දැන් මොකද වෙන්නේ? විරිය මොකද්ද වෙන්නේ? බොජ්ජංගය. දැන් මේ ධර්මයේ විම දැන් සිහිය පිහිටෙව්ව ධර්මයේ විමසනවා වීරිය බොජ්ජංගයක් වෙනවා. විරිය සම්බොජ්ජංගය. ඔන්න දැන් විරිය සම්බොජ්ජංගය වැඩෙනවා. විරියන් අසල්ලියන තස්මින් සමයේ බික්කේ බික්කුතන් ධම්මං පඤ්ඤාය භවචිනෝතු භවචේතු පරිමසං ආපජ්ජතු ආරද්ධං හෝති විරියන් අසල්ලියන විරිය සම්බුද්ධංගෝ තස්මින් සමයේ බික්කුණෝ ආරද්ධා හෝත් ආරද්ධෝ හෝති දැන් භික්ෂුවට මොකද්ද පටන් ගත්තේ විරිය සම්බුද්ධංගය වුණ පටන් ගත්තා ඊළඟට විරිය සම්බුද්ධංග තස්මින් සමයේ භාවිත දැන් මේ සමයේ මොකද වෙන්නේ මොකද්ද භාවිතා වෙන්නේ විරියද භාවිතා වෙන්නේ විරිය සම්බුද්ධංගයේද සතියේද භාවිතයි සති සම්පොඥාංගයේද? ආ ඒක මතක තියාගන්න. ඔන්න දැන් විරිය සම්පොඥාංගේ භාවිතයි. ඊළඟට විරිය සම්පොඥාංග දස්මිසම බික්කුණෝ භාවනායි පරිපූර්ණවත් ඉදම් පොදිනවා කියන්නේ. විරිය සම්පොඥාංගෙත් ඔන්න භාවනා පරිපූර්ණ වෙනවා භාවනාව. මේ කොහෙදද? කායනපසනාවේ. කායනපසනාවේදී මොකද්ද වෙන්නේ? ඊට අදාළ විරිය දැන් ඒ වෙලේ පරිපූර්ණ නම් ආයේ විරිය සම්පොඥාංගයක් ඕනද කායනපසනාවට? පොඩ්ඩක්වත් ඕනේද? ඉතින් ඕනනම් අය පරිපූර්ණයි කියන්න ඕනේ නැහැ නේද? කායන පස්සනාවට විරිය සම්බොජ්ජංගේ හරි සිහිය හරි බොජ්ජංගයක් හැටියට ආය වඩන්න ඕනද? වැඩි යුතුද? අඩුමතර වැඩෙනවද? පරිපූර්ණ වෙලා ඉන්නේ මොකේද? කායන පස්සනාව. ඊළඟට අන්න විරිය ජීවා. ආරද්ධ විරියස්ස උපජිත ප්‍රීති. දැන් විරිය උපදිනකොට මොකද හටගන්නේ? ප්‍රීතිය. නිරාමිසා. නිරාමිස ප්‍රීතිය. යස්මින් සමේ බික්ඛු බික්ඛුනෝ ආරද්ධ විරිය සුප්පජ්ජති ප්‍රීති නිරාමිසක් ප්‍රීති සම්බොජ්ජංගං බොජ්ජංගෝ තස්මින් සමේ බික්ඛුනෝ ආරද්ධෝ හෝති දැන් මොකද උනේ ප්‍රීති සම්බොජ්ජංගේ ඕන පටන් ගත්තා දැන් ප්‍රීති පටිසංවේදී කියලා පස්සේ මොකද්ද කියලා කියනෝනේ දහපව ඈ වේදනන පස්තනාවේ දැන් මෙතන ප්‍රීතියක් ඔන්න වෙනවා අර ඒ ප්‍රීතියක් තියෙනවා ප්‍රීති පටිසංවේදී කියලා වේදනන පස්තනාවේ කියනවා දැන් මෙතන මොකද්ද කියන්නේ ප්‍රීතියක් පටන් ගත්තා. බලන්න මේ දැන් මේ විග්‍රහ කරේ විශේෂයක්ද ප්‍රතිපදාවක්ද? එහෙනම් දැන් අපිට දැන් නිවන් මාර්ගනේ විග්‍රහ කරන්නේ නේ. දැන් මෙතන කායන පස්සනාවේ මොකද්ද හම්බෙන්නේ? කායන පස්සනාවේ මොකද්ද හම්බෙන්නේ? ප්‍රීතිය සම්බොජ්ජංගය. වේදනාන පස්සනාව කියන්නේ එතන ප්‍රීතියක් හම්බෙනවා නේ. හැබැයි ඒකෙත් විග්‍රහ කරන වේදනාන පස්සනාවේ මොකද්ද? ඒ ප්‍රීතිය ප්‍රති සම්බොජ්ජංගය. තවත් ප්‍රශ්නයක් ඊළඟට. ඒ ප්‍රීතිය ප්‍රීති සම්බොජ්ජංගුත් විග්‍රහ කරනවා. දැන් මෙතන කායනපස්සනාවේ පීති සම්බොජ්ජංගේ. පීති සම්බොජ්ජංගේ වැඩෙන්නේ මටද මගටද? පීතිය වැඩෙන්නේ මටද මගටද? අන්. ඒක මතක තියාගන්න. පීති සම්බොජ්ජංගේ වැඩෙන්නේ මොකේද? නිවන් මගට. ප්‍රීතිය වැඩෙන්නේ මට. එතකොට ඔන්න දැන් ප්‍රීති සම්බොජ්ජංගේ වැඩෙනවනේ. වැඩෙනවා විතරක් නෙමෙයි පටන් ගත්තා භාවිතා කරා පරිපූර්ණත් වුණා. මොකද්ද පරිපූර්ණ උනේ? කායानुපස්සනාවේ ප්‍රතිසම්පුජ්ජං කියලා. ප්‍රතිසම්පුජ්ජං කියන්නේ පොඩිකම්. කායानुපස්සනාව නිග්‍රහ කරන්නේ. කායानुපස්සනාව ප්‍රතිසම්පුජ්ජං. ඊළඟට ප්‍රීති මනස්ස කායෝපි පස්සම්පති. දැන් ප්‍රීතියෙන් යුක්ත කයෙන් යුක්ත වෙනවා. දැන් මොකද වෙන්නේ? සැහැල්ලුයිනේ පස්සම්පති. චිත්තම්පි පස්සම්පති. කයයි සිතයි ඔක්කොම සැහැල්ලුයි. යස්මින් සමයේ වික්කේ වික්කුණෝ පීති මනස්ස කායෝපි පස්සම්පති චිත්තම්පි පස්සම්පති පස්සද්දි සම්පොඥංගෝ තස්මින් සමේ බික්කුණෝ ආරද්ධෝ හෝති. දැන් මොකද වෙන්නේ? දැන් මොකේද මේ? කායන පස්සනාවේ. දැන් මොකද වෙන්නේ? පස්සද්දි සම්පොඥංගෝනේ පටන් ගත්තා. ඊළඟට පස සම්පොඥංගේ භාවිතා වෙනවා. දැන් මම මේක පාලි ටික නැතුව ඔබට සිංහලෙන් කියන්නේ. ඒ පිළිවෙලටම තියෙන්නේ. පස්සද්දි සම්පොඥංගේ භාවිතා වෙනවා. ඊළඟට පරිපූර්ණත් වෙනවා. මොකද්ද? පස්සද්දි සම්පොඥං. ඊළඟට පස්සද්ද කායෝ කය සුඛිනෝ චිත්ත සමාධියති. දැන් මොකද වෙන්නේ? දැන් මේ සමාධිය නෙමෙයිද කරන්නේ? කරන්නේ සමාධිය නෙමෙයිද? දැන් මෙතන පස්සද්ද කයනෝ සුඛිනෝ චිත්ත සමාධියති. කය සැහැල්ලි වෙලා සැපසේ සිත සමාධිමත් වෙනවලු. කලින් දැන් පටන්ගත් සමාධියකින්ද නේද? දැන් සමාධිය නෝනේ. අන්න මේ මොකටද? නිවන් මාර්ගට කලින් මට. ඔන්න දැන් සමාධිය ආවා. බොජ්ජංගනේ මේ මේ සමාධියද සමාධි බොජ්ජංගියද? කලින් හම්බුනේ සමා දැන් හම්බෙන්නේ ආ දැන් ආරෂ්ඨාංග මාර්ගය කියන්නේ බෝධිපාක්ෂික ධර්මයක් නේ. ඒකත් එතකොට එතන සමාධිය බෝධියට අවශ්‍ය කාරණාවක් නේ. දැන් නිකන් සමාධිය කිව්වොත් ඒක ලෝකීය සමාධිය. ඒක මහාචත්තාරී සූත්‍රයේ සවිස්තරව තියෙනවා. දැන් එහෙනම් කොච්චර ධර්ම ඉගෙන ගන්නවද නේ? දැන් ඔබට හිතෙන්නේ නැද්ද? මේ ධර්ම ඉගෙන ගන්න ඕනේ කියලා හිතෙන්නේ නැද්ද? හරියටම ඉගෙන ගන්න ඕනේ කියලා. සුන්දරයි නේ ධර්මයේ. කොච්චර නීපෙනින් වාජනයක් වගේද? හරිම සුන්දරයි. ඔබ ඉගෙන ගන්න. ඒක ඉගෙන ගත්තොත් එහෙම අයි ජීවිතේ වෙන මොකුත් ඕනේ ඒක තරම් සැපයක් නෑ. ඒ නිසායි ධර්මය කියන්නේ ඒ එකට වචන නෑ කියන්නේ. ඒ ශාස්ත්‍රුන් වහන්සේගේ අසහාය හැකියාවට කියන්නේ වචන නෑ. ඒ ධර්මයේ සුන්දරත්වයට වචන නෑ කියන්නේ. මේ මේ නිකන් ওই තර්ක කර කර ඉන්න තලුමර මරා ඉන්න දෙයක්ද ප්‍රායෝගිකත්වයක් හම්බෙන එකක්ද? දැන් සමහර අය කියනවනේ ඔක ඉගෙන ගත්තට වැඩක් නෑ ප්‍රායෝගික කරන්න කියලා. ඉගෙන ගන්න එකයි ප්‍රායෝගික කරන එක. අපි ඒතකොට ප්‍රායෝගික කළ යුත්තේ බුදුරජාණන් වහන්සේ කියන එකක්ද වෙන කවුරුර කියන එකක්ද? දැන් මේ ඉගෙන ගන්න එතකොට බුදුරජාණන් වහන්සේ නිකන් විෂයක් දුගන්ලා තියෙන ප්‍රායෝගිකත්වෙ දුගන්ලා තියෙන්නේ. ඈ ඇත්තට ප්‍රායෝගිකත්වෙ දුගන්ලා තියෙන්නේ. එහෙනම් මෙතන තියෙන්නේ නිකන් ඉගෙන ගන්න විෂයක්ද? මේ බුදුරන් වහන්සේගේ ප්‍රායෝගික අත්දැකීම නේද? එතකොට අපි ප්‍රායෝගික කරන්න ඕනේ මේ මේ ඉගෙනගත්ත දේ එක නෙමෙයිද? දැන් මේකෙදි හම්බෙන්නේ විෂයක්ද ප්‍රායෝගිකත්වයක්ද? මේක ඉගෙනගෙන පැත්තකට දාලා ප්‍රායෝගික කරන්න තියෙන නැත්නම් මේකට අනුවද ප්‍රායෝගික කරන්න තියෙන්නේ? මේකට වැදගත්කමක් දිය යුතුද ප්‍රායෝගිකත්වය කියලා අපි ගත්ත වෙන එකට වැදගත්කමක් දිය යුතුද? මේ මේ ධර්මවල වැදගත්කමක් දිය යුතු නැද්ද? මේකේ නේද එක තියෙන්නේ? එතකොට බලන්න බුදුරණවහන්සේ වැදගත්කමක් දෙන්නේ කොහොමද කියලා නේ? ඊළඟට ඔන්න බුදුරණවහන්සේ විග්‍රහ කරනවා දැන් විග්‍රහ කරා සිත සමාධිමත් වෙනවානේ. ඒ සමාධිය මොකද්ද? සමාධි සමාධි සම්බුද්ධංගේ. පස්සද්ද කායෝ පස්සද්දි සම්බුද්ධම දස්මින් සම්බික්කන ආරද්ධෝ හෝති. පස්සද්දි සම්බුද්ධංග තස්මින් සමී භාවිත පස්සද්දි සම්බුද්ධංගේ භාවිතාව වුණා. ඊළඟට සමාධි සම්බුද්ධ සමාධිය ඇති වුණා. ඒ සමාධිය කියන්නේ මොකද්ද? සමාධි සම්බොජ්ජංගය. ඔන්න සමාධි සම්බොජ්ජංගයේ පටන් ගත්තා. සමාධි සම්බොජ්ජංගෝ තස්මින් සමේ විකුණු ආරද්ධෝ හොති. ඊළඟට භාවිතා කරනවා. මොකද්ද? සමාධියද සමාධි සම්බොජ්ජංගය. ඊළඟට පරිපූර්ණ වෙනවා. මොකද්ද? සමාධි සම්බොජ්ජංගය. මොකේද? කායानुපස්සනාවයි. පරිපූර්ණ වෙනවද ඇත්තටම? වෙනව නේද? කවුද කියන්නේ? බුදුරජාණන් වහන්සේ කියන්නේ. මේ වැතර වෙන එළුව ඇදලා නැහැ නේ. කියන්නේ මේවා නිකන් මේ ඇත්තටම ප්‍රායෝගික දේවල්ද දන්නේ නැහැ නේ. ඈ? මේවා කරන්න පුළුවන් ඒවාද දන්නේ නැහැ නේ. ඇත්තටම පුළුවන් ඒවාද? පුළුවන් වෙන්න පුළුවන්ද ඒවා? ඇත්තනේ. අපට ඔක තියෙන්න ඕනද නැද්ද? ඒක තිබුණොත් අපිට නිවන් දකින්න පුළුවන් නැද්ද? ආ ඒක තිබුණොත් විතරයි ඈ. මොකද මේ ලෝකේ බුදු එක්කනයි දෙන්නයි දෙන්නේ. ආ මේ ඒ කෙනාගේ ඒවා නේද මේ? බලන්න මේ වල ලස්සන නේ. ඊළඟට බුදුන් වහන්සේ පෙන්නනවා ඔන්නද සමාධියනේ බොජ්ජංගය. සමාධි වුණා පරිපූර්ණ කායපසනාව. සෝ තථා සමාහිතං චිත්තං සාදුකං අජ්ජුපෙක්ඛිතං හෝති. දැන් සිත සමාහිත වුණාට පස්සේ මොකද වෙන්නේ? ආධ්‍යාත්මික උපේක්ෂාවටපත් වෙනවා. යස්මින් සමේ ඒ සමයේ වෙන වෙලාවක නෙමෙයි කියන්නේ. කොයි සමයේද? අර දීර්ඝ අස්වාස ප්‍රස්වාස කරන ඒ සමයේ මේ කියන්නේ. වෙන සමයක නෙමෙයි නේ. අපට දෙන්න පුළුවන් වෙන මොකක් හරි වෙලාවක කියලානේ. නෑ නෑ මේ ඒ සමයමයි කියන්නේ. සමහායතන චිත්තං සාධුකං අජ්ජපක්ඛිතෝ හොති උපේක්ඛා සම්පොජ්ජංගෝ තස්මින් සමේ බික්කුණෝ ආරද්ධු හොති දැන් මොකක්ද වෙන්නේ කායන වචනා කොටසේ උපේක්ඛා සම්පොජ්ජංගේ පටන් ගත්තා ඊළඟට භාවිතා කරා ඊළඟට පරිපූර්ණ වුණා දැන් සත් සත් බොජ්ජංග හතම කායන පස්සනාවේ සම්පූර්ණ වුණාද නැද්ද මොකේද සම්පූර්ණුනේ කායන පස්සනාව ඒ කියන්නේ මොකක්ද ඒ දිග කොට හුස්ම එක නේද මේ එහෙම වෙන්න ඕනේ දෙත්තට මේ කරද්දී නිවන් මඟ වඩනකොට මේක වෙන්න ඕනද ඇත්තටම? ඇත්තටම වෙන්න ඕනද? අනිවාර්යෙන්ම උන් නැත්තම් නිවන් මඟ නෑ නේද? මේක අනිවාර්යෙන් වෙන්න ඕනේ නේ. ආ එන මතක තියාගන්න ඈ. හැබැයි අනිත් දේවල් කරන්න එපා කියලා මම කිව්වද? නෑ නෑ. අනා බුදුරණවහන්සේත් එපා කිව්වේ නෑ. අරට ස්වාමීන් වහන්සේ මොකද්ද කිව්වේ? ඕක හරි කිව්වා වැරදි කිව්වද? නිවන් මඟ මේකයි කියලා විග්‍රහ කරේ ඈ. එනිසා ඒක වැරදි නෑ. ඒක ඒක මිච්ඡා ප්‍රතිපදාවත් සම්මා ප්‍රතිපදාවක්ද? ඒකත් සම්මා ප්‍රතිපදාවක්. හැබැයි ලෝකෝත්තර නෑ. ඒකයි වෙනස තියෙන්නේ. ඔන්න දැන් බුදුරණවහන්සේ විග්‍රහ කරා කායන පස්සනාවේ බොජ්ජංග හතම. ඊළඟට දැන් විග්‍රහ කරනවා යස්මින් සමේ වික්‍රේ වික්ක වේදනාසු වේදනාන පස්සේ. දැන් වල භික්ෂුව ඊළඟට මොකද හිටියක් වාසය කරන්නේ? වේදනානුපස්සනාව. ඕකටත් ඔය හත ඔය විදිහටම කියනවා. වේදනානුපස්සනාවටත් ඔය හත එතකොට නම් කායනුපස්සනාවෙත් පරිපූර්ණ වුණා ඊළඟට දැන් කායනුපස්සනාවේ පරිපූර්ණ වුණේ කොයි කොටසද? කායනුපස්සනාවට අදාළ බොජ්ජංග ටික පරිපූර්ණ වුණා. දැන් අහපව එයාට කායනුපස්සනාවක් තියනවද? ඒකනේ පස්සම්බයං කාය සංකාරම් කියනෝනේ දවසානේ. කායනුපස්සනාව අවසන් වෙන්නේ මොකකින්ද? ඒ කියන්නේ කාය සංස්කාරය සංසිඳ වෙනවනේ. ඒ කියන්නේ කාය සංස්කාර කිව්වෙ මොකද්ද? උස්ම රැල්ලනේ. ඊළඟට වේදන පසනාවට යන්නේ. ඒතකොට කාය සංස්කාර සංසිඳුනේ කායන පසනාව විග්‍රහ කරන්නේ අත්ති කායෝතිවා කියලා. ඇයි අත්ති කායෝතිවා කියලා ගත්තේ? කයක් ඇතයි කියලා ගත්තා. මොකටද ඇතයි කියලා ගත්තේ? ආස්වාස කය මොකටද ඇතයි කියලා ගත්තේ? සිහිය නෝන වැඩිවීමටත් එකතු නොවි එකතු නොවි වාසය කරනවා කියනකොට කවුරු එකතු නොවිද? නැනේ කවුරු එකතු නොවිද? මම නේද? හුස්ම රැල්ල කියලා මැන්නොත් මනින්නේ කවුද? හුස්ම රැල්ල තියෙද්දි මට එකතු නොවෙන්න පුළුවන්ද? දැන් හුස්ම රැල්ල මනින්නේ කවුද? එතකොට මම එකතු වෙලාද නැද්ද? එකතු වෙලා නේද? දැන් මම කියනවා නෑ මම හුස්ම රැල්ලට එකතු වෙලා නෑ. ඒක යෙදෙනවද නැද්ද? උපාදානින් දෙක හම්බෙන්නේ නැද්ද? වායෝ ගතිය හම්බෙන්නේ උපාදින්න වෙලාද නැද්ද? එහෙනම් උපාදානය කියන්නේ අවිද්‍යාවෙන්ද විද්‍යාවෙන්ද? එතන පුජ්‍යලිය ඉන්නවද නැද්ද? එහෙනම් වායෝ ගතිය හම්බ වුනේ උපාදානේ මටද නැද්ද? මම උපාදාන නොකර ගන්නවා කියන එක බොරුවක්ද ඇත්තක්ද? බොරුවක් නේද? මට උපාදාන නොකරගෙන ඉන්න පුළුවන්ද? හම්බ වුණා කියන්නේ උපාදානේ. දැන් අනිසිතෝච විචරිතවන කායන පස්සනාවේදී නේද? අවසන් වෙනකොට නැතිකින් චිරෝකී. දැන් එතකොට කය හම්බෙන්න ඕනද ආයි නැති වෙන්න ඕනද? දැන් හම්බ විය යුත්තේ මොකද්ද එහෙනම්? පීති පරිසංවේදී නේද? දැන් ආයේ කයද හම්බෙන්න තියෙන්නේ. පීති නේද? දැන් අනිසිකෝච විහෙරති වෙනවද නැද්ද කයත් එක්ක? දැන් උපාදාන නොවෙනවද නැද්ද කයත් එක්ක? උපාදාන වෙන්නේ නේද දැන් කයත් එක්ක? ඇයි බොජ්ජංගොත් වැරුණා? උපාදාන වෙන්නේ කියන්නේ මම තියෙන කයට උපාදාන වෙන්නේ නැද්ද? උපාදානෙන් කය හටගන්නේ නැද්ද? ආ කය කියන දේ මැන්නේ මමනේ නේද? කය මැනීම හම්බුණා නම් එතන මම උපාදාන කරත් උපාදාන වෙලා නේද? දැන් අපි කිව්වට නෑ නෑ මම හුස්ම රැල්ලට උපාදාන කරගන්නේ නැහැ කිව්වට ඒක ඇත්තද බොරුවක්ද? ඒක බොරුවක්. හුස්ම රැල්ල හම්බුණා නම් හම්බුනේ මටනේ මේ කණ්ණාඩියටවත් සිවුරටවත් නෙමෙයිනේ හම්බුනේ මටනේ. එහෙනම් හුස්ම රැල්ල හම්බුණා කියන්නේ උපාදාන වෙලාද නැද්ද? එකතු වෙලාද නැද්ද? එහෙනම් අනිශ්චිතව විෂර තියෙනකොට නජකින් කිලෝකේ එනකොට හුස්ම රැල්ල හම්බු විතුයිද නැද්ද? නජකින් කිලෝකේ එනකොට මේ අනිශ්චිත වෙනකොට හම්බෙන්න බෑ නේද? ඊට පස්සේ හම්බෙන්න මොකක්ද එන්නේ? ප්‍රීතිය. දැන් ඔන්න මොකද්ද උනේ? මේ විග්‍රහය වෙලා නැද්ද බුදුරණවහන්සේ කියපු? දැන් කායේ කායන පස්සේ විශේෂිත කායන පස්සන වැඩි මොකටද? නැචකින් කිලෝකේ උපාදීති වෙන්න නේද? උනවද නැද්ද? වඩනකොට අන්න වෙනවා. මේ පස්සම්බයන් කාය සංකාරණ කිව්වද නැද්ද? කාය සංසස් සංසිඳනවා කියලා කිව්වනේ. දැන් සංසිඳනවද නැද්ද? දැන් මේ මේක ඇත්ත වෙලාද බොරු වෙලාද ප්‍රායෝගිකවත් එක්ක ගත්තාම. මේක පොට්ටක් හරි බොරුවක් තියනවාද? කොච්චර ඇත්තදනේ? මේක ප්‍රායෝගික වෙන එකක් නේද? අපිට තර්ක කරන්න දෙයක් නැහැ. ප්‍රායෝගිකයි. ඔන්න එතකොට ඊළඟ හම්බෙන වේදනානුපස්සනාව. අයි කතා කරන්න දෙයක් නැහැ. මොකද පරිපූර්ණ වුණා. කායනුපස්සනයි බොජ්ජංග දැන් කායනුපස්සනාව ඇති කරගත යුත්තේ කයක් ඇතයි කියලා ගත යුත්තේ බොජ්ජංග සම්පූර්ණ කරගන්නද නැද්ද? බෝධියට අංග සම්පූර්ණ කර ගැනීම පිණිස විතරයි නේද යමක් ඇතයි කියලා ගත යුත්තේ. අවබෝධයට අංග සම්පූර්ණ කරගන්නනේ. ඉතින් අංග ටික සම්පූර්ණ වුණා නම් ආයේ ලෝකේ එක තියනවද? උපාදාන එක තියනවද? සම්පූර්ණ වුණා නම් තියෙන්න පුළුවන්ද? බෑ නේද? තියෙන්න බෑ. ඊළඟට හම්බෙන්නේ මොකද්ද? ප්‍රීතිය. ප්‍රීතිපටි සංවේදී. හැබැයි අස්සසි සංවේදී. ඇයි මේ කවුද මේ වැඩේ කරන්නේ? මම හුස්ම ගන්න එක නේද මේ කරගෙන යන්නේ? ඒක හම්බෙන්නේ කාටද? මට මේ කරන්නේ මොකද්ද? නිවන් මඟ. අර දැන් කරගෙන යන්නේ කවුද? මම මේ වැඩෙන්නේ මොකද්ද? නිවන් මගේදී හම්බෙන්නේ මොකද්ද? මං වැරදි කියලා නේ. බලන්න බුදුරණවහන්සේ මේ අර මාළුවට ගොඩබිම කියන්න විග්‍රහ කරපු හැටි. ගෙම්බ ගෙම්බට ගොඩබිම නෑ ගෙම්බ ගොඩබිම ගැන මාළුවට කියනකොට කොහොම විග්‍රහ කරනවද නේද ඇත්ත තේරුම් ගන්න. මේ බුදුරණවහන්සේ මේ ලෝකයෙන් ඈතර වෙලා ලෝකේ ඉන්න මෝඩ අපට ලෝකේ ඉඳගෙන ඈතර වෙන්න ඈතර වෙන්න විග්‍රහයක් කරපෙන්නේ. මේක අද්විතීය දෙයක් වෙන්න පුළුවන් නේද අනිවාර්යයෙන්ම. නිකන් කඩේ සොපින් යනවා වගේ වෙන්න බෑ නේද මේ වැඩේ. ඔන්න බලන්න මේ සුන්දර ප්‍රතිපදාව. මේ මං කියවන්නේ ඔබත් අධ්‍යයනය කරන රිපිට් එකේ ඈ මම අලුතින් මේ කොලයක් print කරන් ඇවිල්ලා කියවන්නේ නැහැ. ඔබත් මේක අධ්‍යයනය කරන්න පුළුවන්. ඊළඟට ඔන්න ඔය විදිහටම වේදනන පස්සනාවක් කිව්වා. ඊළඟට වේදනන පස්සනාවේ දැන් ප්‍රීතිය තියෙනවනේ. හැබැයි ප්‍රීති බොජ්ජංගයත් ඇතිව පරිපූර්ණ වෙනවා. ප්‍රීතිය හම්බුනේ කාටද දැන්? මට. ප්‍රීති බොජ්ජංගය හම්බෙන්නේ මඟට. එතකොට ප්‍රීතිය, සැපය, චිත්ත සංකාර ඊළඟට චිත්ත සංකාර සංසිඳනවනේ. ඇයි චිත්ත සංකාර සංසිඳෙන්නේ? ඇයි වේදනාව ඇති බව ගන්නවා මොකටද? වේදනාවන් පස්සන වඩනකොට වේදනාසු වේදනාවන් පස්සේ විහෙරති කරන්නේ අත්ති වේදනාතිවා කියලා ගත්තනේ. මොකටද ගත්තේ? මතුමත්තේ සිහිය නුවණ දිනවීමත් එකතුනයි වාසය කිරීමටත් නේ මතුමත්තේ. එතකොට එහෙනම් ක්‍රියාවේදී මොකක් විය යුතුද? එක තුන වෙන වැඩ පිළිලක් හම්බෙන්න ඕනේ නේ. දැන් බුදුරණවහන්සේ අවසානට කියන්නේ මොකද්ද? පස්සම් වය චිත්ත සංඛාර. චිත්ත සංඛාර සංසිඳ වෙනවා. එතකොට මොකද වෙන්නේ? වේදනාව කියන එක දැන් හම්බෙනවද හබෝ? දැන් මෙයා නිකන් ඔහේ යන කරන වැඩක්ද මේ රජ්‍ය මාවතද මේ යන්නේ? මේ රජ්‍ය මාවත මේ සුපිරිම මාවත මේ නිවන් මඟ. නිකන් මේ කරන එක නෙමෙයි ඈ. එකයි මේ බුදුරණවහන්සේ පැහැදිලි කරන්නේ. එතකොට එහෙනම් අත්ති වේදනාතිවා කියලා ගත්තා. වේදනාව ඇතයි කියලා ගත්තා. දැන් ඇතයි කියලා ගත්ත වේදනාව සත්‍යභාවයට එනකොට බොජ්ජංග පරිපූර්ණ වෙනකොට දැන් මොකද වෙන්නේ? නැචකින්චී ලෝකේ උපාදිත වෙනවද නැද්ද? උපාදාන වෙනවා. උපාදාන වෙන්නේ නැන්නේ. මට මේක තියෙද්දි මම උපාදාන කරගන්නවද? නැත්නම් තියනවා කියලා ගන්නෙම උපාදානෙන්ද? තියනවා කියලා ගන්නෙ උපාදානෙන්නේ. එහෙනම් උපාදානයේ දුරු වුණා නම් තියනවා කියලා ගැනීම හම්බ වෙනවද? හම්බෙන්නේ නැහැ. දැන් මොකද ඊළඟට හම්බෙන්නේ? දැන් චිත්ත සංකාර පටිසම් මේ පස්සම්ම චිත්ත සංකාර වුණා නම් දැන් චිත්තානුපස්සනාවනේ හම්බෙන්න තියෙන්නේ. ඊළඟට හම්බෙන්න තියෙන්නේ මොකද්ද? චිත්ත පටිසංවේදී චිත්තානුපස්සනාව. කලින් හම්බුනේ චිත්ත සංකාර. ඒ කියන්නේ සිතේ හටගත්ත සංකාර ඒකේ වේදනාව තමයි වේදනානුපස්සනාවට දැන් මේකයි. මේ සියුම් කරුණු දැන් මේක මේ අපට තව මේ මේක ඇත්තයි කියලා පිළිගැනීමක් විතරයි කරන්න පුළුවන්. මේවා මේ කිලෝමීටර් කෝටි කෝටි කෝටි කෝටි කෝටි කෝටියක් විතර දුර හම්බ වෙන එක බං. අපිට මේ ඇත්තයි කියලා පිළිඅරගෙන මේ යන්න තියෙන්නේ. මොකද මේ එච්චර මේ නිවන් මොකක් මේ කියන්නේ? මේ මේ මේ නිකන් යන කෙනෙක්ද? මේ පළවෙනි කායන පස්සනා කොටසෙන් මොකද්ද උනේ? බොජ්ජංග පරිපූර්ණ වුණා නේද? කායන පස්සනා කොටසෙන්. කායන පස්සනා කොටසෙන් බොජ්ජංගේ පරිපූර්ණ වුණා. එතකොට නම් මේ නිකන් කෙනෙකුටද මේ කියන්නේ? නෑ. ඒකයි මේක නිවන් මඟක්. නිකම් මගක් නෙමෙයි නිවන් මගක්. එතකොට ඒ විදිහට ඔන්න දැන් කායන වේදන පස්සනාවෙත් බොජ්ජංග ටික අර විදිහටම පරිපූර්ණ වෙනවා. මම ඒ විස්තර කියන්නේ දැන් මේක කලින් කතා කරන්නේ. ඊළඟට දැන් හම්බෙන්නේ මොකද්ද? චිත්තාන පස්සනාව. දැන් අර වේදන පස්සනාවේ සමාදාන බවත් හම්බුණා නේද? සමාධිය හම්බුණානේ බොජ්ජංගයක් හැටියට. ප්‍රීතිය බොජ්ජංගයක් හැටියට හම්බුණා. ප්‍රීතිය මටත් හම්බුණා. ප්‍රීතිය බොජ්ජංගයක් හැටියට හම්බුණා. ඊළඟට මට හම්බෙච්ච ඔක්කොම ටික සංසිඳිලා උපාදානෙන් තොර වුණා. හැබැයි ඊළඟට මොකක් හරි අල්ල ගන්නව නේද? ඒක අතහැරුණා කියලා උපාදානෙ දුරු වෙන්නේ නැහැ. උපාදානෙ දුරු වෙන්නේ මොකකද? ඒකේ. ඇත්ත දැක්කේ මොකේද? ඒකේ. ඔක්කොම දැක්කද? නෑ නෑ නෑ. ඊළඟට දකින්න එකක් තියෙනවා. ඊට වඩා සීමේ ගල්ල ගත්තා. මොකද්ද? ඉත්තාන වස්සනාව. දැන් ඒක මතක් වුන නිසා මම ඒ කාරණා මෙතන මතු මතු කරලා පෙන්නන්න. මහානගම සූත්‍රයේ පෙන්නනවා රහතන් වහන්සේලා දෙන්නේ ගැන. කවුද දෙන්න? ප්‍රඥා විමුක්තයි ඔබතුගාමි මුත්තයි. මම ප්‍රශ්නයක් අහන්නම්. මේ මේක කරගෙන ගිය අනේක වෙලපුන්නේ නැහැ නේ. ඉතින් මේ කරගෙන යන්න. පඤ්ඤාය මුත්ත ඔබතුගා භාවයේ මුත්ත දෙන්න ළඟන විග්‍රහ කරලා පෙන්නන්න මට කොහොමද ඉගෙනගෙන තියෙන්නේ? පඤ්ඤාය මුත්ත කියන්නේ කවුද? ඔව් ප්‍රඥා විමුක්ත වෙච්ච කෙනා. එතකොට සාමාන්‍ය විග්‍රහය ප්‍රඥා විමුක්ත සහ බුදුබාග. බුදුබාග කෙනා කියන්නේ වචනේ තේරුම දෙපැත්තෙම නිදහස් කියන එක. ඒත් ප්‍රඥා විමුක්ත කෙනාගේ ස්වභාවය සාමාන්‍යයෙන් අපි විස්තර කරගන්නේ කොහොමද? නෑ අය ඔක්කොම අවිද්‍යාව නෑනේ. සේරම හතන් වාසික අවිද්‍යාව නෑ. සාමාන්‍යයෙන් අපි කතා කරනකොට විග්‍රහ කරන බුත භාග විමුක්ත කියන එක්කෙනා අනිත් පැත්ත කතා කරනකොට සමාධිය ගැන එහෙම විග්‍රහයක් කතා කරනවනේ. සාමාන්‍යයෙන් අපි කතා කරනවානේ පඤ්ඤා විමුක්ත කෙනාට ධ්‍යාන හතර සම්පූර්ණ අනිත් ඒවා දකින්නේ නැහැ. එතන උබතෝ භාග කෙනාට අටම තියනවා මේ එයා ඒකින් නිදහස් එහෙම කතා කරනව නේද? දැන් අපි ඕක දැනගත යුතුද? ඕකද අපි තේරුම් හරි කියලා දැනගත යුත්තේ බුදුරණවහන්සේ කිව්ව එක. අපි බලමු බුදුරණවහන්සේ කියේ මොකද්ද කියලා. ඔන්න බුදුරණවහන්සේ අංගුත්තර නිකායේ දසක නිපාතයේ තියෙන මට මතක දසක නිපාතයේ පඤ්ඤා විමුක්ත සහ උපතෝභාග විමුක්ත කියන සූත්‍ර දෙකක් තියෙනවා. ඒ දෙකේ තියෙනවා දෙන්න වෙන් කරලා විග්‍රහ කරලා. පඤ්ඤා විමුක්ත කියන්නේ කවුද? පඤ්ඤා විමුක්ත කියලා කියන්නේ නෑ පඤ්ඤා විමුක්ත කියන්නේ දේශනාවේ තියෙන මෙහෙමයි. පළවෙනි ධ්‍යානයේ 2 3 4 කාම ඊළඟට ආකාසා විඥානීය අභිඥායත නේව සංඥායතනේ මේ සියල්ලක්ම ප්‍රඥාව ඒ සියල්ලටම සමවදිනවා ප්‍රඥාවෙන් දකිනවා නිදහස් වෙන කෙනාට කියනවා කවුරු කියලාද ප්‍රඥාවෙන් උත් බුතබග නෙමෙයි ඈ කවුරු කියලා කියන්නේ යට කාටද මේ කියන්නේ පළවෙනි ඒ කියන්නේ ධ්‍යාන 8 නේ එකක් නෙමෙයි ධ්‍යාන 8ටම සමවැදලා සත්‍ය දැකලා නිදහස් වෙච්ච කෙනාට කියනවා උපතෝභාගී මුත්ත කියලා කියනවා ඒ ධ්‍යාන 8ටම සමවැදලා කයොත් ස්පර්ශ කරලා නිදහස් වෙච්ච කෙනාට කියනවා කියලාද උබ්බතෝ භාග. දැන් දෙපැත්ත විග්‍රහ වුණේ ඒකයි. වැඩිපුර විග්‍රහ වුණේ මොකද්ද? කයෙන් ස්පර්ශ වුණා කිව්වා. පඤ්ඤාය මුක්ත කෙනාට වඩා වෙනස් වූ විග්‍රහ කරේ මොකද්ද? කයෙන් සමවදිනවා කියලා දෙන්නට විග්‍රහ කරාද නැද්ද? සමවදිනවා කියලා දෙන්නට විග්‍රහ කරා. අටටම. හැබැයි කයෙන් ස්පර්ශ කරනවා කියලා විග්‍රහ කරේ උබ්බතෝ භාග කෙනාට විතරයි. ඔන්න ඔච්චර විග්‍රහ කරන්නේ බුදුරණාහන්සේ. දැන් අපි එහෙනම් පඤ්ඤාය මුක්ත උබ්බතෝ භාගය මුක්ත දැනගත්තොත් ඔය ඔය න්‍යායෙන්ද නැද්ද? වෙන න්‍යායකින් දැනගත්ත සිදුවයි න්‍යායෙන් දැනගත්ත සිදුවයි. මේ න්‍යාය නේද? එහෙනම් බුදුරණවහන්සේ මේ කිව්වේ. ඊළඟට මහානිදාන සූත්‍රය කියනවා පඤ්ඤාය මුත්ත කියන්නේ කවුද? පඤ්ඤාය මුත්ත කියනවා කියන්නේ නව සත්තාවාස. ඒ කියන්නේ නව සත්තාවාස විග්‍රහ කරනවා කියන්නේ ලෝකේ සත්වයක් උපදින්න ඕන තැන්නේ නේ. ඔබ දන්නවා නව සත්තාවාස අසංඥත් නව සත්තාවාසයක් නේව සංඥා නව සත්තාවාස. මේ නව සත්තාවාසයටම සමවැදලා ප්‍රඥාවෙන් දක්වා නිදහස් වෙච්ච කෙනාට කියනවා කවුරු කියලාද? ප්‍රඥාය මුත්ත. දැන් අපි අහලා නැද්ද අසඤ්ඤේ නේවසඤ්ඤේ විදර්ශනා කරන්න බෑ කියලා. ඒක දේශනාවේ හිම්මත් තියෙනවා. බුදුරජාණන් වහන්සේගේ දේශනාවෙම තියෙනවා නිවසඤ්ඤා නාසඤ්ඤායතනේ නැගිටලා විදර්ශනා කරන්න තියෙන කියලා. නමුත් තව දේශනාවක තියෙනවා ඒකට සම්බන්ධ සත්‍ය දකින්න නැතුව නිදහස් වුණ කෙනාට සත්‍ය දැක නිදහස් වෙච්ච කෙනාටයි පඤ්ඤාය මුත්‍ති කියන්නේ කියලා. දැන් අපර උනත් මේව ගලපන්නද හිතන්නද? නුවණින් විමසනනේ. දැන් අපිට හිතන්න දෙයක් හම්බ වෙනවද නැද්ද? එක දේශනාවක තියෙනවා නේව නේව සංඥා අසඤ්ඤායතන නැකිලා විදර්ශනා කරන්න කියලා පඤ්ඤායුක්ත රහතන් වහන්සේ විග්‍රහ කරන දේශනාවේ තියෙනවා සමවැදලා සත්‍ය දැකලා නිදහස් වෙනවා කියලා. දැන් මේ දෙක පරස්පර විහිිතේද නැද්ද? වෙන්න බෑනේ පරස්පර. අපි තේරුම් ගත්ත කොහොමද මේක පරස්පර? දැන් අපිට හිතන්න ඕනේ නේද? ඊළඟට කයෙන් ස්පර්ශ කරන එකකුත් කියවනේ වෙනම සමවදින එකක් වෙනවා කියනවා කයින් ස්පර්ශ කරන එකක් වෙනවා කියනවා කිසි විදියකින් සමවදින තුන නිදහස් වෙන්න බෑ කියනවා හැබැයි කයින් ස්පර්ශ කරන්නේ කරුණු දෙක මම උදාහරණයක් කියන්නම් පුංචි ඒක කියලා ඒ කාරණා පොඩ්ඩක් තේරුම් ගනිමු මම මෙහි කියන්න දන්නේ මම ලංකාව ගැන කියන්න ඔන්න මම කොළඹ ඉඳලා මට යාපනය යන්න ඕන දෙන්නෙක් ඉන්නවා කියන්නකො මමයි තව එක්කෙනෙකු ඉන්නවා අපි තුමු යම්ල දෙන්නෙක් ඉන්නවා කියන කොළඹ ඉඳලා යාපනය යන්න ඕන යන්න තියෙන පාර තියෙන්නේ කොළඹ ඊළඟට හම්බ වෙනවා වරකපොළ, දඟුල්ල, ඊට පස්සේ අපි හිතමු මිහින්තලේ, ඊළඟට වවුනියාව, ඊළඟට කිලිනොච්චි, අලිවංකඩ, යාපනි. කොහොමනේ හම්බෙන්නේ නේ? දෙන්නම යනවා නේ. දෙන්නෙක් යනවා. දෙන්නම යනකොට වාහන වාහන දෙක යන්නේ. ඔන්න එක්කෙනෙක් යනවා පළවෙනි එක්කෙනා යනවා ඉස්ලාම් වල වරකපොළට ගියා. ඊළඟට දඹුල්ලට ගියා. ඔය විදිහට ඔක්කොම නගර පාස් කරගෙන යාපනයටම ගියා. ඒක දැන් කොහෙටද ගියේ? යාපනයටම ගියා. එයා වරකපොලට ගියාද නැද්ද? දඹුල්ලට ගියාද නැද්ද? මීන්තරට ගියාද නැද්ද? ඔක්කොටම ගියානේ. එයාගෙන් ඇහුවොත් එහෙම එයා දන්නේ උනට ගියා කියලා. මොකද එයා වරකපොල කියන්නේ මොකක්ද කියලා ඔයගොල්ලෝ හොයලා බැලුවේ නෑ. වරකපොල ගියා කියලා දන්නවා. වරකපොල හරහා ගියා කියලා දන්නවා. වරකපොල මොකද දන්නේ එයා. දඹුල්ලට ගියා කියලා දන්නවා එයා. දඹුල්ල මොකද්ද කියන්නේ? දෙවෙනි එක්කෙනාගේ ස්වභාවය තමයි වර කබලට යනවා වර කබල සමස්තයක් ඔක්කොම නේ බලනවා මොකද්ද කියලා වර කබල තියෙන විස්තරේ දඹුල්ලට ගියාම දඹුල්ලි දඹුල් වල දන්නවා දඹුල්ලි හර දන්නවා කණ්ඩලම හොටල පැත්තේ ඔක්කොම ටික දඹුල්ල සම්පූර්ණයෙන් දන්නවා ඊළඟට මිහින්තලේ ඔක්කොම ටික දන්නවා ඒ විදිහට ඒකේන මුළු ඒ පාස් වෙන සියලු නගර දැනගෙනම යන්නේ එයාගෙන් ඇහුවොත් එහෙම දඹුල්ල කියන්නේ මොකද්ද කියලා එයා විස්තර කරන්න දන්නවා ඇයි එයා දඹුල්ල කියන්නේ මොකද්ද කියලා සම්පූර්ණයෙන්ම එයා අධ්‍යයනය කරා හැබැයි දෙන්නම ওই නගර ඔක්කොම පාස් කරවද නැද්ද? ওই නගර වලට ගියාද නැද්ද? ওই නගර වලට යන්න තියෙන කෙනෙකුටවත් මේ යාපනට යන්න පුළුවන්ද? හැබැයි එක්කෙනෙක් ওই නගර දන්නවද? නගර වල විස්තර දන්නවද? එක්කෙනෙක් දන්නවනේ. එක්කෙනෙක් දන්නේ. ඔන්න ඔය උදාහරණය විතර බලන්න. ඔය මම හිතපු උදාහරණය ඔබ පුතඥ මගේ උදාහරණය. නමුත් ගැළපෙන පොඩ්ඩක් ලාවට ගලප ගන්න බලන්න. පඤ්ඤායමුත්තර රහතන් වහන්සේ උබතුභාග රහතන් වහන්සේ දොරත් වෙනසයි. කයෙන් ස්පර්ශ කරා. ඒ කියන්නේ එයා ඒකට හොඳට සමවැදුණා. කයෙන් ස්පර්ශ කරා කියන්නේ ඒක මොකද්ද කියලා හොඳට ඒක පළවෙනි ධ්‍යානෙ, දෙවෙනි ධ්‍යානෙ, තුන්වෙනි ධ්‍යානෙ, අෂ්ටසමාපatti මොකද්ද කියලා හොඳට මෙහෙව්වා. හොයලා ඒක මොකද්ද කියලා ඒ තුල හොඳට වාසය කරගෙන තමයි එතනින් යන්නේ. හැබැයි බුදුබාගර පඤ්ඤාය මුත්‍ර හදන්න හොන්සේ සත්‍ය දැන් මේකෙන් පළවෙනි එකෙන් අයින් වුණාම ඒකේ සත්‍ය දැක්කොත් දෙවෙනි එකට යනවද නැද්ද? නැත්තම් රහත් වෙනවද? පළවෙනි එකේ උපාදානෙ දුරු වුණාම රහත් වෙනවද? නැත්නම් ඊළඟට සියුම් උපාදානයට යනවද? ඊළඟට සියුම් උපාදානට යනවා. ඒ සියුම් උපාදානේ දැන් එයා හැබැයි සමාධින්න නෙමෙයි යන්නේ. නමුත් එයා ප්‍රත්‍යක්ෂ කරනවනේ ඒ උපාදානෙ. ඒ කියන්නේ ඒකට යනවනේ. ඒ උපාදාන නිදහස් වුණාම රහත් වෙනවද නැත්නම් ඊළඟ සියුම් එක උපාදාන කරගන්නවද? ওই විදිහට ওই විදිහට නේව සංඥා නා සංඥායතන දක්වාම එයා උපාදාන කරගන්නවද නැද්ද? හතරවෙනි ධ්‍යානෙට ගිහිල්ලා හතරවෙනි ධ්‍යාන උපාදාන දුරු වුණොත් එයා රහත් වෙයිද? ආකාසඤ්ඤායතන උපාදාන කරගන්නේ. ආකාසානඤ්ඤායතන උපාදාන කරගන්නවා. ආකාසානඤ්ඤායතනේ මේ විගතනා කරාට පස්සේ මේ රහත් වෙයිද විඥානඤ්ඤායතනද? විඥාන ඔය විදිහට හැම එකකටම සම්වැදලා හැබැයි සම්වැදුනේ ඒක විශ්ලේෂණය කරේ නෑ. ඒකට ගියේ නෑ. උපාදානිය අතහැරිච්ච තැන ඊළඟ එක අල්ලගන්නවද නැද්ද? මේක වැරදි නම් හරියකට යනවද නැද්ද? දැන් එකක් වැරදි නම් හරියකට යනව නේද? ඒකත් වැරදි නම් ඊළඟ හරියකට යනවා. ඒකත් වැරදි නම් ඊළඟ හරියකට යනවා. ඒකත් වැරදි නම් ඔක්කොම වැරදුනහම නිවෙනවා. හැබැයි කෙනෙක් ඉන්නවා පළවෙනි එක ගිහිල්ලා ඒක මොකට ගිහිල්ලා වාසය කරා. මොකද්ද කියලා දන්නවා. භුක්ති විඳා. ඒක භුක්ති විඳා. හැබැයි භුක්ති විඳින කෙනාට නේව සංඥා නාසඤ්ඤයට දසනා කරන්න බෑ. ඒ විතරක් යන්නේ භුක්ති විඳිනවා යන්නේ. භුක්ති විඳින්නේ අරගෙන හැබැයි භුක්ති විඳින කෙනත් ප්‍රඥාවෙන් දකින්න ඕනේ. භුක්ති විඳින්න ඉන්න බෑ. භුක්ති විඳින්නෙන් අයින් වෙන්න ඕනේ. මොකද භුක්ති විඳිනකොට සංඥාව ඇත්තෙත් නෑ නැත්තෙත් නෑ. ඒකෝට උදාහරණ කරන්න බෑ නේද? බුදුරණවහන්සේ දේශනා කරනවා. ඒතකොට භුක්ති විඳිනකොට ඒක හම්බෙන්නේ නෑ. දැන් පඤ්ඤාය මුත්ත කියලා යන්නේ. භුක්ති විඳින්නේ නෙමෙයි. සත්‍ය දකින්න යන්නේ. ඉතින් සත්‍ය දැකීමෙන් යන්නේ උපරිමග්‍රයට යනවනේ. දැන් එයා භුක්ති විඳින්නද යන්නේ? නැත්තම් විදර්ශනා කරලා උපරිමග්‍රයට කියලාද මේ යන්නේ? එතකොට ඒක එයා භුක්ති විඳින විදර්ශනා කරයිද? අන්න නිවෙනවා. අන්න පඤ්ඤාය මුත්‍ත බුදුභාවයේ මුත්ත කියන්නේ ස්වභාවය. ඒක අධ්‍යයනය කරන්න දැන් ඊට වඩා විස්තර කරන්න වෙලාවක් නැහැ. මම ඒක කියන්න උත්සාහ කරේ පළවෙනි එක යම් කිසි එකක් සත්‍ය දෙක කියලා නිදහස් වෙන්නේ නැහැ. ඒකයි මේ මඟපල හතරක් තියෙනව නේද? නැත්තම් සෝතපන්න කියනම රහත් වෙන්න බෑ. නේ? සෝතාපන්න සකදාගාමි අනාගත. අනාගාමි සමහර අය ඉන්නවා කල්ප 33000ක් ආයුෂ විඳින. උද්දාන සෝත අපනිටාගාමි යනවා නම් මෙහෙන් අනාගාමි වෙච්ච කෙනෙක් ආයුෂ කොහොම කීයද දනවද? 33000 කල්ප ඔක්කොම ටික ආයුෂ. කල්ප අවුරුදු නෙමෙයි. මෙතනින් අනාගාමි වෙලා උද්දාන සෝත අපනිටාගාමි පිළිවෙලට අනාගාමි ලෝක වලට යන කෙනාගේ ආයුෂ කල්ප 33000යි. අනාගාමි වෙච්ච කෙනෙකුට හිමනම් අපට මේ මේ කාටද ඒ කාගේ දැන් ඒ කවුද ඒක කියන්නේ බුදුන් වහන්සේ කියන්නේ කාගේ විග්‍රහයක්ද ඒ කවුද එහෙම යන්නේ නෑ සෝතපන්න කෙනෙක් නෙමෙයි අනාගාමී කවුද යන්නේ අනාගාමී කෙනෙක් අනාගාමී කෙනෙක් වෙන කෙනෙක්ද උද්දාසෝත අකනිටාගාමී කෙනා ඒ අනාගාමී කෙනා ඒක නිසා මේ සසරක් නෙමෙයි. හැබැයි සසරට සාපේක්ෂව කල්පතිසුද්ධා පොඩි කාලයද ලොකු කාලයක්ද? පුංචි කාලයක්. සසරට සාපේක්ෂව කල්පතිසුද්ධා කියන්නේ ඉතාම චූටි කාලයක්. මේ අපේ ආශ්‍රිත ටිකට සාපේක්ෂව මේ ලොකු කාලයක් නේ. සසරට සාපේක්ෂව මේ මහ පොළොවේ වැලිකඩයක් තරම්වත් කාලයක් මේ කල්පතිසුද්ධා කියන්නේ. එච්චරම හැබැයි කල්පතිසුද්ධාන බුදුර කීයද පහළ පිටුම් පායිනේ. ඒ නිසා මේ මේක මේ සෙල්ලම් වැඩක් කියමු නෙමෙයි නේ. මේකට තියෙන්න ඕන කරුණ නුවණ. එහෙනම් අනුපිළිවෙලින් යන්න ඕනේ නේද? දැන් එහෙනම් කායන පස්සනාව ඉවරුනාට පස්සේ දැක්කට පස්සේ ඊළඟට වේදන පස්සනාවට යනවද නැද්ද? කායන පස්සනාව පරිපූර්ණ වුණා බොජ්ජංග. ඊළඟට වේදනාන පස්සනාව. ඊළඟට ඒක පරිපූර්ණ වුණා. ඒහා එකතු වෙන්නේ නේද? අයිකතු වෙන්න දෙයක් නැහැ. ඒක සත්‍ය දැකලා පරිපූර්ණ වුණා. දැන් ඒක මට උපදානයක් නැහැ. ඒ කියන්නේ මම කියලා ගැනීමක් එක්ක මම කියලා ගත්තොත් මට හම්බෙන්නේ. ඒක නැහැ. දැන් හැබැයි නිදහස් දෙ වුණාට නෑ චිත්තන් වසන දැන් එයාට හම්බෙන්නේ වේදනාවත් හරියටම සිතද? දැන් සිත සිතට එන දේ නෙමෙයි සිත. ඒක නුවණ ලොකු නුවණකට හම්බුන්නේ. නිකන් නෙමෙයි සිත හම්බ වෙන්නේ. සිත හම්බ වෙනවා සිත ප්‍රමුදිත වෙනවා. දැන් මේ සිත දකින්න ඕන සිත අනුවද? දැන් මේ සිත අනුව දකින්න තියෙන ප්‍රමුදිත වෙනවා. ඊළඟට ඒ සිතට අරමුණක් දීලා සමාධියක් වෙනවට වඩා සිත සමාධිමත් වෙනවා. අනාගාමී කෙනා අනාගාමී වෙන්නේ සමාධියක් වඩාගෙන ගිහිල්ලා කාමරාගය නැති කරලාද නුවණින් යුක්තව ගිය නිසා කාමරාගය පිටික දුර වෙනවද? අනාගාමී වෙනවා කියලා කියන්නේ පුතජන කෙනෙක් වගේ සමාධිය වඩාගෙන ගිහිල්ලා කාමරාගය පිටික නැති වෙනවද? නුවණින් යුක්තව ගිහිල්ලා කාමරාගය පිටික නැති වෙනවද? එතකොට එයාගේ ස්වභාවයත් සමාධියම නේද? එයාට අහපව් ඒ ස්වභාවයේදී කාමරාගය කියන එකක් එන්න පුළුවන්ද කවදාවත්? හැබැයි අර කාමරාග නැති කරගෙන එන්න බැයිද පුළුවන්ද? කියන්නේ පුතත් ජනම කාමරාග නැති කරගෙන ගිය කෙනාට. අරයට එන්න පුළුවන්ද? දැන් එයා කාමරාගය කියලා බලෙන් අයින් කරනවාද බොරු බව දැකලා ඇති උන්නේ නැද්ද? කාමරාගයේ පටිගය කියන එක එයා මොකක් හරි දෙයකින් නැති කරාද? ඒක බොරුවක් කියලා දැකලා ඇති වෙන්නේ නැද්ද? ඉතින් බොරුවක් නම් දැන් එයාට ඒක කවදාවත් ඇති වෙන්නේ ඒ කියන්නේ මේ අනාගාමී කෙනාට කාමරාගේ පටේ නිකන් කෑම කනකොට නිකන් රූප දකිනකොට ඇති වෙන්නේම නැද්ද? කාමරාගේ පටේ ඇයි ඇති වෙන්නේ නැත්තේ? ඉතින් බොරුවක් නම් ඒක ඇති වෙන්න දෙයක් නැහැ එතකොට එයාගේ තියෙන සමාධියද නැද්ද? දැන් ඇති කරගත් එකක්ද තියෙන්නේ නැත්නම් අරව බොරු නිසා තියෙන එකක්ද? බලෙන් ඇති කරගත් එකක්ද තියෙන්නේ අර ඔක්කොම බොරු නිසා දැන් එයාගේ ස්වභාවයේදී. අර ඔක්කොම අර ඔක්කොම බොරුනේ අවබෝධයක් නෙමෙයි අරව බොරු නිසා දැන් හිත තියෙන්න ඕනේ මොකේද? කාමරාගයේ පටිගය දුරු කරන්න ගියේ නෑ මොකකින්වත් අයින් කරන්න ගියේ නෑ. ඒව ඔක්කොම බොරු. ඒ කියන්නේ අවිද්‍යාවෙන් හටගත්තේ. දැන් බොරු නම් ඉල්ලුවා. ඒවත් එයාට හම්බෙන්නේ නෑනේ අපෝ. ඒ කියන්නේ එයාට නිමිත්තක්වත් නෑනේ වගේ. බොරු එව්වා. දැන් එහෙනම් එව්ව බොරු නම් එයා දැන් මොකක් කරේ ඇත්තකනේ ඉන්නේ. දැන් ඇත්ත මොකද එයාගේ? කාමරාග පට නැති බවනේ. ඒ කියන්නේ සමාධියේ ඇත්ත. දැන් එයා තුල දැන් ප්‍රත්‍යක්ෂය මොකද්ද? සමාධිය සමාධියක් වඩලාද? නෑ. මොකක් වෙලාද? බොරුව නැති නිසා එයාට දැන් ඇත්ත තුල ඉන්නවා. මොකද්ද එයාගේ ඇත්ත? සමාධියයි ඇත්ත. සමාදාහං චිත්තං වස්ස තිස්සාමීති සික්කති. දැන් මේ මොකටද මේ යන්නේ? සෝතාපන්න වෙන්නද යන්නේ නිවන් දකින්නද? නිවන් දකින්න යනකොට අනාගාමී වෙනවද නැද්ද? ඈ දැන් මේ යන ප්‍රතිපදාව වෙන අනාගාමී ලකුණකුත් හම්බෙන්නේ නැති නේද? එහෙනම් දැන් මොකද මේ වෙන්නේ? දැන් වෙන්නේ අර කාමරාගේ පටිගය කියන්නේ බොරුවක් නේ. දැන් එයාට ආයි කාමරාග පටිගය බොරු නිසා බොරුයි කියලා අයින් කරලා දාලා එයාට ඕනද දැන් හුස්ම මොකක් හරි දෙයක් ඔස්සේ සමාධියක් වඩාගෙන යන්න. එහෙම ඕනද එයාට? ඕනේ නේද? බොරුව තුන දැන් එයා නැහැ නේ. එයාට දැන් සමාධියක් වඩන්න අවශ්‍ය නැහැ. බොරුවේ නෑ එයා. දැන් ඉන්නේ මොකේද? සමාධියේ. වඩලා නෙමෙයි. වඩලා නෙමෙයි ඉන්නේ. කාමරාගී පටිගේ බොරු නිසා ප්‍රත්‍යක්ෂය මොකද්ද යාළුවෝ? සමාධිජ ප්‍රත්‍යක්ෂය. වඩන්න ඕනේ අපෝ. හැබැයි මුලින් වඩාගෙන සමාධිය නේද? හුස්ම රැල්ල කරේ. දැන් මෙතන මේක මේ වඩපු එකක් නෙමෙයි. හැබැයි බොජ්ජංගියකුත් නෙමෙයි. බොජ්ජංගියක්ද මේ? බොජ්ජංගියක් නෙමෙයි. වඩපු එකකුත් නෙමෙයි. අර ඔක්කොම බොරු. කාමරාගේ පටිගේ ඔක්කොම බොරු. බොරුවෙන් අයින් වුණා. ඒ බොරුවෙන් අයින් වුණාට තව බොරුවක ඉන්නවා. හැබැයි ඒක බොරුවක් වුණාට යාට නම් ඒක මොකද්ද? ඇත්තක්. සමාධිය ඉන්නේ. කමරාගේ මටික අයින් වුණා. දැන් ආයි අනාවරණ වෙනකොට කවදා හරි කමරාගේ මටික ඇති වෙනවද? කවදා හරි ඇති වෙන්නේ නැද්ද? ආ එහෙනම් එයාගේ දැන් ස්වභාවය මොකද්ද? ඒක දුරු වීම සමාදාන බවනේ. අන්න සමාදාන චිත්තං. දැන් මේ වඩපු එකක්ද? නැත්තම් එයා දැන් අර බොරු නිසා එයාත් ඉන්න ප්‍රත්‍යක්ෂයද? ඉන්න ප්‍රත්‍යක්ෂය. දැන් ඒකත් දැන් කරන්නේ ආස්වාස. ආස්වාස නේද? දැන් මම ආස්වාස කරමින් ඉඳි තමයි සමාදාන චිත්තං. දැන් ඕකෙත් මොකක්ද වැඩෙන්නේ? බොජ්ජංග නේද? බොජ්ජංගේදී මොකක්ද ආය හම්බෙන්නේ? සමාධි සම්බොජ්ජංගේ හම්බෙනවද නැද්ද? ඒක කාටද හම්බෙන්නේ? නිවන් මඟට. දැන් මේ සමාධිය හම්බුනේ කලින් හම්බුනේ මට සමාධියද හුස්ම රැල්ලද මුලින්ම හම්බුනේ? ඊට පස්සේ හම්බුනේ මට සමාධියද වේදනාවද? හුස්ම රැලි වුණාට පස්සේ හම්බුනේ ප්‍රීතිය හද හම්බුනේ සමාධියද හම්බුනේ. ප්‍රීතිය නේද මට ප්‍රකට. දැන් මෙතන ප්‍රකට මොකද්ද? සමාධිය ප්‍රකට. ඇයි අරවා මොකක්වත් නෑ දැන්. දැන් මේකේ ඇත්ත දකින්නනේ තියෙන්නේ. දැන් මෙතනදී ඔන්න මගේදී හම් වෙනවා නිවන් මගේදී මොකද්ද? බොජ්ජංගනේ. නිවන් මගේදී බොජ්ජංග ටික හම් වෙනවා. ඊට පස්සේ සමාධි සම්බොජ්ජංගෙත් හම් වෙනවා. භාවනා පරිපූර්ණ වෙනවා. දැන් එයාට මොකද්ද ඉතුරු ඊට පස්සේ? දැන් මොන්න එතන විග්‍රහ කරලා චිත්තේ චිත්තානුපස්සී විහෙරති. චිත්තේ චිත්තානු දකිනකොට අවසාන විග්‍රහ කරා මොකද්ද? පස්සම් බයං චිත්ත සංකාරං කියවනේ. ඇයි පස්සම් බයං කියන්නේ? චිත්ත සංකාර සංසිඳනවනේ. අත්ති චිත්තත්තිවා. සිතක් ඇතයි කියලා ගත්තා. මොකටද ඇතයි කියලා ගත්තේ? මතුමැත්තේ සිහිය නුවණ දියුණු කිරීමට එකතු නොවි ආ එකතු නොවි දැන් වාසය වෙනවනේ නේද එහෙනම් එකතු නොවි වාසය වෙනකොට ඒක තියෙන්න ඕනද නැත්තම් ඒක නතු වෙන එකක්ද තියෙන්නේ. ඒක තියෙනවා නම් අපි මම එකතු වෙනවා කියලා කියන්න දෙයක් තියෙනවද? මැන්නේ මමනේ. සිත කියලා මැන්නේ මමනේ නේද? එකතු වෙලානේ. එහෙනම් ඒක අයින් වෙන්න ඕනේ නේද? පස්සම්බයන්නේ සංසිඳුණා. අන්න චිත්ත සංස්කාර සංසිඳ. මට හම්බ චිත්ත සංස්කාරය නෑ. චිත්ත සංස්කාරනේ සිතක්. නැතුණ දැන් මොකක්ද යාට හම්බ? දැන් මේ ලুকু දර්ශනාවක්ද වෙන්නේ නැද්ද? ලොකු විදර්ශනාවක් නෙවෙයි. සමා දැන් ওই චිතේදී හම්බෙන සමාධියනේ. වෙන මොකුත් නෙවෙයි. සමාධි සමාධියට උපරිම දේවල් හම්බෙනවනේ. දැන් එයාට සිතත් අයින් වුණා නම් මොකද්ද දැන් හම්බෙන්නේ? දැන් හම්බෙන්න තියෙන මොකද්ද? ධර්මයෙන් කියන්නේ මොකද්ද හම්බෙන්න තියෙන්නේ? අර බොජ්ජංග ටිකම නෙවෙයි දැන් එයා බොජ්ජංග භාවිතා කරගෙන දැන් හම්බෙලා තියෙන බොජ්ජංග ටික විතරයි නේද? අනිත්‍යයක් නෙවෙයි දැන් හම්බෙලා තියෙන්නේ. දැන් දැක්මක් විතරයි නේද? දැන් අර මොකුත් තියෙනවද? මේ ඔක්කොම අයින් වෙලා දැන් හම්බලා තියෙන මොකද්ද? දැක්මක් විතරයි දැන් හම්බලා තියෙන්නේ. අනිත්‍ය වශයෙන් දැක්මක් විතරයි. අර වගේ දැන් නිදහස වුණාට පස්සේ ආයෙ එකට යනවද? ඒක මෝඩකමින් නම් තියෙන්නේ නුවණ ඇතුණාට පස්සේ ආයෙ එතෙන් යනවද? දැන් මෝඩකමින් තිබුණේ දැන් නුවණ. දැන් මේ විග්‍රහ කරන්න කිව්වොත් නෙමෙයි. ඒ ඒ මග අපි මෙතන ඉඳලා ගන්න එකක් නෙමෙයි. එළන් වුණ ඊට පස්සේ මොකද්ද වෙන්නේ? දැන් එයාට හම්බ වුණ විදර්ශනා උපාදානයක්ද නැද්ද? ධර්මයෙන් හැටියට හම්බුනේ අර ආනන්ද සප්පස්සුටි විග්‍රහය කරන්නේ මේ උපාදානය වෙනවා කියන්නේ. විදර්ශනා උපාදානය. දැන් මෙයාට අනිත්‍ය උපාදානය. දැන් චිත්තානපස්සනාවේ බොජ්ජංග ඔක්කොම වැඩනවද නැද්ද? කොහොමද කියන්නේ අපි? ශ්‍රද්ධාව වෙන්නේ. එහෙනම් බුදුන් වහන්සේ කියලා තියෙනවනේ. චිත්තානපස්සනාවේ බොජ්ජංග පරිපූර්ණවද නැද්ද? හතරම. ඒ කියන්නේ ධම්මවිචයත් කරලා පරිපූර්ණ වුණා. අන්න හතම වැඩුණා. අංග සම්පූර්ණ වැඩුණා. ඊට පස්සේ අනිසිතෝති ඉහෙරති වුණා. දැන් අනිසිත වුණා නම් ආයේ ඒක කැලක් කර මිශ්‍රිත වෙන්න තියනවාද? දැන් ඊළඟට නිශ්‍රිත වෙන්නේ මොකද්ද? ධම්මානුපස්සනාවේ. දැන් ධම්මානුපස්සනාව අහු වෙලා තියෙන මොකද්ද? නීවරණ අහු වෙනවද යාට? දැන් මේ නීවරණ ඉන්න කෙනෙක්ද? ඊළඟට යාට ආයේ වෙන මුකුත් අලුතින් ආයේ කතා කරන්න දෙයක් නැහැ නේද? දැන් අනිත්‍යක් විතර නේද හම්බෙන්න තියෙන්නේ. ඇයි දැන් ඒකනේ සත්‍ය දකින්න හිටියේ? දැන් අපි ආස්වාද ප්‍රසවාසනේ කරන්නේ යන්නේ. අන්න අනිච්චානුපස්සී විරාගානුපස්සී දැන් නොයලීමෙන් අනිත්‍ය දකිමින් නොයලීමෙන් ඊළඟට නිරුද්ධ වීමෙන් ඊළඟට දුරින්ම දුරු කිරීමෙන් නැත්නම් නිවන අරමුණු වීමෙන් මේ මොකද්ද වැඩෙන්නේ ධම්මී ධම්මානුපස්සී විහෙරති එතනත් මොනවද වැඩෙනවා කියන්නේ දැන් අර අනිත්‍ය හම්බුනේ කාටද ඒ අනිත්‍ය හම්බුනේ කාටද මටනේ ඒකනේ මම ඉගල්ලා ගත්තේ උපාදානයක් වුණාද නැද්ද අනිත්‍යට ඒක මට හම්බුණානේ. දැන් ඒක දැන් ඒ නිසා දැන් මම ධර්මයන්ගේ ධර්මයන් වල වාසික කළ යුතුද නැද්ද? ආ එහෙම වෙනකොට මොකද්ද වෙන්නේ? බොජ්ජංග වැඩෙනව නේද ඊට පස්සේ? එහෙම වෙනකොට ධම්මානුපස්සනාවේ මොකද්ද වැඩෙන්නේ? සති ධම්ම විචේ විරිය පීති පස්සත් සමාධි උපේක්ඛා වැඩෙනවා. බුදුරණෝ සික්‍රහ කරනවා. ඒ ටික වැඩෙනවා අර අනිත්‍ය දුක්ඛ අනිත්‍ය විපරිණාම මේ විදිහට මම උපාදාන කරගෙන මම උපාදාන කරගෙන විදර්ශනා කරගෙන ඉන්න එක මට හම්බුනාම මඟට වැටෙනකොට මං උපාදාන කරගත්ත එක මොකද වෙන්නේ? අතහැරනවා වෙන්නේ. බොරුවක් බව හම් වෙනවා ඊළඟට මගේදී. බොජ්ජංග භාවිතා වෙනවා. පරිපූර්ණ වෙනවා. දැන් මං දැන් අල්ලගන්න මොකක්ද තියෙන? පක්කඩ කරන දැන් නිවේද? දැන් නිවෙනවා. කවුරුත් නිවුන්නේ නිවුණා. එච්චරයි. නිබ්බාන සංඝං ගච්ඡති. නිවුණා කියන කවුද නිවුණේ දාලා නැහැ. ගින්නපත් වුණාට පස්සේ ගින්න නිවුණා. දැන් පත් වෙන්නේ පත් වෙන්න දරන්නේ. දැන් මේ වෙනවා. අර විදර්ශනාවත් උපාදාන කරගත්ත එක දැන් මොකද උනේ? නියුණා. අනිසිතෝච විහෙරති අත්ති ධම්මාතිවා කියලා ගත්ත. දැන් අත්ති ධම්මාතිවා කියලා සත්‍ය දකිමින් හිටපොතේ දැන් ඇතයි කියලා ගත්ත දේ මගේදී මොකද උනේ? නිවන් මගේදී. අනිසිතෝච විහෙරති උනා. විඥා කියන්නේ අවබෝධය. දැන් අවබෝධයක් නේද මේ උනේ? විමුක්ත කියන්නේ නිදහස් වුණා. අවබෝධයෙන් නිදහස් වුණා. මොකක් වඩාත්ද? ආනාපාන සතිය වඩනකොට සතිපට්ඨානය වැඩුණා බොජ්ජංග ධර්ම වැඩුණා මෙන්න මේ විදිහට බුදුරන් වහන්සේ පැහැදිලි කරනවා ආනාපාන සතියෙන් සතිපට්ඨානියත් බොජ්ජංගත් ඊළඟට සම්පූර්ණ විද්‍යා විමුක්ති සාක්ෂාත් වෙනවා උපේක්ෂාව දක්වා විග්‍රහ කරලා ඉවරලා ඒවම් භාවිතාකෝ වික්‍රේ චත්තර හතිපට්ඨාන ඒවම් බහුලික සත්බොජ්ජංග පරිපූර්ණෙන්දි ඔන්න ඔතන ওই විදිහටයි හතිපට්ඨානිය භාවිතා වෙනකොට බොජ්ජංග පරිපූර්ණ වෙන්නේ කියලා බුදුරණවහන්සේ විග්‍රහ කරනවා. ඊළඟට විග්‍රහ කරනවා. කතම් භාවිතාච භික්කවේ සත්බොජ්ජංගා කතම් භාවිලි කතා විද්‍යායමුති පරිපූර්ණයි. කොහොමද බොජ්ජංග භාවිතා වෙද්දි විද්‍යායමුති සාක්ෂාත් වෙන්නේ? දැන් අර ධම්මානුපස්සනාව කරන වෙලේ වෙච්ච දේ කියන්නේ. දැන් ඒ වෙලේ බොජ්ජංග වැඩනවද නැද්ද? කායනුපස්සනාව වඩනකොට ධම්මානුපස්සනාව වඩනකොට චිත්තානුපස්සනාව වඩනකොට වේදනානුපස්සනාව වඩනකොට බොජ්ජංග වැඩනවද නැද්ද? දැන් එතකොට එයාට දැන් භාවිතා වෙන්නේ මොනවද මේ අවස්ථාවේ? බොජ්ජන්නේ. දැන් ඕක ඔය ඔය විග්‍රහය රාහුල සම්මන්ත්‍රණය කරේ නෑ නේද? නමුත් එතන මේ විග්‍රහය වැඩිනවද නැද්ද? දැන් අපිට මේ විග්‍රහය කියලා දෙනවා නේද වෙන මාසූත්‍රයේ. අර විග්‍රහයතර විග්‍රහය නැති වුණාට ඒ වැඩේ වෙනවද නැද්ද? වෙනවා. දැන් අපිට මෙතන විග්‍රහ කරලා දෙනවා. දැන් එතකොට බොජ්ජංග වැඩෙන්නේ කොහොමද? කතංච භාවිතා බික්කු සත්ත බොජ්ජංග කතම් බහුලී කතා. දැන් අර ධම්මානුපස්සනාව එහෙම වැඩනවනේ. එතනදී වැඩෙන වැඩෙන විදිහේදී මේ බොජ්ජංග විතර දැන් අහුවුනේ. ඉද වික්කේ වික්කු සති සම්බොජ්ජංගම් භාවේති විවේකනිසිතං විරාගනිසිතං නිරෝධනිසිතං වසග පරිණාමය. දැන් හති සම්බොජ්ජංගේ වැඩෙන්නේ කොහොමද? විවේකයේ විරාගයේ නිරෝධයේ නිවන නැඹුරු වෙලා. දැන් මොකක් හරි අල්ලගෙන දිනවද? ආ සබ්බවසූත්‍රි භාවනාවෙන් පහනින අස්සෝ විග්‍රහ කරන්නේ මොකද්ද? බොජ්ජංග. හැම එකම අවසාන විග්‍රහ කරන්නේ මොකද්ද? බොජ්ජංග. හතිපට්ඨානෙත් ඔන්න බොජ්ජංග සහ ඊළඟට නවන විග්‍රහ කරන ආර්ය සත්‍යය. දැන් මොකද මේ කියන්නේ? විවේකයේ Nirodhe වසග්ගේ නිවන නැඹුරු වෙමින් සති සම්පොඥංගේ භාවිතා වෙනවා. ඊළඟට ධම්මවිචයේ විරිය පීති පස්සද්ධි සමාධි උපේක්ඛා වෙන්න බොජ්ජංග භාවිතා වෙනවා. මෙහෙම බොජ්ජංග භාවිතා වෙනකොට දැන් විද්‍යාව ආවා, අවබෝධය ආවා, විමුක්ති වුණා, නිදහස් වුණා. විමුක්තිය සරුණේ. මෙන්න මේ විදිහටයි මොන ආනාපාන සතියේද බුදුරන් වහන්සේ කියපු මහත්ඵල මහානිසංසේන ආනාපාන සතිය වඩන්නේ.